හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම මේ තෙරුවන් සරණයි. ඔබ සියලු දෙනාම මේ සදා මණ්ඩපයේට බොහොම ආදරෙන් පිළිගන්නවා. එතකොට මේ දැන් අපි අද දැන් බලන්න ඕගොල්ලෝ මේ අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා මේ ආවි ගමන ගැන බලන්නකො මේ මොහොත ගැන. මේ ගෙවිල යන කාලය අරන් බලන්න මෙතන ඉඳලා. එතකොට බලන්න ඒකේ කොච්චර වටිනාකමක් තියෙයිද කියලා ඔබට මේ දේශනා මේ සාකච්ඡාවෙන් පස්සේ ඔයගලන්ට තේරෙයි. ඒ වගේම ඒ සාකච්ඡාව නැවත නැවත ඔයගලන්ට අහන්න අවස්ථාවක් ලැබුණොත් අන්න තව තවත් ඔයගලන්ට ඒක තව තවත් දැනෙන්න ගන්න. හැබැයි මෙහෙමයි. දැන් මේ අපි සාකච්ඡාව කරනකොට මේ සාකච්ඡාව කරනකොට ඔබට මේක හොඳට වටහා ගන්න නම් ඔබ මේ සාකච්ඡාවත් එක්ක ඇත්තටම සම්බන්ධ වෙන තරමට තමයි ඔබට ඒක හොඳට ලියා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔබ දැන් බලන්න ඇහැ කන නාසය දිව කය මන කියලා අයක් තියෙනවනේ අපිට. අපිට මේ අය හැමතිස්සෙම දුවනවා. මේ දුවන නිසා අපි හැමතිස්සෙම ඉන්නේ අර බොර වෙච්ච විලක් වගේ තමයි. එතකොට අපි සිත ඔන්න වගේ ස්වභාවයක තියෙන. එතකොට එහෙනම් අපිට මේක හොඳට ග්‍රහණය කරගන්න නම් දැන් අපි අහනවා කියන්නේ මේක නිකන් ওই උඩින් නිකන් අර කතාවක් බලනවා වගේ චිත්‍රපටියක් බලනවා වගේ එහෙම කතන්දරයක් නෙමෙයි. මේ ධර්මයේ ධර්ම ශ්‍රවණය කියන එක වෙනස්ම දෙයක්. මොකද මේක මේ මොහොතේ ඔබ තුලින්මයි මේක ඔබට දැනෙන්නේ. එහෙනම් ඔබ සෝතවදානිය කොච්චරක් දීලා තියනවද අන්නේ ප්‍රමාණයට ඔබට මේක අවබෝධ වෙනවා. අය අන්න ඒක ඒ නිසා ඒ නිසා පුළුවන් තරම් හොදට මෙතනදී පුළුවන් නම් ඇහැ ඇහැ නහය දිව කය කියන හතර ඕගොල්ලන්ට අයින් කරලා ඉන්න පුළුවන් මේ වෙලාවේ. එහෙනම් අනයි මනයි විතරක් එක්ක අපි මේ ගමන ගියොත් ඕගලන්ට වැඩියෙන් මේක හොඳට ග්‍රහණය කරගන්න පුළුවන්. අන්න ඒකයි. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් සමහරක් අය බණ අහන සාකච්ඡාවකට එනවා. ඒගොල්ලෝ වෙන වෙන වැඩ කරන ගමන් මේ සාකච්ඡාවේ ඉන්නවා. බලන්න එතනදී දැන් වෙන වෙන වැඩ කියන්නේ කවුද? වෙන වෙන වැඩ කියන්නේ මායාවේ ලෝකෙනේ. ඒතකොට <laughs> මායාවේ ගොඩක් ඉඳගෙන බුදුහාමුදුරන්ගේ බණ අහන්න යනවා. කවදාකවත් කරන්න පුළුවන්. වෙන්නේ නැහැ ඉතින් බං කවුද රැවටෙන්නේ කියලා. එහෙනම් මෙච්චර කාලයක් සංසාරේ එන්න හේතු වෙච්ච ඔන්න හේතු පේනවනේ. මේ හරි සරල පුංචි ටිකක් මම මේ කියන්නේ. ඒකට බලන්න එහෙනම් අපි මේ මේ ධර්ම ශ්‍රවණය කියනකොට අපි දෙන්න ඕනේ අපේ තියෙන හදවතින්ම ඒ සද්ධාවෙන්ම අපි බුදුරපියාණන් වහන්සේගේට අපි දෙන්න ඕනේ අපේ මුල් පුටුව. එහෙනම් වෙන වැඩ පැත්තක තියලා මේකටම හොඳ සෝතාවදානින් ඔබ හිටියොත් ටිකක් කියලා යනකොට ඔබට කනින් මිදිලා ඒ කියන්නේ කනයි මනයි විතරයි. කනයි මනයි තියාගෙන ඔබ මේ වැඩේ හරියට කරොත් ඔබට ටිකක් කියලා යනකොට ඔබට කනිනුත් අයින් වෙලා ගිහලා මනින් මේක හොඳට යෝනිසෝ මනසිකාරය කරගෙන එතනම ගැටේ ලියා ගන්න පුළුවන්. හරියට මේක හරියට ඇහුනොත්. එතකොට අපි කරන ලොකු වැරද්ද තමයි අර වෙන වෙන දේවල් කරන ගමන් මේකට අවධානය යොමු කරනකොට බලන්න අපි කාවද රවට්ටන්නේ අපිවමයි රවට්ටන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵල Tamanටම අත්විඳින්න වෙනවා. අද වෙනකම් වැරදෙන්න හේතුව ඒකයි. ඉතින් එහෙමනම් ඔගොල්ලෝ පුළුවන් තරම් බලන්න හොඳට මේ එන ගැටලු තියෙනවා නම් ඒවත් ඒවට කතා කරන්න. එතකොට මේ සාකච්ඡා එකක්වත් කාවක්වත් ඇත්තටම අපහසුතාවයකටපත් කරන්න නෙමෙයි. එතකොට කාවත් ඉස්සර ඒ කියන්නේ කාවත් උලුප්පන්නවත් නෙමෙයි. හරි ඒ එකක්වත් නෙමෙයි පරමාර්ථයේම තියෙන එකම එකයි. ඔබට සරු බීජයක් වපුරගන්න වපිරෙන්න යමක් දෙන්න පුළුවන් නම් මොකද નિසරු බීජමය වැපිරිලා තියෙන්නේ. එක සරු බීජයක් ඔබට මේ සාකච්ඡාව තුළ වපුරවන්න පුළුවන් වුණොත් ඔය සරු බීජය වැඩෙන්න ගත්තොත් ඔබට අවශ්‍ය කරන කාරණාව සිද්ධ වෙනවා. ඒ අන්නෙච්චරයි. එච්චරයි. ඉතින් එහෙමනම් මේ මේ මේ මේ සද්ධර්මය ඔබට අන්න ඒ වගේ තැනකින් ඔබ දකින්න. මේ එහෙනම් ඔබ මේ සාකච්ඡාව තුළ කොහොම හරි මේ කියන මේ මේ සාකච්ඡාවේ යන හරය ඔබ කොහොම හරි ග්‍රහණය කරගන්නවා කියන අදිෂ්ඨානෙ යුතුව ඒ සාකච්ඡාවේ ඉන්න. හරි එහෙනම් මේ සාකච්ඡාව මම අර මුලින් කිව්වා වගේ කාටවත් අපහසුතාවයකපත් කරනවා එහෙම නෙමෙයි. හැබැයි මෙහෙමයි. අපි දැන් මේ අහුවෙලා ඉන්න තැන බලන්න මායයට අහුවෙලා ඉන්නේ. ඇහැ අයිතිකාරද මායයට. කන අයිතිකාරද මායයට. ඇහැ කන නාසය දිව කය මේ ඔක්කොම කාටද අයිති මාන? මේ ඔක්කොම මායයට අයිති දේවල්. බුදු පියාණන් ওই ටික මොනවද? ඔය ඔක්කොගෙම ඔය ඔක්කොගෙම අපිට නිර්මාණය කරන්නේ බොරුවක්. අපිට නිර්මාණය කරන්නේ සංසාරේ. එහෙනම් බලන්න ඔය එක දැන ඔය එකක්වත් බුදු පියාණන් වහන්සේට අයිති ඒවා නෙමෙයි. ඔය ඔක්කොම අයිති කාටද? මායයට. එහෙනම් ඔය ඔක්කොම විඥානීය කියන තැනට, එහෙම නැත්නම් සිත කියන තැනට ඔන්න ඔයාට අයිති දේවල්. එහෙනම් ඔතනින් එහාට තියෙන ටික අන්න ප්‍රඥාව කියන ඔතන ඕක අතික්‍රමණය කරලා යන ටික තමයි බුදු පියාණන් වහන්සේට අයිති. එහෙනම් ඔබ බුදු පියාණන් වහන්සේව දකින්න නම් ඔය ආයතන හයෙන් ගැලවිලා එහාට යන්න ඕනේ. එහෙනම් මේ වචන ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ මායාවේ ලෝකයේ තුල. ඒ කියන්නේ අපි ඒ කියන්නේ අපි ඉන්නේ අසුචි වලක. දැන් මේ අසුචි වලෙන් අසුචි වලේ බලන්න හැමදැනම අසුචි. අපි හිතමු මේ වලේ අසුචි විතරමයි තියෙන්නේ කියලා. ඔබට මේ වලෙන් ගොඩ යන්න නම් ඔබ එක්ක ඉනිමගක් හදන්න වෙනවා. මොනවයින්ද හදන්නේ? අසුචි වලින්මයි. හොඳට හොඳට බලන්න. අසුචි වලින්මයි ඉනිමග හදන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔබට කබයක් හදන්න වෙනවා. මොකෙන්ද හදන්න වෙන්නේ? අසුචි වලින්මයි හදන්න වෙන්නේ. ඇයි වෙන මොකුත් නැහැ. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් මේ අසූචි වලින් හරි ඔබ කඹයක් හදන්නේ මොකටද? ඔබ මේකෙන් ගොඩ යන්නේ. එහෙනම් ගොඩ ගියාට පස්සේ ආයි තවදුරටත් ඔබ මේ කඹේ අරගෙන යනවා නම් එහෙම නැත්නම් මේ ගොඩ යන්න හදපු ඉනිමග කරේ තියන් යනවා නම් අනේ මට ගොඩ යන්නේ උදව් කරේ මේ ඉනිමග තමයි කියලා ඔබ තාමත් අසූචි ගොඩත් එක්ක ඉන්නේ. එතකොට ඔබ එහෙනම් තාම අර අසූචි වලින් මිදිලා නැහැ. අන්න ඒකයි. ඉතින් එහෙනම් ඒකත් පොඩ්ඩක් හොඳින් ධාරණය කරගෙන අපි සාකච්ඡාව කරගෙන යමු. හරි. හොඳයි. ඒ වුණා මම හිතන්නේ අද මේ සාකච්ඡා මණ්ඩලයේ ඉන්න ගොඩාක් දෙනෙක් යම් අවබෝධයක ඉන්න අය. යම් ඒ කියන්නේ යම් ප්‍රමාණයක් යම් ප්‍රමාණයකට මේ ධර්මයේ ටිකක් හොඳට සමුගඩක් හුඟක් අය ඉන්නවා හොඳට මේ ධර්මය සෑහෙන දුරකට ගිය අය. ඒ වගේම සමහරක් අය ඉන්නවා පටන් අරගෙන යන අය. ඉතින් අපි බලමු මේ දෙගොල්ලන්ටම මේක ගැළපෙන විදිහට මේ අපි මේ සාකච්ඡාව කරන්න. හොඳයි. එතකොට එහෙනම් දැන් ඔබට ඇහැ කන නාසය දිව කය කියලා මේ හයක් තියෙනවනේ. එතකොට බලන්න ඔබට ලෝකයක් කියලා හම්බ වෙන තැන ඔබට ලෝකයක් කියලා හම්බ වෙන තැන ඔබට කොහොමද හම්බ වෙන්නේ? අපි ගමු වැඩි කතා අපිට මේ මුල ඉඳන් යන එක්කෙනෙක් අපි අල්ලගත්තා නම් අපිට එයත් එක්ක මේක ටිකක් මේව කරගෙන යන්න පුළුවන්. ඒතර අනිත් අයට පුළුවන් එයාට උදව් කරන්න මේ කතන්දරේ ලියන්න. අපි ඕන කෙනෙක් එන්නකෝ බලන්න ඉස්සරහට. ඒ කියන්නේ දෙන්නෙක් උනත් කමන්නේ. කවුරු වුණත් ප්‍රශ්නයක් නෑ. තෙරුවන් සරණයි. ආ තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි. ඔබතුමියට මම අහනවා දැන් මේ අපි දැන් අපිට තියෙනවානේ මේ ඇහැ කන නාසය දිව කය කියලා හයක් තියෙනවනේ නේද? එතකොට ඔය හයෙන් ඔය හය නැතුව ඔබතුමියට මේ ලෝකය හම්බ වෙලා තියෙනවද? ඔය හයෙන් තොරව. නෑ නේද? හරි. ඔය ඔය හයෙන්තර ඒක මේක හොඳටම මේ මේ දන්නවනේ නේ. ඒ කියන්නේ ඒක සැකයක් නෑ නේද? ඔය හයෙන් තමයි ඔක්කොම වෙන්නේ කියලා සිද්ධිය. හරි. එතකොට බලන්න දැන් ඇහෙන් ඇහෙන් මොකද්ද වෙන්නේ? ඇහැ පෙනීම අන්න හරි. පෙනීම කියන ස්වභාවය අපිට තියෙන්නේ ඇහැ නිසා නේද? එතකොට ඔය ඇහෙන් පුළුවන්ද සද්ධාහන්න? බෑ. සද්දයක් අහන්න බෑ නේද? අන්න වාගේ. ඒතකොට ඇහෙන් පුළුවන්ද රස දැනගන්න? බෑ. බෑ නේද? ගඳ දැනගන්න? බෑ. බෑ. එහෙනම් බලන්න ඔය ඇහෙන් හිතන්න පුළුවන්ද? හිතන්නත් බෑ. හිතන්නත් බෑ. එහෙනම් ඇහැට තියෙන කෘත්‍ය පෙනීම කියන ස්වභාවය අපිට ළඟා කරලා දෙන්න නේද? හරිනේ? හරි. කන ගත්තාම කනට පුළු කනට මොකද්ද තියෙන්නේ? කනින් මොකද්ද කරන්නේ? කනට ශබ්දයක් නේ ඇහෙන්නේ. අන්න හරි. ඒ කියන්නේ ඇහෙනවා කියන දේ අපිට හම්බ වෙන්නේ කන හරහා. නේ? හරිනේ? එහෙනම් ඇහෙන ස්වභාවය තමයි අපිට කන හරහා හම්බ වෙන්නේ. දැන් කනට පුළුවන් ද රූප බලන්න? බෑනේ. ආ රස බලන්න. ඔය එකක්වත් කරන්න බෑනේ. බෑ. ආ ඒ කියන්නේ එහෙනම් ඇහැ ඇහැට යම් කෘත්‍යයක් තියෙනවා නේද? ඒ කෘත්‍ය අනිත් එකකටවත් කරන්න බෑ. හරිනේ? හරි. හරියට හරි. එහෙනම් කනට තියෙන කෘත්‍ය අනිත් එකකටවත් කරන්න බෑ. හරිනේ? ඔව්. ආ එහෙනම් බලන්න ඇහැට ජොබ් එකක් තියෙනවා. හැබැයි ඒ ජොබ් එක වෙන කිසි කෙනෙක්ට කරන්න බෑ. හරිනේ? හරි නේද? කනට තියෙන ජොබ් එක රාජකාරිය තව කාටවත් කරන්න බෑ. හරි. එහෙනම් දිවටත් එහෙනම් ඒවන් උපසංහරති ওই විදිහටම අනිත් ඒවත් ගන්න. ඒ කියන්නේ දිව ගත්තාම දිවට රූප බලන්න පුළුවන්ද? බෑනේ. ආනවා. දිවට පුළුවන් ද සද්ද අහන්න? ඒකත් නේ ওই විදිහට ගත්තාම එහෙනම් දිවට තියෙන්නේ මොකද්ද රස කියන එක නේ රස දැනගන්න තියෙන හැකියාව නේ එහෙනම් බලන්න මෙන්න මේ විදිහට ඇහැ කන නාසය දිව කය මන කියන හය ගත්තාම මේ හයට එහෙනම් තියෙන්නේ වෙනස් වෙනස් වෙනස් වෙනස් කෘත්‍යයන්. ඒක නිසා තමයි ඇහැ රූප, කන ශබ්ද. ඇහැ ශබ්ද කියලා කිව්වේ නැහැ. ඇහැ රූප. එහෙනම් කන රූප කියලා කිව්වේ නෑනේ කන ශබ්ද අනවාද ඇහැ රූප කන ශබ්ද දිව රස නාසය ගඳ සුවඳ නේද එතකොට කය පොට්ටබ්බ කයට ස්පර්ශ එතකොට මනට ධම්ම මනට ධම්ම කියන්නේ සිතට සිතුවිලි හරි ඔන්න අපි සරලවම බැලුවා එහෙනම් දැන් ඔබට පේනවා දැන් ඔය හයින් ඔබට මේ මේ බාහිර ලෝකයක් ගැන ඔබට දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ කොයි වේවයි ඇහෙන් පුළුවන්ද? මන බෑ. හොඳට බලන්න. මනට සිතට තියෙන සිතුවිලි. හොඳට බලන්න. ඇහැට තමයි එහෙනම් බාහිර රූප තියෙනවා නම් ගැටෙන්න ඕනේ. නේද? ඇයි පෙනීම තියෙන එක පෙනීම කියන ස්වභාවය හම්බ වෙන්නේ ඇහෙන්නේ. එහෙනම් ඇහැ උපයෝගී වෙලා තමයි රූප කියන එක අපිට හම්බ වෙන්නේ. එතකොට බලන්න එහෙනම් බාහිර ලෝකය ගැන යම් රූප රූප සටහන් වැටෙන්නේ කොහටද? හිතටද වැටෙන්නේ ඇහැටද වැටෙන්නේ? බාහිර රූප හිතට වැටෙන්නේ මනසට. ආ හරි. අපි ওই විදිහට සරල විදිහට පොඩ්ඩක් අරගෙන යමු ටික ටික ගැඹුරට යන්න. හොඳේ? ඒ කියන්නේ අපි මුල ඉඳන්ම යන්න. අනේමයි. එතකොට දැන් බලන්න එහෙනම් එතකොට එහෙනම් එහෙනම් ඇහැ ඇහැ කියන එකට බාහිර ස්පර්ශ කරන්න පුළුවන් දැනක් නේද? ඇහැ රූප. එහෙනම් බාහිර රූප ගැටෙන්නේ ඇහැට. එතකොට එහෙම එහෙම වෙනවනම් හොඳයි. එතකොට ශබ්ද ඇවිල්ලා වදිනවනම් අපිට ශබ්ද වදින්න ඕන කොහටද? ශබ්ද තරංග ඇවිල්ලා වදිනවා වදිනවන කනට. නේද? කනට. ආ අනර. එහෙනම් කනට ශබ්ද. එහෙනම් ඔන්න බලන්න ඒකත් බාහිර ස්පර්ශ වෙන තැනක්. හොඳයි. එහෙනම් ඊගාවට නහය. නහයට ගඳ සුවඳ කියනකොට එහෙනම් මේ ගඳ සුවඳක් පැතිරෙනවා නම් ඒක අපිට දැනගන්න තියෙන සෙන්සර් එක තමයි නහය. හරිනේ? අන නහය. එතකොට අන ඇහැ කන නාසය. දිව අන්න බලන්න රසය අපි කනකොට බොනකොට අපිට රසය කියන එකට අපිට සෙන්සර් එක තමයි අන්න දිව. හරිනේ? ඒකට තමයි දැනීම තියෙන්නේ. අන්න බලන්න. එතකොට එහෙනම් ওই විදිහට එහෙනම් මේ අත් මේ ඔබගේ කය කොහේ හරි ස්පර්ශ වෙනකොට ඒ දැනීම එන්නේ කොහටද? ඒ දැනීම එන්නේ අන්න කයට. කය හරහා තමයි අපි ඒක දැනගන්නේ. හරිනේ? ඔන්න බලන්න ඔහොම. දැන් ඔහොම තමයි අපිට හම් වෙන්නේ එහෙනම් බාහිර ලෝකෙ. දැන් බලන්න හිතට හිතට පුළුවන් ද එතකොට එහෙනම් මේ බාහිර ලෝකය ගැන යමක් කියන්න ඔබ හොඳට කල්පනා කරලා බලන්න හැබැයි දැන් මේක අත්දැකීමෙන්ම ඔබ ගන්න ඕනේ ඒ කියන්නේ ඔබ අත්දැකීමෙන්ම ඔබ දැන් මේක ඒ කියන්නේ අවබෝධයෙන්ම මට දැන් අපි මෙතන එන්න ඕනේ දැනුමට හිර වෙන්නේ නැහැ අපි දැනුම කඩන්න ඕනේ දැනුමෙන් එහාට යන්න ඕනේ දැන් බලන්න ඔව් දැන් බලන්න ඔබට එහෙනම් දැන් සිත කියන තැනට ආවහම සිතට සිතට පුළුවන් ද එතකොට මේ බාහිර තියෙන දේවල් ගැන මොනවක්වත් කියන්න බලන්න ඇහැ නිසා රූප ඇහැ නිසා අපිට පෙනීම කියන ස්වභාවය තියෙනවා කන නිසා ශබ්ද ඇසෙනවා කියන ස්වභාවය තියෙනවා දිව නිසා දැනෙන ස්වභාවයක් තියෙනවා ඊට පස්සේ නාසය නිසා දැනෙන ස්වභාවයක් තියෙනවා කය නිසා දැනෙන ස්වභාවයක් තියෙනවා මන නිසා දැනගන්න ස්වභාවයක් තියෙනවා එතකොට මේ දැනගන්න ස්වභාවය කියලා ගත්තහම කොහේ තියෙනවද දැනගන්නේ මන එළියේ තියෙනවද එළිය තියෙන ඒවා නෙමෙයි අර මුලින් මුලින් අපිට දීපු දත්ත අනුවනේ අපිට හිතට මැවෙන්නේ. නෑ මුලින් දත්තත් අමතක කරන්නකෝ. අපි දැන් ඒ ඔක්කොම අමතක කරලා ඒ ඔක්කොම ඒ ඔක්කොම ටික අපි පැත්තකින් තියලා අපි අලුත් ගමනක් අද යන්නේ. දැන් එයා නෙමෙයිනේ ඔය ඉන්නේ. ඒ දැනගත් එක්කෙනාද තාම උතන ඉන්නේ. නෑ. <laughs> එහෙනම් ඒව අදාළ නෑනේ දැන් මේ වෙලාවේ. <laughs> දැන් අලුත් එක්කෙනෙක් නේද ඉන්නේ මේ වෙලාවේ. ආ ඒ එයත් එක්ක මේ කතා කරන්නේ. හරි? එතකොට බලන්න ඒ අතීතයේ මේ මොහොතකට ඉස්සෙල් හිටපු එක්කෙනා ඉවරයි. දැන් අලුත් එක්කෙනෙක් එක්ක මේ යන්නේ ගමන. අපි ඔන්න හොඳට බලන්න. එතකොට දැන් ඔබ බලන්න දැන් මම අහන ප්‍රශ්නේ හරි පැහැදිලිනේ. දැන් මේ මනට පුළුවන් ද එතකොට එළිය දිහන් ගැන කියන්නේ. එළිය ස්පර්ශ කරගන්න. දැන් අර ටිකට පුළුවන්නේ. අර පහට. මනට පුළුවන්ද? බෑ. මනසට එළිය තියෙන දෙයක් බෑනේ. බෑ නේද? ඔබ කොහොමද ඒක ඔප්පු කළාම කියන්නේ? ඒ කියන්නේ දැන් අපි ප්‍රත්‍යක්ෂයෙන්ම කියන්න ඕනේ ඔබ. දැන් අපිට දැන් දැන් මෙතන ගහක් තියනවා කියලා ඇහැටනේ පේන්නේ. එතකොට ඇහැ කියනවාද ගහක් කියලා? නැහැ ඒක ඇහැ දැන් ගහක් කිව්වහම අපිට ඒක ගහ කියලා කිව්ව શબ્දයක්නේ. එතකොට ඒක අපිට ඇහැටනේ පේන්නේ. එතකොට ඔය ඇහැයි මේ කනයි දෙක එකතු කරාම අපිට මනසටනේ මැවෙන්නේ ඒ වචනේ. ඉතින් එතකොට ඒකෙන් තමයි අපි දැකලා කියන්නේ මේ අහවල ගහ මේ අහවල්දී මේ අහවල් කිනා කියලා අර ශබ්දයට අනුව රූපයෙන් එන හැඩයත් එක්ක තමයි අපි දැන් මෙහෙම බලමුකෝ දැන් සද්දේ එන්නේ නැතුව ඔබතුමීට පුළුවන් නේද ඇහැ වහලා ඇහැ අරින්න එකපාරක් ඔන්න ඇහැ වහලා ඇහැ අරින්නකෝ දැන් දැන් ඔන්න වෙන සද්ද නෑ උතන ඔය ඉස්සරහ තියෙන දෙයක් කියන්නකෝ ඉස්සරහ මම දැන් ඉන්නේ සාලේ. මෙතන තියෙනවා කෑම මේසි පුටු. ආ පොඩ්ඩක් ඉන්න. අර කෑම මේසි ඇති. කෑම කෑම මේසි කියන සද්දය ආවි නෑ. හැබැයි ඇහැ වදිනකොටම කෑම මේසි කියන සද්දය ආවා. ඔබට ආවනේ කෑම මේසි කියලා. හැබැයි සද්දයක් කවුරුත් දුන්නේ නෑනේ කෑම මේසි කියලා. හ්ම්. දැන් බලන්නකෝ. දැන් කෑම මේසි කියලා සද්දයක් ආවි නෑනේ කොහින්ම. ඔබතුමිය ඔහොම බලනකොට ඇහැ වහලා ඇහැ අරිනකොට ඔබතුමිය විතරේ ඔතන හිටියේ. එතකොට අපි මෙහෙන් කිව්වෙත් නෑ ඔතන කෑම මේසයක් තියෙනවා කියලා. <laughs> එතකොට ඒ සද්දයයි නෑ. එක සැරේම ඔබතුමී කිව්වා දැන් බලනකොටම කියනවා කෑම මේස කෑම මේසයක් තියෙනවා කියලා. ඒ කෑම මේසෙ කියන එක ඔබ ඔබට ඇහැ විතරනේ අරින්න කිව්වේ. එතකොට ඔබ ඇහැ විතරයි ඇරියේ. එතකොට කෑම මේසයක් ආවේ කොහෙන්ද එතකොට? <laughs> චුට්ටක් බලන්න ඔන්න ඔතන. මොකද නේද? අපි ඔන්න ඔන්න ඔය තැන් අපිට ලෙහුන් නැත්තම් අපි ධර්මයේ මේ මගේදී අතරමං වෙනවා. අපි හිතනවා අපි මේ ගොඩාක් දෙනෙක් අපි දන්නවා කියලා හිතන අයට අපි ඔහොම ගිහිල්ලා. හැබැයි ගිහිල්ලා තියෙන්නේ padi පැනලා. ඒක නිසා දවසක අර පැඩ අර පැනලා ගියානේ padi. ඒ පැනපු padi වල තිබිච්ච දේවල් හම්බ වෙලා නැහැ නේ ඒගොල්ලන්ට. එතකොට බලන්න එයාට දවසක සැකයකින් තොරව මේක මෙහෙමයි කියලා ගන්න බැරි තත්යකට වැටෙනවා. අන්න විචිකිච්ඡාව කියන එක එන්නේ ඔන්න ඔය padi පැනලා ගියාම. තේරුණා. එහෙනම් මේක පඩියෙන් පඩිය පඩියෙන් පඩිය එකින් එකට හේතු සකස් වෙලා එන්න ඕනි හරියට. ඒ අහවහම තමයි මේක හරියට ලිහිලා යන්නේ. එයාට කවදාකවත් විචිකිච්ඡාවක් එන්නේ නැහැ, සැකයක් එන්නේ නැහැ. මොකද එයා හරියට ඇවිල්ලා තියෙන්නේ. එයාට පේනවා හරියට ආපු ගමන් මඟ. ස්කිප් කළා නැහැ කොහෙවත්. පැනලා ගිහිල්ලා නැහැ. ඒ පැනලා ගිය පඩි ටික කියන්නේ එතන හිස් තැනක් එයාට. ඒ ඒ ඒ ඒ කියන අත්දැකීම ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අවබෝධියත් වෙලා නැහැ. අන්න ඒකයි. එතකොට දැන් අපි බලමුකෝ මෙහෙම දැන් ඔබතුමියට ඔතන හරි දැන් ඔබතුමිය කිව්වා සද්ද වර්ණ ගැට ගැහෙන කතාවක් කිව්වා. හරිද? සද්ද වර්ණ ගැට ගැහිලා තමයි මේක හිතින් හැදින්නේ කියලා. දැන් මම අහපු ප්‍රශ්නේ මොකද්ද? මම ඇහුවේ ওই හිතට එළියේ තියෙන දේවල් ගැන කියන්න පුළුවන්ද කියලා. හරි සරලයි. දැන් ඔන්න ඔබතුමිය ඇහත් වහගෙන කනටත් මොකක් කනත් වහගෙන දැන් දිවෙනුත් ස්පර්ශ නොකර නාසයෙන්ුත් මුකුත් ස්පර්ශ නොකර අතින් අතින් අතින් මොනක්වත් අල්ලන්නේ නැතුව උතන ඉඳගෙන ඔය මේ දැන් හිතනවා ඉස්සරහා තියෙන දේවල් ගැන. අපි හිතමු පාරේ යන දේවල් ගැන කියලා. පාරේ වෙන දේවල් ගැන දැන් ඔබතුමීට කියන්න පුළුවන්. එහා ගෙදර වෙන දේවල් මේ වෙලාවේ. බෑ. ගෙවල් පහකට විතර එහා ගෙවල් ගෙදරක වෙන දේ. බෑ. මේ මගේ ඉස්සරහා තියෙන දේවල් ගැන කියන්න බෑ. මොකක්ද ඔකෙන් කියන්නේ? පුරුදුමීට කියන්න බෑ. එහි කියන්න බෑ කියන්නේ මොකද්ද? දැන් ඕක අල්ලන්න එපා කවුරුත් කිව්වට. ඔබ තුමියම බලන්න දැන්. ඔබ තුමියට පුළුවන් ද ඔය හිත පොඩ්ඩක් එවන්න මේ මගේ ඉස්සරහා තියෙන දේවල් ගැන හොයන්න කියන්න. පැහැ අරුණ මහත්තයෝ මට මං හැමතිස්සෙම බණ අහනකොට ඇස් පියාගෙන බණ අහන්නේ. හ්ම් අන්න හරි. ඇස් පියාගෙන බණ ඇහුවත් මෙන්න මේ මං අහන ප්‍රශ්නේ වෙන්නේ කතන්දරය. මං අහන්නේ එතකොට හිත ඔබතුමියට මෙතනට එවලා මෙතන තේවල් ගැන කියන්න පුළුවන් පුළුවන්ද ඔබට දැන්? බලන්න පොඩි උත්සාහයක් කළා අනික් කට්ටිය. බෑ නේද? බෑ අරුණ මහත්තයා. ඒ කියන්නේ බෑ කියලා කියන්නේ මොකද්ද? හිතට එළියට යන්න බෑ කියන ඥානය ඔබට අහුවෙන්නේ නැද්ද උතන? ඊ කියන්නේ අත්දැකීමක් නේ දැන් ඔබ ඔය ගන්නෙ උතන. ඕක ඇවිල්ලා කවුරුත් කියන එකක් නෙවෙයි. දැන් ඔබ තුමියම උත්සාහ කරනවා. අන්න ඒක අවබෝධය. ඒක ඥානයක්. හොඳට බලන්න. ඔබට පුළුවන් මෙතන වගේ ඉදිරියේ තියෙන දේවල් දැන් කියන්න. බෑනේ. එවන්න පුළුවන්ද ඒකෙන් ඔබතුමියට එන්නේ මොකද්ද? ඔබතුමියට අවදි වෙන්න ඕනේ මොකද්ද? ඔබ මෙච්චර කාලයක් ඔය අහුවෙලා ඉන්න විඥාණයෙන් එහාට යන්න අවස්ථාවක් ඔතන තියෙනවා. අන්න බලන්න අර වචන ගොඩේ එල්ලෙන්නේ නැතුව දැන් අත්දැකීමෙන් බලන්න ඔතන ඔබතුමියට හම්බ වෙන අත්දැකීම මොකද්ද කියලා. ඔබට එනවා නේද දෙයක් මෙන්න මේ වගේ. හිතට එළියට යන්න බෑනේ කියලා. එහෙනම් ඔබට තේරුණා නේද මෙතනට මෙතන දේවල් කියන්න බෑ කියන්නේ ඔබට මෙතනට හිත එවන්න බෑ නේද දැන්? නෑ. මෙතනට හිත එවන්න බෑ කියන්නේ හිතට එළියට යන්න පුළුවන්ද එතකොට? නෑ. එහෙනම් ඔබ ඔය සාලේ මේසේ ඔය ඔය ඉදිරි පිට තියෙන එකකටවත් යන්න පුළුවන්ද හිතට දැන්? බෑ. අඩු ගානේ ඔබගේ කය දකින්න පුළුවන්ද ඔය හිතට? බෑ අරුණ මහත්තයා. ඒක ඔබ කියන්නේ පොඩි හරි විචිකිච්ඡාවක් එක්කද ඒක එහෙමමද? ඒක එහෙමමයි අරුණ මහත්තයා. එහෙනම් සසර වසනා තුරාවට ඔබට හිතින් කවදාවත් ඔබ බාහිර ගිහිල්ලා තියෙනවද බාහිරට? නෑ. එහෙනම් මෙච්චර මේ අනවරතා මේ ආපු සංසාරේ ගමනේ. ඔය හිත කියන තැන ඔබට ඒ කියන්නේ මෙහෙමයි. දැන් බලන්න. දැන් ඔබ කිව්වා හරි ඔබට ඉදිරි පිට තියෙන මේසේ හම්බ වෙන විදිය පොඩ්ඩක් කියන්න. මට කියන්නේ. හරි දැන් ඔබ කියන්නකෝ ඔබ දන්න විදිහට කියන්නකෝ. දැන් හරි. ඔන්න ඇහැ රූප ඔන්න ඇහැට ඉදිරි පිට තියෙන දෙයක් ගැටෙනවා. හරිනේ. හරි. ඒ ගැටෙන එක ඔබ එකපාරම කියනවා මේසයක් තියනවා කියලා. මොන බලන්න. ඇහැ සකස් වුණා, රූපය සකස් වුණා. අන්න බලන්න. අන්න දැනගැනීමක් ආවා මේසය කියලා. මේසය කියලා ඔබතුමීට ආව එකපාරම. මෙහෙන් බලනකොටම මේසය. ඇයි S2 මං කෝ අපි ආගන්න කියලා ඔබ S අරිනකොටම අන්න දැන් ඉදිරි පිට පේනවා මං හව මොනවද තියෙන්නේ? ඔබ කියනවා මේසයක් තියෙනවා, සාලේ ඉන්නේ. ඔන්න බලන්න. සාලේ ඉන්නේ, මේසයක් තියෙනවා. හරි. දැන් මේ මේසෙ ඔබතුමීට කොහොමද ආවේ? ඒ කියන්නේ ඇහැට පෙනෙන අර රූපෙත් එක්ක හ්ම් මේසය කියන ශබ්දයයි දෙක එකතු වුණාම මනසට නේ දෙන්නේ මේ සිග්නල් සංඥා හ්ම් හරි ඒ ඒ දෙක එකතු කරලා මනසට එන එකෙන් දන්නවා දැන් මේක මේසයක් කියලා. හ්ම්ම්. මේසයක් කියලා ගන්නවා නේද? හරි. එතකොට බලන්න දැන් දැන් අර මං කිව්වා වගේ ඔබතුමීට දැන් ශබ්දත් ආවේ නෑනේ උතන. ඔබට ඇහැ විතරනේ ඇරුනේ. කනෙන් කවුරුත් කිව්වේ නෑනේ අරක මේසයක් කියලා. එතකොට එතකොට නං කනේ කතන්දරයක් උතන නෑනේ. බලන් යනකොට. <laughs> කන සම්බන්ධ වෙලා නෑනේ මේ මොහොතේ. උතන්ට. ඇහැ විතරනේ. ඇහැයි මනයි විතරයි. අන බලන්න. ඇහැ වහලා ඇහැ අරිනකොට කවුරුත් පිටින් කිව්වේ නැහැ ඔතන තියෙන දේවල් ගැන. එහෙනම් ඇහැ විතරයි ඇරුණේ. ඒ ඇරිලා මෙහෙම බලනකොට ආ මේසයක් කියලා ආවා. ශාලේ ඉන්නේ කියලාත් ආවා. එහෙනම් බලන්න. දැන් බලනකොට එළියෙන් සද්දත් නැහැ මේ වෙලාවේ. එතකොට අන්න ඒකයි මම අහන්නේ ඔබ අවබෝධයෙන්මද මේ කතන්දරේ කතා කරන්නේ නැත්නම් ඔබ දැනුමක් තුලද හිර වෙලා ඉන්නේ කියන තැන තමයි මම මේ ඔබට පෙන්වන්න හදන්නේ. ඕක හරියටම ලෙහුන් නැත්තම් ඔබ දවසක ඔබට උතින් එහාට යන්න බෑ. ඒ කියන්නේ ඔබ අඩුම ගානේ සත්‍ය ඥාන පහළ වෙන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා විචිකිච්ඡා කියන්නේ මොකද? සැකයකින් තොර ඔබ දැනගන්න ඕනේ හරියටම මේක. එහෙනම් ඔබට සැකයක් තියෙනවා නම් මේක හරියටම ඔබ දන්නේ නැත්තම් ඔබ හරියටම දන්නේ නැහැ කියන්නේ සැකය. අනවන විචිකිච්ඡාව. ඔබට කවදාකවත් එන සම්මාදිට්ඨියට එන්න බැරි වෙනවා. දැක්කද? අන්න ඒ කියන්නේ සත්‍ය ඥාන පහළ වෙන්නේ නැහැ එහෙමයිට. ඈ? ඒතර බලන්න සත්‍ය ඥාන පහළ වෙන්නෙත් මොකද්ද වෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කියන මේ දස සංයෝජන තුනක් අයින් වෙනවා. දුර වෙලා යනවා. එහෙනම් ඔතන ওই දුර වෙලා යනකොට විපල්ලාස අටක් දුර වෙලා යනවා. ඒ කියන්නේ මෙච්චර කාලයක් හරි කියලා අල්ලන් හිටපු විකෘති අටක් අයින් වෙනවා ඔතන. හරි. ඒතකොට බලන්න මේක මේක පහසු තැනක් නෙමෙයි. අන්න ඒකයි. හරි? එහෙනම් හරියටම මුල අවශ්‍යයි. ඒ කියන්නේ ඔබ ෆවුන්ඩේෂන් එක හරියට දාගත්තේ නැත්නම් ඔබ දවසක ඔකේ තට්ටු කොච්චරක් ගැහුවත් ඔය ෆවුන්ඩේෂන් එක හයිය නෑනේ. ඔය ෆවුන්ඩේෂන් එකේ හිල් තියෙන නිසා ඔය බිල්ඩින් එක කඩාගෙන වැටෙනවා. අද වෙනකන් උනේ ඒකයි. ඔබ ධර්මය අහන්න ඇති බොහෝ අයගෙන්. ඒ හැම තැනකදීම ඔය දාලා ඒගොල්ලෝ දාලා දීපු ෆවුන්ඩේෂන් එක අත්තිවාරම හයිය නෑ. ටික කාලයක් ගිහලා බිල්ඩින් ඒ ඒ ඒ ගොඩනැගිල්ල කඩාගෙන වැටෙනවා. ඔබ තව කෙනෙක් ගාවට යනවා. එයත් දාන අත්තිවාරම. එයත් දාන අත්තිවාරමේ බොල්. තව ඒ ඒ ගහන ගහන්න යන එකට උරුත්තු දෙන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න දැන් මේ අහන ප්‍රශ්න වලට ප්‍රශ්නවලදී ඔබට ඒක උරුත්තු දෙන්නේ නැහැ. අන්න ඒකයි වැඩි. දැන් ඔබට තේරෙනවද මම මම කියන දේ ඔබට අනේ වැට වැටේවා. අනේ බොහොම බොහොම මේ කරුණාවෙන් කියන්නේ බොහොම ඇත්තෙන්ම. ඒකට බලන්න ඔබට ඔබට මේක මම මේ දැන් කියන කියන දේ ඔබට මේ ඔබට ඒක මේ මේ කියන්නේ දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි නෝන මොකද වෙන්නේ? ඔතන ඔක්කොම කඩාගෙන වැටෙනවා. අන්න එතකොට ඔබට මේ ධර්මයත් එපා වෙනවා. ඒ වෙන්නේ මොකද? ඔය අත්තිවාරම හරියට වැටිලා නැහැ ඒ නිසා. එහෙනම් ඔය අත්තිවාරම ගේ ඒ කියන්නේ අපි අපි ගොඩනගන දේක වඩා වැදගත්ම තැන තමයි අත්තිවාරම. ඕක හරියට බොල් නැතුව හරියට දාගත්තොත් ඔබට කැමති විදියට ඕකේ ගහන්න පුළුවන්. ගොඩනැගි. ලෝක කවදාකවත් මොන කම්පනාවක් ඕක හෙල්ලෙන්නේ ඇයි හෙල්ලෙන්නේ නැත්තේ? අර කියන අර කියන හිල් එකක්වත් නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූප කාමරාග පටික ඔය ඔය කියන එක ඔය කියන එක හිස් තැනක්වත් නැති වෙනවා. එහෙනම් ඔබ මුලින්ම ගහ ගන්න ඕනේ හරියටම අත්තිවාරම. ඔය අත්තිවාරම හරියට වැටිච්ච නැති නිසා තමයි අපි මේ සංසාරේ අතරමං වෙන්නේ. මෙත් දැන් ඔබ ඔබ මේ මේ වෙනකන් ආපු ගමනේ මට දැනිච්ච විදිහ අනි සමා වෙන්න මට දැනෙච්ච විදිය. ඔබට මේක හරියටම හරියටම දැනිලා නැහැ කියලා මට තේරුණා. ඒකයි මම මෙහෙම අහුවේ. ඔබ ගැන මොකද එහෙම එහෙම අපි මේක අරන් ගිහිල්ලා වැඩක් නැහැ. තේරුණා? ඔබට අද මේ ඒ ඒ ගැටලුව අද මෙතන निराකරණය කරගන්න පුළුවන් වුණොත් ඔබ දිනනවා. අන්න ඒක. ඒකයි මම මේ බොහොම මේ මේ මේ අහන්නේ. මොකද අපි ඔබව මෙතන දාලා යන්න බෑ අපිට. මේ මේ මේ මේ සදාහන් මණ්ඩපේ 100ක් හිටියත් අනිත් අනුත් නම දෙනාට මේක තේරුණත් ඔබත් මේකට එකතුනේ යමක් ගන්නනේ. එහෙනම් ඔබව මෙතන බස්සලා යන්න බෑ අපිට. ඔබ අරන් යන්න. මම හිතනවා අනිත් අයත් එකඟයි කියලා. එහෙමද? ඒ ඒක කරගන්න තමයි මම අද සහභාගී වුනේ. ආන්න හරි. සාදු සාදු සාදු සාදු සාදු සාදු. හරි. එහෙනම් අපි අවංකවම අපි අපි අපිට අවංක වෙනකොට අපිට පුළුවන් මේ වැඩේ හරියටම කරගන්න. එහෙනම් අද අඩුම ධර්මී ඔබ හරියට මේ අත්තිවාරම දාන්න ඕන දාන්න ඕන විදිහ බලා ගන්න. හරිද? මොකක්ද අත්තිවාරම? හරියට කපා ගන්න ඕනේ කොහොමද අත්තිවාරම? ඒ අත්තිවාරම කොහොමද පුරවන්න ඕනේ? අන්න ඒ ටික අද ඔබ කරගත්තොත් ඔබ ඔබ ගහන ඔය ගොඩනැගිල්ල කවදාකවත් ආයි කඩාගෙන වැටෙන්නේ නැහැ. ඔබ හරියට ගොඩනැගිල්ලක් ගහන්න ගන්නවා. එහෙම නැත්තම් වෙන්නේ වෙන ඔබ ඔබ ওই වගේ හරියට ශක්තිමත් නැති ගොඩන අත්තිවාරමක් දාන් ඇවිල්ලා අපි ඔකට ඒකට ඔරොත්තු දෙන දේවල් ගොඩනගන්න ගියොත් ඔතන දාන්න ගියොත් ඔක ඔරොත්තු දෙන්නේ නැහැ. ඔබ කඩාගෙන වැටෙනවා. අන්න ඒකයි වෙන්නේ. හොඳයි. එහෙනම් මම ඔබට මේ මේක කියලා දෙන්නම්. හරි? මොකද අද අද මේ සාකච්ඡාව අපි කැඳවන්න හේතුවත් ඔබ වගේ අයට මේ මූලික මූලිකවම යන අයට මේ හරියට මේ ධර්මයේ මුල ඉඳලම හරියට අල්ලලා දෙන්න. අත්දැලක් දෙන්න. එතකොට ඒ පරමාර්ථයමයි මේ අද සදහම් මණ්ඩපයක් අපි මේ කරන හිතුවේ. හොඳයි. එහෙනම් මේ අනිත් අයත් බලන්න මේ මේ අපි කතා කරන තැන් ලෙහිලා නැත්තම් හරියටම ලියා ගන්න. හොඳයි. දැන් අපි එහෙනම් ගමන ගෙනම් අපි වැඩේට පහිමු. හරි? අපි එහෙනම් දැන් කුඹුර හාන්න තමයි හදන්නේ. කුඹුර හාන්න ඉස්සල් අපි ඉස්සල්ලම මේ කුඹුරේ මේ අපිට තියෙන සීමාව අපි හොඳට මා දැනුමේ අපි අපි හරියටම සලකුණු කරගෙන අපි ඉස්සල්ලේ සුද්ධ කරන කතන්දරි ඔන්න ඔය ටික කරගෙන අපි හිමින් සැරේ මේ වැඩේට බහිමු. හරිද? හොඳයි. දැන් බලමු. දැන් හරි. ඔබතුමියට පැහැදිලි එකක්. ඒ කියන්නේ මම දීපු ප්‍රැක්ටිකල් එක මට ඔබට පෙන්වන්න උනුනේ අපිට ආයතන 6ක් තිබුණාට මේ ආයතන 6න් මේ ආයතන 6ට විවිධ විවිධ කෘත්‍යයන් තියෙන්නේ. ඒක පැහැදිලි. ඒකේ ප්‍රශ්නයක් නැහැනේ. හරි. ඊගාව එක තමයි මේ ආයතන පහෙන් ඇහැ කන නාසය දිව කය කියන පහ පහ ගත්තහම මේ පහට තමයි පුළුවන් මේ බාහිරත් එක්ක යම් සම්බන්ධතාවයක් තියාගන්න. හරිද? මේ බාහිරත් එක්ක යම් සම්බන්ධතාවයක් හදාගන්න. එතකොට ඔබ දැක්ක හිතට ඒ කතන්දරේ කරන්න බැරි බව. හරිද? හිතට ඒ කතන්දරේ කරන්න බැරි වුණාට හිතට ඒ කතන්දරේ එහෙනම් ඔබට මෙතනින් ඔබ වෙන් කරගන්න ඕනේ. පංචද්වාර කියලා ගත්තාම ආ ඇහැ කන නාසය දිව කය කියන පහ අන පංචේන්ද්‍රයෝ හරිද? මේ පංචේන්ද්‍රයන්ගෙන් තමයි අපිට මේ බාහිරව ස්පර්ශ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ. ඇහැ කන නාසය දිව කය මන. ඇහැට රූප කනට ශබ්ද දිවට රස නාහයට ගඳ සුවඳ කයට පොට්ටබ්බ කයට ස්පර්ශ. මේ පහට තමයි පුළුවන් මේ බාහිරත් එක්ක සම්බන්ධයක් කරන්න. මන කරන්නේ මන මනට බෑ එළියට යන්න. හිතට එළියට ගිහිල්ලා මේ එකක්වත් දකින්න බැරි බව ඔබ දැක්ක නේද? ඔව්. ආ ඒක දැන් සැකයක් තියනවාද? ඒක එහෙම නෙමෙයි කියලා. ආ කිසිම දෙයක් යන්නේ නැහැ ඒක එහෙමමනේ. අන්න right. ඒක හරියට ඔබ මුහුද ගාවට ගියා එක තැනකට ඔබ එතකන් දැනගෙන හිටියේ නෑ මුහුදේ වතුරවල රසය ඔබ පොඩ්ඩක් දිව ගාලා බැලුවා අන්න ඔබ දැනගත්ත රසය. දැන් ඔබට යන්න ඕනේද ගාල්ලට යාපනයේට ඔහොම මේ වටේ ගිහිල්ලාම බලන්න ඕනේද ඒ තැන් වලත් මුහුදේ රසය මෙහෙමද කියලා ලුණු වතුර අවශ්‍ය නෑ නේද? නෑ. ආ අවශ්‍ය. අන්න ඒකයි. හරි. එහෙනම් දැන් බලන්න එහෙනම් දැන් නමුත් හොඳ බලන්න එහෙනම් මේ ඇහැ ඇහැ රූප ගැටෙනකොට දැන් ඔයා හිතන්නකො ඔබතුමී හිතන්න ඔබට තියෙන්නේ ඇහැයි ඇහැයි රූපේ කියන තැන් දෙක. ඔන්න ඔය දෙක අරගන්නකො දැන් ඉස්සල්ලා. ඇහැයි රූපේ කියන තැන් දෙක අරගත්තොත් ඒ කියන්නේ දැන් ඔබතුමී ඔහොම ඔහොම මං කියන ඔබතුමීට ඉදිරිපිට බලන් ඉන්න කියලා. දැන් ඔබතුමී ඉදිරිපිට බලාගෙන ඉන්නවා. බලාගෙන ඔබතුමී මට දැන් විස්තර කරන්න තියෙන ඔක්කොම ටික උතන. ඔබතුමී කියන්නේ. අපි මේ මොනේ නම් යන්නේ. ඔව් සැපනියර් එක තියෙනවා ඒක උඩ ටීවී එක තියෙනවා. ටීවී එකට එහා ලෝකෙ බෝලයක් තියෙනවා. ඊට පස්සේ අර ෆොටෝකොපි ගහන පොඩි කම්පියුටර් එකත් එක්ක මැෂ්මක් තියෙනවා. හරි. ওই විදිහට දේවල් ටිකක් තියෙනවා. නේද? ඔබ මෙතන ඔබ තැනක ඉන්නවා. එතන ඉඳලා දැන් ඔබ විස්තර කරනවා. ටීවී එකක් තියෙනවා, ලෝක බෝලයක් තියෙනවා. මේ විදිහට මේ විදිහට විස්තර කරනවා ওই විදිහට. එතකොට බලන්න දැන් ඔහොම ඔබ විස්තර කර කර ඉන්නකොට මං කරන හැටි ඔබ පොඩ්ඩක් නිර්වින්දනය කරනවා. දැන් නිර්වින්දනය කරා. හරිනේ? ඔන්න දැන් නිර්වින්දනය වුණා. දැන් නිර්වින්දනය වුණාම ඔබගේ ඇහැ නැති වුණාද? මොකක්ද මොකක්ද නැති වුනේ? මොකක්ද ඉව ආ හිත මොහතකට අපි අයින් කරා. හරිද? දැන් ඔබට ඇහැ නැති වුන්නේ නේද? ඇහැ ඇරලා පෙන්නනවා අර තියෙන්නේ මොකද්ද අර තියෙන්නේ මොකද්ද කියලා ඔබෙන් අහනවා. දැන් ඔබට කියන්න පුළුවන්. ඔය දැන් කියාගෙන කියාගෙන ගිය ටික ඔබට දැන් කියන්න පුළුවන්. ඔබට හම්බ වෙනවද ඒක? නෑ. එහෙනම් ඔබට උතනින් ඔප්පු වෙන්නේ මොකද්ද? මේ මේ හරි හරි සරල තැන්. අපි මේ ධර්මය කියලා ගිහිල්ලා තියෙන්නේ කොහෙද කියලා බලන්න. මේ මේ කතා කරන දේවල් එක්ක. හරි? මේ සියුම්කම නිසා තමයි මේක හම්බ වෙන්නේ නැත්තේ මිනිස්සුන්ට. මිනිස්සු ධර්මය කියලා හොයන්න යන්නේ වෙන මොනවද? බලන්න මේ මෙතනම තියෙනවා කතන්දරේ. හරිද? ඒ කියන්නේ নিরপেক্ষය කියන එක ඔතනම තියෙනවා. හරි ඔය ඔතන තියෙනවා බුදුහාමුදුරුවෝ නිර්පේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිර්පේක්ෂමක ඔතන තියෙනවා. ඒක ඇවිත් කියන්න හදයි. හරි. හරි සරලව දකින්න පුළුවන්. මොන බලන්න දැන් ඇහැයි රූපයි ගැටෙනකොට දැන් බලන්න ඇහැට අර ඉදිරියේ ඔබේ ඇහැ ඇරලා පෙන්නුනොත් ওই ටික වැටෙනවා දැන්. හරියට කැමරාවකට වැටුණා වගේ. කැමරාවට වැටුණට අර මේ කැමරාවට වැටුණට දැන් අර මනට යන්නේ නැහැ. අනවන කණ්ණාඩියකුත් ඔතන තිබ්බොත් එහෙම කණ්ණාඩියටත් ওই විදිහටම වැටලා තියෙනවා දැන්. ඔය හැට වැටලා තියෙන විදිහටම කණ්ණාඩියටත් වැටලා තියෙනවා. ඔන්න අවස්ථාව. කන් ඔබගේ දැන් ඇහැ ඇරලා මෙහෙම පෙන්නකොට ඒ වැටලා තියෙන ටික ඒ විදිහටම අනවන කණ්ණාඩියටත් වැටෙනවා. දැන් මේ කණ්ණාඩිය දන්නවද අර අර තියෙන ටීවී එකක් අර ඔබ කිව්ව දේවල් එක එක ලෝක ගෝලයක් අතර තියෙනවා. ඔය එකක්වත් දන්නවද? මේ කණ්ණාඩිය දන්නවද? නැහැ. කණ්ණාඩිය දන්නේ. එහෙනම් කණ්ණාඩියට නිමිත්තක් නැහැ නේද ටීවී එක කියලා. නෑ. කණ්ණාඩියට නිමිත්තක් තියනවාද ලෝක ගෝලයේ කියලා. මේ වගේ මේ කණ්ණාඩියට වැටලා තියෙන වස්තු වල එකකවත් නිමිත්තක් තියනවාද මේ කණ්ණාඩියට නෑ නේද? නෑ. ආන්න බලන්න. නිමිත්තක් නැත්නම් ඒකට අපි මොකද්ද කියන්නේ? අනිමිත්තයි නේද? ඔව්. ආ. දැන් මේ කණ්ණාඩියට තියනවාද මේ වගේ දෙයක්? ආ දැන් කණ්ණාඩියට වැටලා තියෙන සැප සංඥාවක් අර වගේ ටීවී පේනවා එයා කැමති මේකද කණ්ණාඩියට තියෙන ප්‍රාර්ථනාවල් අර වගේ ටීවී එකක් දකින්න එක සැපයි අර වගේ ටීවී තමයි පේන්න ඕනේ අර වගේ ලෝක ගෝල ඔයගේ තියෙනවා ඒ කියන්නේ ප්‍රාර්ථනාවක් තියනවාද අර වගේ කන්න අර වගේ ටීවී පේන්න ඕනේ අර වගේ මේ සෝෆා පේන්න ඕනේ අර වගේ මේ ලෝක ගෝල පේන්න ඕනේ අප්පණීටයි දැන් බලන්න මේ කණ්ණාඩියයි අර වස්තුවයි අතර තියෙන සම්බන්ධය මොකද්ද මොන වගේ සම්බන්ධයක් තියෙනවද මෙතන ගන්න පුළුවන් සාරවත් කිසිම සම්බන්ධයක් තියෙනවද මෙතන ශුන්‍යතයි. ආන්න බලන්න. දැන් බලන්න ඔබේ ඇහත්. ඔබේ ඇහැටත් දැන් ඔය මොහොතේ හිත අයින් වෙලා තියෙනවද? ඔය කණ්ණාඩියට වැටලා තියෙන විදිහටම නේද වෙලා තියෙන්නේ සිද්ධිය. ඇහැ දන්නවද ඔය ටීවී එකක් අර තියෙන්නේ ලෝක ගෝලයක් ඔය ඔබ ඔය කිව්වේ එකක්වත් මේ ඇහැට දැන් හම්බ වෙනවද? ඒ කියන්නේ යා එහෙනම් ඇහැ කියන්නේ හරියට කණ්ණාඩියක් වගේ උපකරණයක් නේද? ඇහැ කියන තැන. අර CCTV කැමරාවක් වගේ උපකරණයක් නේද ඇහැ කියන තැන. එහෙනම් ඇහැට සසර වසනාතුරාවට මොනවත්ක්ත්ම ඔය කිව්ව ඒවා දැන් අපි කියනවනේ මේස පුටු අම්මා තාත්තා දුව ඉර හඳ තාරකා මේ මේ මේ කියනවනේ අල්මාරිය නේද? පිඟන් ඔය එකක්වත් ඇහැට හම් වෙලා තියෙනවා. ඔය කියන ඕ ඔක්කොම ඇවිල්ලා උපාදාය රූපනේ. ඔය ඔක්කොම හදාගත්ත ඔය එකක්වත් හම් වෙනවද? හොඳට බලන්න. ඔය එකක්වත් හම් වෙලා තියනවද හැට කවදාකවත් දැන් කතා කරන්න කතා කරන්න දැන් ඔය එකක්වත් හම් වෙලා තියනවද මේ මේ හම් එහෙනම් ඔතන ඉඳලා මේ වර්තමාන මොහොතේ ඉඳලා ඔබ අතීතයේ ඔක්කොම බලන්න මේ මේ මේ අර ගංගානන් නදී අර ඉවුරු වල තිබිච්ච වැලි කැට ගන්නට ආපු ගමනක් තියෙනවනේ ඔබතුමිය නේද ඉපදීම ඇරිලා ඉපදීම ඔය ආපු ගමනේදී ඇහැට ඇහක් ඔබට හම්බ වුණා නම් කොත් ඒ හැම ඒ හම්බ වෙච්ච මොන තැනකදීවත් මේ බාහිරේ කියලා ඔය කියන එකක්වත් හම්බ වෙලා තියෙනවා. හොඳට ආ ඒක දැන් ඔබට දුක දකින්න බැරිද එහෙනම්? එහෙනම් ඔබ කවදා හරි මේ අනේ අරක හරි ලස්සනයි කියලා ඇහෙන් දැකපු තැනක් තිබුණා නම් ඔබට දැන් පේනවා නේද ඔබ එතන රැවටිලා කියලා. එහෙනම් ඇහැට කවදාකවත් ලස්සන දෙයක්වත් කැත දෙයක්වත් හොඳ දෙයක්වත් යමක් කියලාවත් දෙයක් හම්බ වෙලා තියෙනවා. හොඳට බලන්න. හොඳට බලන්න. හොඳට බලන්න. දැන් බලන්න ආයි ආයි ඇහැ මෙතනින් ඔපරේෂන් කරලා අයින් කරලා මේ යන්නේ. ඇහැ තීචි දෙහි පිරිනිවන් පාන්නෝ පුළුවන් ඔබට මේ මොහොතේ. මේක හරියට දැක්කොත්. හොඳට බලන්න. මොකද මේක ඕන වෙනවා ඔබට හරියට ගලව ගන්න. එහෙම නැත්නම් ඔබට විචිකිච්ඡාවක් වෙනවා මේ පේනවනේ මේ තියෙනවනේ අරකක් තියෙනවනේ කියලා. වෙන සිද්ධිය ඊට පස්සේ අපි කතා කරමු. ඉස්සල්ලා අපි මේ ඇහැ ඔපරේෂන් කරලා ඉමුකෝ. එහෙනම් ඔබට මේ ඇහැ කියන තැනදී ඇහැට කවදාක සසර වසනාතුරාවට පුතාලා අම්මලා තාත්තලා මහත්තයලා ගෙවල් දොරවල් වාහන ඔය එකක්වත් හම්බ වෙලා දැකලා හම්බ වෙලා තියෙනවා. කතා කරන්න ඕනේ ඔබ. <laughs> ඔබ යන්න ඕනේ මේකත් එක්ක. දයනි මහත්මිය. බෑ. බෑනේ. හරි. ඒක ඒක ඔබට දැන් හොඳටම තේරුණාද? ඒ කියන්නේ දැන් ඔබ අර කිව්ව ටීවී එක මේ ඇහැට ස්පර්ශ වෙලා නැහැ නේද කවදාවත් එතකොට? ඇහැ දැනගත්තේ නැහැ නේද ටීවී එකක් කියලා? නැහැ. අන්න බලන්න ස්පර්ශයෙන් නිදුණා. ස්පර්ශයට ස්පර්ශ වෙන්නේ ඔය තියෙන මච්චි සූත්‍රයේ. හරි? ඔන්න බලන්න මේ ගැඹුරු කතාව මෙතන තියෙන්නේ. දැන් මේ ඔබ දකින්නේ নিরপেক্ষය. নিরপেক্ষ මඟ දකින්නේ ඔතන තියෙන්නේ. ඔබ බලන්න එහෙනම් ඇහැට එහෙනම් සසර වසනාතුරාවට මේ සංසාරේ කවදාකවත් කිසිම දෙයක් හම්බ වෙලා නැහැ නේද? ඒක දැන් ඔබට දකින්න බැරිද? එහෙනම් මේ ඔබ මේ මේ භවයේ ඉපදිච්ච මේ මේ මේ මේ හම්බ වෙච්ච මේ මේ මේ ජීවිතේදී ඔබේ ඇහැට කවදාකවත් ඔබ ඔය දන්න කියන කිසි දෙයක් හම්බ වෙලා තියෙනවද? මේ වෙනකන් ගොඩනැගිලා තියෙන ලෝකයේ ඇතුලේ තියෙන කිසිම දෙයක් මේ ඇහැට ඔබේ ඇහැට හම්බ වෙලා තියෙනවා. බලන්න එතන හොඳට. ආ. හැබැයි කතා කතා කතා කරන්න ඕන. හොඳට. හරි එතකොට තමයි අපිට මේ කියන්න පුළුවන් වෙන්නේ. ඔක්කොද ওই පැත්තෙන් ආවේ නැත්නම් net පැත්තෙන් අමාරුයි ගෙනියන්න. නැහැ. ආ හොඳයි. දැන් බලන්න එහෙනම්. හැබැයි දැන් බලන්න දැන් ඔබට හිතෙන්නේ දැන් අපි මේ කතා කරපු තැනදී දැන් මම අහුවනේ ඔබට මේ ඉපදීලා මේ මොහොත වෙනකන් එහෙනම් ඇහැට කවදාකවත් මේ පෙනිලා තියනවාද කියලා. එතකොට ඒ තිබිච්ච හැත් එක හැත්ද මේ වෙනකන්. ඕන අනිත් ප්‍රශ්නේ වගේ. ඔන්න ඔතන තමයි අපි හුඟක් දෙන හිර වෙන තැන. ඔන්න ඔතන තමයි. එහා පැත්තේ නම් වෙලා නැහැ කියලා හම්බ වෙනවා. හැබැයි මේ පැත්තේ එකම හැක් තිබිච්ච අය ඉඳලා තියෙන්නේ මැරෙනවා. හ්ම්. අන බලන්න. අන්තවලට යන්නේ උන්නුව හරියට ලිහුන්නේ නැත්තම්. දැන් බලන්න මම මේ ඇහැ කියනකොට මේ මොහොතට ඉපදෙන ඇහැ ගැන මම මේ කියන්නේ. හරිද? දැන් ඔබේ ඇහැ ඔන්න බලන්න. දැන් ඔබට තේරුණා හරි. ඇහැට නම් මොනවාක්වත් කවදාකවත් හම්බ වෙලා නැති බව ඔය කියන කිසි දෙයක්. දෙක තමයි ඔබට එක ඇහක් තිබිලා තියෙනවද දිගටම? නෑ. ඔබ කොහොමද එහෙම නැහැ කියන්නේ? එහෙම කියන්නේ ඇයි? එහෙම ඒ කියන්නේ කියන්නේ දෙයක් දැන් ටීවී එක දැකලා ඒක දැක්කම ඊළඟ දේ බලනකොට අර ටීවී එක නැතුව ගිහිල්ලා වෙනත් රූපයක්නේ හටගන්නේ. එතකොට ඒ ඕ ඇහැ ඉවෙලා අනිත් ඇහැ පටන් ගන්නවා. හ්ම්ම් එතන ඇස් දෙකක් තියෙනවා. එකක් තමයි මාංශ චක්කුව, එකක් තමයි අපිට මේ මේ හිත හරහා හැදිලා ඇහැක් ඉපදිලා තියෙනවා. හරිද? අන්න ඒත් උතන තියෙන ඇත් දෙකක් තියෙනවා උතන හරිද මම ඉස්සල්ලා කොයි මාංශ චක්කුව ගැන මම මේ කතා කරන්නේ හරිද දැන් බලන්න ඔබ ඉපදුනා ඔන්න බලන්න අම්මයි තාත්තගෙනුයි අම්මගෙන් සුක්‍ර අම්මගෙන් ඩිම්බේකුයි තාත්තගෙන් සුක්‍රාණුව කියවිලා මව කුසට අම්මා හැදුවද සුක්‍රාණුව තාත්තා හැදුවද සුක්‍රාණුව තාත්තා හැදුවද ඩිම්බය අම්මා හැදුවද ඩිම්බය නෑ ආ අන්න බලන්න. එතන මොකද්ද එහෙනම් ඒ දෙක ආවේ කොහින්ද? ඒ දෙකක් හැදුනේ හේතුඵල නේද? යම් හේතු සමුදායකින් තමයි ඩිම්බයක් සකස් වෙන්නේ. යම් හේතු සමුදායකින් තමයි ශුක්‍රාණු සකස් වෙන්නේ. දැන් ওই දෙක මෞකස තුල එකතු කරේ කවුද? කොයි එක්කෙනාද? තාත්තද අම්මද දෙයයන් වහන්සේද කවුද? මේ එන්න හදන්නේ ලොකු කතන්දරයක්. හොඳයි. එතකොට ඒ දෙක එකතු කරලා යුක්තාණුවක් හැදුවේ කවුද? කෙනෙක් හැදුවද? කෙනෙක් හැදුවද? කවුරුවත් කෙනෙක් හැදුවද? අම්මා හැදුවද? තාත්තා හැදුවද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේ හැදුවද? නැත්නම් ඉබේ සිද්ධ වුණාද? නෑ නේද? ඒ කියන්නේ ඒ දෙකම එකතු වුණ නිසානේ එකක් ආ ඒ කවුද ඒ එකතු වුණේ කොහොමද? අර හේතුඵල සකස් වුණා ඊතරනේ. හේතුඵල සකස් වුණා ඊතර. ආන්න බලන්න. එතකොට හේතුඵලව ඒ කතන්දරෙත් ඊතර සිද්ධ වුණා. හරිද? එතකොට ඒ හේතු සකස් නිසා මේ පැත්තෙන් ශුක්‍රාණුවක් මේ පැත්තෙන් ඩිම්බයක් අන්න මේ මේ හේතු හේතු හේතු සමුදායකින් තමයි යුක්තාණුවක් හටගත්තේ. එහම යුක්තාණුව හටගත්ත තැන ඉඳලා අම්මා ආහාර ගන්නවා මගේ අම්මට ආස්වාස ප්‍රාස්වාස වෙනවා මේ සිද්ධියත් එක්ක දැන් මේ මේක වැඩින්න ගන්නවා දැන් අම්මද අම්මද මේක වඩන්නේ දෙයයන් වහන්සේද වෙන කෙනෙක්ද ඉබේද කොහොමද වෙන්නේ ඒ කියන්නේ අම්මා ගන්න ආහාරත් එක්ක අරක චුට්ට චුට්ට වැඩෙනවා. කලලිය ඇති. කලලිය ඇතුලේ වැඩෙනවා. හැබැයි දැන් අම්මා දරුවා හදනවද ඇතුලේ? අම්මා කරනවද මේ වැඩේ? නෑ. එහෙනම් ආ දැන් ඔන්න ඔතන එනවා ලස්සන කතන්දරයක්. ඔන්න බලන්න. එහෙනම් බලන්න මේ කලලි වැඩෙන එක වෙන්නේ කොහොමද? හැම ෂණයකම සෛල මැරෙනවා, සෛල හැදෙන මේ හේතුඵල ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නේ. ක්‍රියාවලියක් වෙනව නේද ඇතුලේ? ඒ කියන්නේ හැම මොහොතකම වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි ගොඩ නැගෙන දෙයක් එතන තියෙනවා. වෙනස් වෙවි වෙනස් වෙවි ගොඩ නැගෙනවා කියන්නේ මොකද්ද? අනිච්ච වෙනවා කියන එක නේද? හ්ම් එහෙනම් අනිච්ච ධර්මතාවයක් එතන පවතින නිසා නේද ඒ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඒක එතන නතර වුණා නම් යුක්තානුවයි යුක්තානුව හැදිලා එතන නතර වුණා නම් එතනින් එහාට කලලයක් කියලා එකක් එනවාද? වැඩෙන දරුවෙක් ඉන්නවද එතන? එහෙනම් නිත්‍ය දෙයක් වෙලා නැහැ අනිච්ච දෙයක් වෙලා තියෙනවානේ. හරි නේද? ගැඹුරු වෙඩි නෑ නේද මම මේන කතන්දරේ. නෑ නෑ. එහෙනම් බලන්න ඔය විදිහට ශනියක් ශනියක් පාසා සෛල හැදෙන සෛල මැරෙන සෛල මැරෙනවා සෛල හැදෙනවා මේ විදිහට මැරෙනේවට වැඩිය වැඩියෙන් හැදෙන නිසා අන්න ගොඩ නැගීමක් එනවා. මෙහිම මෙහිම ඇවිල්ලා තමයි ඇහැ කන නාසය දිව කය මේ විදිහට මෙන්න මේවා ටික ඔක්කොම මේ හෘදේ වස්තු මේ ඔක්කොම මේ දෙතිස් කුණුපේම සකස් වෙන්නේ. හරිනේ. දෙතිස් කුණුපෙන් කොටසක්නේ ඔය ඇහැ කියන තැන. කන කියන තැන නහය දිව ඔය ඔක්කොම ටික හරිනේ එහෙනම් බලන්න ඒවා ඒවා සකස් වුණේ කොහොමද ඒකේ හැම මොහොතකම තිබුණේ දැන් තියෙන ස්වභාවය නෙමෙයි ඊළඟ ස්වභාවය ඊගා මොහොතේ ඊගා මොහොතේ තියෙන ස්වභාවය නෙමෙයි ඊගා මොහොතේ හරි නේද හැම ෂණයකම අනිච්ච කියන සබහා ධර්මතාවයට යටත් වෙලා නේද තිබිලා තියෙන්නේ. ආ එහෙනම් එහෙනම් හොඳට බලන්න මේ මොහොතේ තියෙන එක නෙමෙයි නම් ඊගා මොහොතේ තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ඉස්සල්ලා තිබිච්ච එක මැරිලා අලුත් ස්වභාවයක් නේ දීගාව එක. ඔව්. ඒ ඊගාවශනේ දැන් තියෙන එක මැරිලා අලුත් ස්වභාවයක් නේ දීගාව එක. ඔව්. එහෙනම් මරණය කියන එක තිබිලා තියෙනවා නේද එතන ඉඳලා. එහෙනම් මරණයෙන් නේද මේක ගොඩ නැගිලා තියෙන්නේ. හොඳට බලන්න. එහෙනම් මේ අපි ගත කරන ජීවිතය තුළ අපි ගාව තියෙනව දේ මොකද්ද? අපි ගාව මේ හැම මොහොතකම අපිත් එක්ක දැන් ඔබ ඔබ ගමනක් යනවා. ඔබත් එක්ක ඔබේ ගේ යනවද? නෑ. ඉඩම යනවද? නෑදෑ පරපුර යනවද? නෑ නේද? හැබැයි යන එක්කෙනෙක් ඉන්නවා කවුද? මරණය. මරණය. එක්කද වෙරි. ඈ <laughs> ජීවිතං අනියතං මරණ නියතං. නේ හරිනේ. එහෙනම් එහෙනම් බලන්න හැම ෂණයකම බලන්න දෙයක් ඉපදි මේ මොහොතේ තියෙන එක අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියන්නේ අලුත් එකක් ඉපදෙනවා. ඒකේ මරණය සිද්ධ වෙලා තමයි ආයි නැවතක්. එහෙනම් ෂණික උපත මරණය කියන එක හැම මොහොතකම තියෙනවා නේද? එහෙනම් දැන් ඔබේ කයේ ෂණික මරණීය උපත ඔබ දැක්කද? ඔක හැම මොහොතකම දැන් වෙනව නේද? ඒ කියන්නේ ඔය දැන් අපි කතා කරේ කයේ කොටස ගැන නේද? මේ කය හැදිච්ච හැටිනේ. එහෙනම් හැම මොහොතකම මේ කයේ ෂණික උපත මරණයක් තියෙනවා නේද? එහෙනම් මරණය කියන එක එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා පළවෙනිම ධර්මදේශනාවේදී පස්වක මහණන්ට කරපු ධම්මචක්කප්පවතුන් සූත්‍රයේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ওই විදිහට පෙන්න මරණම්පි දුක්ඛ ওই විදිහට පෙන්නනවා නේද දැන් ටිකටම හ්ම් පටිච්චසමුප්පාදයේ චර මේ සකස් වෙලා යනකොටත් පෙන්නනවා ජාතිපත්‍ය ජරා මරණම් කියලා නේ ඔය දැන් මේ જાතියනේ මේ දැන් සිද්ධ වෙන්නේ හැම මොහොතකම අලුත් එකක් ඉපදෙනවා. අන්න අලුත් දෙයක් ඉපදෙනවා කියන්නේ જાතියක් වෙනවා. අන්න අලුත් જાතියක් දැන් තියෙන්නේ. ඊගාවට තව එකක්, තව එකක්, තව එකක්. මේ විදිහට බලන්න හැම මොහොතෙම එනම් මේ જાතිය, ಜಾති, જાතිය නිසා මේ කයට මරණය කියන එක හැම මොහොතෙම තියෙනවා. වෙන උපත මරණය, ඔබට ශනික උපත මරණය උතන දකින්න පුළුවන්. මේ කයි දෙක තමයි. මේ මොහොතට තියෙන එක. දැන් ඔබ ගන්න ආහාරයේ ඔබට ඔය කය හැදිලා තියෙන්නේ ඔබ ගන්න ආහාරයෙන්. ආහාර වලින්. හරිනේ. හරි නේද? හරි. ඔය ඔබට මම ගෙනල්ලා දෙනවා මේ ලංකාවේ තියෙන හොඳම හෝටලින් හරිම ඒ කියන්නේ උත්තම තැනින් ඔබ කන්නම කැමති කෑම පාර්සල් දෙකක් කියනවා. ගෙනල්ලා මේසෙ උඩින් තියලා තියෙනවා. තියලා ඔබට කියනවා හරි. දැන් මේ දයනි ඔබ එක කෑම එකක් කන්න කියලා. අනිත් එක වහලා අපි තියනවා පැත්තකින්. තියලා දැන් ඔබට මේක කන්න දෙනවා. කන්න දුන්නාම දැන් ඔබ මේ කනවා. ඔබ කන්නේ කොහොමද? ඔබට මේ ඇහැ ඇහැ පිනවමින් ඇයි ඔබ කැමතිම කෑම ඔන්න බලන්න දිව පිනවමින් නාසය පිනවමින් ගේ සුවඳටත් ඔබ කැමතියි රසයට ඔබ කැමතියි ඊපස්සේ ඒක ඒක දකින මේව අල්ලනකොටත් ඔබ කැමතියි ඔන්න බලන්න ඇහැ කන නාසය දිව කය මන කයම පිනවමින් ඔබ මේ කනවා දැන් ඔබට තියෙන්නේ මොකද්ද ඔබ කැමතිම දේ ඔබට ලැබිලා තියෙනවා ඔබට තියෙන සතුටක්ද දුකක්ද සතුටක් සැපක් නේ සතුටක් සැපක් නේද දැන් <laughs> ඔන්න බලන්න මේ මොහොතේ ඔබ මේක ඔබට වටිනාකම කොහොමද දැන් මේ කෑමේකට ගොඩක් වටිනවා ඒක ගොඩක් වටිනවා නේ ගොඩක් වටිනවා වටිනාකමකුත් තියෙනවා ඔබට සතුටකුත් තියෙනවා සැපකුත් තියෙනවා ඔබ දැන් මේක වලද කනවා කාලේ ඉවර වෙලා දැන් ඔබ මේක කෑවා right දැන් කාලා අනිත් කෑමේක ඔබට දෙන්නේ නැහැ කන්න මේක වහලා තියෙනවා අපි දවස් දෙකක් තුනක් තියෙනවා දැන් ඔබ කොච්චර කැමැත්තෙන් මේ කෑම කෑවත් ඔබට මෙච්චර වටිනාකමක් තියෙන කෑම එකක් කියලා ඔබ කාපු එක ඔබට පුළුවන් ද ඔක තියාගන්න ඇතුලේ. අනේ මෙච්චරක් මේක වටිනවා ඒක නිසා මේ කාපු එකෙන් දැන් එළියට එන්න එනවා. බෑ බෑ බෑ මේක නම් එළියට දාන්න බෑ මේක තියාගන්න ඕනේ මේක මෙච්චර ගාණක් දීලා ගෙනාවේ මේක මෙච්චර රසක් මට තිබුණා කියලා ඔබට තියාගන්න පුළුවන්. ඇතුලේ. ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබට එළියට දාන්න වෙනව නේද ඕක ඉතුරු ටික. හ්ම්. ඒ කියන්නේ ඔබට දවසක් තියාගන්න පුළුවන්, පැය ගාණක් තියාගන්න පුළුවන්, හෙට උදේ වෙනකන් තියාගන්න පුළුවන්. දැන් ඔබ කොච්චර කැමති වුණත් අකමැති වුණත් ඔබට ඕකේ ඔය ඇතුලේ වෙන ක්‍රියාවලිය වෙලා ඉතුරුට එළියට යන ටික දාන්න වෙනව නේද එළියට. ඔබ කැමති වුණත් අකමැති වුණත්. දැන් ඕකට වටිනවා. දැන් ඔය අර කෑමකින් කාලා එන ඵලය තමයි ඔය තියෙන්නේ. එක ඵලයක් ඔය තියෙන්නේ. දැන් වටිනාකම කොච්චරද? දැන් ඔබට අක්කමැත්තෙන් හරි ඕක කන්න කිව්වොත් බලෙන් හරි දුන්නොත් මොකද වෙන්නේ? දැන් සැපද දුකද? දුකක්. දැන් බලන්න අර වටිනාකමක් දීලා ගෙනාපු කෑම එකේ එක ඵලයක් තමයි දැන් මේ ඔබට ආවේ එළියට. දැන් මේ ඵලේ වටිනාකමකුත් නැහැ. දැන් ඒක ජරාවටපත් වෙලා නේද? අන්න බලන්න. ඒ කියන්නේ එක ඔබ මේක ඇතුළට දාන තැන ඉඳලම විපරිණාමයටපත් වෙලා තමයි මේ ස්වභාවයට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න එක පැත්තක්. හරි. ඕක පැත්තකින් තියන්න. දැන් කන්න එපා කියලා වහලා තිබිච්ච කෑම එක දවස් දෙක තුනකට පස්සේ ඔබට කියනවා දැන් ඇරලා කියනවා කෑණි දයනි මේක දැන් කන්න කියලා. දැන් මොකද ඔබට? දැන් ඒක හරියලා බලනකොට දැන් කොහොමද තත්ති? කොයි වගේ තියේද? අර ඔබට ගෙනල්ලා දීපු විදිහටම මොක මේක නිකන් මේසියුට තියලා තිබුණේ. කොහෙවත් අපි දාලා තිබුණේ නැහැ ෆ්‍රිජ් එකකවත්. මේ අපි නිකන් මේසියුටම තියලා තිබුණා. දැන් කොහොමද කියන්නේ? දැන් අරිනකොටම දැන් ඔබට මේක කන්න කියනකොටම ඔබට කොහොමද එන ෆීලිංස් ටික හැඟීම් ටික කොහොමද දැන් ඔබ දන්නවා මේක ගැන නේ <laughs> හරිද මේක අරිනකොටම එන සුවඳ දැන් අර සුවඳද නැහැ ඒ ප්‍රියද දැන් දැන් දැන් ඔබට ප්‍රියගෙන දෙන සුවඳද අප්‍රියගෙන දෙන සුවඳක් දෙන්නේ අප්‍රියගෙන දෙන සුවඳ ආන්න බලන්න දැන් එහෙනම් සැප සංඥාවක් දෙන්නේ දුක සංඥාවක් දෙන්නේ දුක සංඥාව. දැන් බලෙන් හරි ඔබට මේක කැවුවොත් මොකද වෙන්නේ? සැපත් දෙන්නේ දුකත් දෙන්නේ. දුකක්. දැන් ওই කෑම එකට ওই එහෙනම් බලන්න මේ කෑම එකේ ඇත්ත ස්වභාවය නේද මේ තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේකේ ස්වභාවය විපරිණාමයට අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඒපත් වෙනකොට මොකද්ද ජරාවට නේදපත් වෙලා තියෙන්නේ. මේක මේ එකපාරම මෙහෙම වුණාද? නැහැ. එහෙනම් බලන්න ඉස්සල්ලා තිබිච්ච කෑම එක නෙමෙයි මේ දැන් වෙන එකක් තියෙන්නේ. ඒ ස්වභාවයවත් නෙමෙයි. එහෙනම් ඒක මරණයටපත් වෙලා. ජරාවටපත් වෙලා මරණයටපත් වෙලා නම් ඒක එකපාර වුණාද? ඔබ මේ නැහැ. කටට දාගන්න මොහොතේ විඳම්ම වෙන සිද්ධියක් නේද මේ ඔබ එක මොහොතකදී දකින්නේ. මෙහෙම වුණා කියලා. ඔව්. දැන් බලන්න ඔය ඔය කෑමේ කාල ඔය අර කාපු කෑමේ ওই විදිහේ කෑම කාලානේ ඔබේ කය හැදිලා තියෙන්නේ. එතකොට ඔබේ කය කය කය හැදිලා තින්නේ ඔය වගේම කෑම වලින්. එතකොට ඒ කෑ ওই කයේ ස්වභාවයත් ඕකම නෙමේද? හැම මොහොතකම ජරාවට මරණයටපත් වෙන ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ. ඒක නේද අපි පවුඩර් ගාලා මේ සෙන්ට් එක දාලා සබන් ගාලා නාලා වහලා දාන්නේ ඇදුවක් අන්දල. කොච්චරක් වෙලා තියන්න පුළුවන්ද? ඒ විදියට. ඇයි ඔබ හැමදාම මුණ හොදන්නේ? ඇයි නාන්නේ? ඇයි දත් නදින්නේ? ඒ ඔබ මොකක්ද ඉවත් කරන්නේ? අන්න අර සංකත මරණයට ලක්විච්ච ඒවා තමයි ඔබ අයින් කළා දාන්නේ. තේරුණාද? ඇහෙන් කනෙන් නායෙන් දිවෙන් මේ හැමතැනම මරණයට පත්පත් වෙලා තිබිච්ච ටික තමයි ඔබ අයින් කළා දාන්නේ. තේරුණාද? ජරාවට පත්වෙච්ච ටික තමයි අයින් කළා. ඒක හැම ෂණයකම. එහෙනම් බලන්න මම මේ කතාව ඇයි කිව්වේ? අන්න බලන්න ඔබ වටිනාකමක් දීලා දීපු කෑමේකේ ඇත්ත ස්වභාවය මොකද්ද? දුක්ඛ ස්වභාවය. නොවටිනා ස්වභාවයකට ඔබ වටිනාකමක් දුන්නා. ඔබ ඒක දුන්නේ ඔබ නොදන්නාකම නිසා, ඔබ රැවටිලා ඉන්න නිසා, ඔබ මුලාවටපත් වෙලා ඉන්න නිසා. ඔබ දන්නේ නැති නිසා මේක ඇත්ත ස්වභාවය. අන්න බලන්න. එහෙනම් බලන්න මේ ඔබ සැපයි කියලා ගත්ත තැනම යට මූලයේ මොකද්ද තිබිලා තියෙන්නේ? දුක. දුක කියන මූලයේ උඩින් තමයි ඔබ රැවටිලා නිසා, ඔබ මුලාවටපත් වෙලා නිසා ඔබට සැපක් හැටියට මේක හම්බ වෙන්නේ. බුදුහාමුදුරුව පෙන්නනවා දුක්ඛේ ලෝකෝ පටිච්චිතා කියලා. මේ ලෝකේ දුක මත පවතින්නේ කියලා. අටුගානේ සුද්ධාවාස කියන අනාගාමි උත්තමයන් යන සුද්ධාවාස කියන තැනවත් උන්වහන්සේ වර්ණනා කරේ නැහැ. එක මොහොතක්වත්. අසුචි චුට්ටක් තිබුණත් ගතයි කියලා. දැන් බලන්න මේ කතාවේ මේ මේ එහිමි මේ මම ඔබට මේ කෑන්න පින්නුවේ කියලා. එහෙනම් බලන්න ඔබේ කයේ ස්වභාවය හැම මොහොතකම ජරා මරණයටපත් වෙන ස්වභාවයක්. අවුරුදු ගාණක් ගිහිලා ජරා වෙන එකක් නෙමෙයි. මේ හැම ෂණයකම ජරා මරණ ව්‍යාධිය මේ කියන ස්වභාවයම ලං තියෙන එකක් තමයි ඔබේ ඔය කය. එහෙනම් ඔබ ප්‍රඥාවන්තරම් ඔබට ඔබ තුලින් මේ හැම මොහොතකම ඔබේ උපත මරණය දකින්න පුළුවන්. ඒ කියන්නේ හැම මොහොතකම ඕක වෙනස් වෙනවා නම් ඔය කියන රූපය. දැන් කය කියන්නේ මොකද්ද? රූප ගොඩක එකතුවක්. ඔය බලන්න ඔය කය සකස් වෙලා තියෙන්නේ කොහොමද? දැන් අපි හිතමු ගයක් ගයක් කියන තැන බලන්න ජනෙල්, උළුහව්, බිත්ති, ඒ අතිවාරම් මේ වගේ ගත්තාම වහල, වී මේ ඔක්කොම අරගත්තාම මේ එක එකිනෙකට මොනවද මේ කියන්නේ අපි? රූප ගොඩක්. ජනෙල් කියන්නේ රූප රූප ස්වභාවයක්. දොරවල් කියන්නේ රූප. මේ රූප ගොඩක එකතුවක් තමයි ගයක් කියන්නේ. එහෙනම් මේ කය කියන්නේ මොනවද? ඈ කය කියන්නේ රූප ගොඩක එකතුවක් ඈ රූපස්කන්ධයක් ස්කන්ධයක් රූප ගොඩක එකතුවක් එතකොට බලන්න මේ රූප ගොඩේ එකතුවේ ස්වභාවය මොකද්ද හැම මොහොතකම අන්‍ය ස්වභාවයකටපත් වෙනවා අනිච්ච වෙනවා එහෙනම් රූපය අනිච්චයි කියන එක ඔබ දැක්කද දැන් හොඳට බලන්න මේ කියන කතන්දරේ ඔබ මේ දකින්නේ මොකද ඔබ මේ දකින්නේ ත්‍රිලක්ෂණය ඔබේ ඇත්ත ස්වභාවය ඔබ දකින්නේ අරිය පරේෂණේ ඔය කරන්නේ. ඔබ තුලින් ඔබ මේ ධර්මය දකිනවා. ඔබ තුලින් ඔබ මේ ධර්මය දකින්න දකින්න ඔබ ඔබ දකින්නේ බුදු පියාණන් වහන්සේව. උන්වහන්සේ පෙන්න පුතේ. එහෙනම් මේක කොහෙවත් කොහෙවත් බලන්න ඕන එකක් නෙමෙයි. ඔබේ ඔබ තුලින් මේක ඔබට ඔබට දකින්න පුළුවන්. හරි? දැන් බලන්න. එහෙනම් ඔබේ කයේ ස්වභාවය ඔබ දැක්කා. ජරා මරණ ව්‍යාධියට මෙන්න මේවටපත් වෙන ස්වභාවයක් තමයි උතන තියෙන්නේ. එහෙනම් ඔය කයේ ෂණික උපත මරණිය ඔබ දැක්කා. හැම මොහොතකම මේ කය මැරිලා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා. එතකොට මේ කය රූපය වෙනස් වෙනවනම්, කය වෙනස් වෙනවනම්, රූපය වෙනස් වෙනවනම්, ඔය රූපය. දැන් බලන්න යුක්තාණුවේ සුක්‍රාණුවයි දිම්බේනුයි කතන් ගත්ත කතන්දරේ යුක්තාණුවක් එකතු වෙලා ඔය සිද්ධිය නේද මේ මොහොත වෙනකම්ම වෙලා තියෙන්නේ දැන්. අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකටපත් වෙලා යනකොට එක ඇහක් ඔබට තිදිලා තියනවද කවදාකවත් එහෙනම් ඔබ දකිනවා නේද ඇහි අනිච්ච ස්වභාවය ඔබ දකිනවා නේද කනේ අනිච්ච ස්වභාවය දිවේ අනිච්ච ස්වභාවය නාසයේ අනිච්ච ස්වභාවය කයේ අනිච්ච ස්වභාවය ඒ විතරක් නෙමෙයි ඒ හැම එකක්ම වෙනස් වෙන ස්වභාවයකට යනකොට බලන්න හිත කියන එක එක හිතක්ද තියෙන්නේ හිතත් ඔය විදිහටම ඊ කියන්නේ මේ ඔක්කොම එකට තියෙන සෙට් එක. ඇහැ කන නාසය දිව කය මන කියන එක. මේ හයම ස්වභාවය මොකද? හැම මොහොතම අනිච්ච ස්වභාවයටපත් වෙනවා. බලන්න ජරා එන හැම හැම මොහොතකම ජරාවට මරණයට ව්‍යාධියටපත් වෙනවා ඒක සැපද්ද දුකද්ද? මේපත් වෙන ස්වභාවය දුකක් කියලා ඔබ දැක්කා. අන්න බලන්න දුකක් කියලා ඔබ දැක්කා. එන බලන්න යමක් අනිච්ච නම් දුකයි. දැන් මේක ඔබ කරනවද? දෙවියන් වහන්සේ කරනවද? කවුද මේක කරන්නේ? ඉබේ සිද්ධ වෙනවද? අන්න බලන්න හේතු නිසා ඵල සකස් වෙනවා හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙනවා මේ හැදෙන ඵලය හේතුවට අයිති නැහැ හේතුඵල ක්‍රියාවලියක් වෙන්නේ කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි නම් ආත්මීය සාරයෙන් ගන්න මෙතන දෙයක් තියනවා අන්න බලනකොට අන්න බලන්න ආත්මීය සාරයෙන් ගන්න දෙයක් නැහැ අන්න අනත්තයි වැක්කද එහෙනම් ඔබ ඉස්සල්ලාම දකින්න ඕනේ ඔබ. හරි සරලව. මේ මහා ලොකු දේවල් නෙමෙයි. ඔබ තුලින් ඔබට මේක දකින්න පුළුවන්. දැන් බලන්න ඔබේ ස්වභාවයේ ජරා මරණයට පත් වෙන ස්වභාවය නම් ඒකේ ස්වභාවය දුක නම් ඔබ දුකේ ඉඳලා මේ වෙනකන් ලං කරගෙන තියෙන දේවල් ඔක්කොම ටික අරන් බලන්න. අම්මා තාත්තා දුව පුතා යාළුවෝ හිත මිත්‍රයෝ මේ ඔක්කොගේම ස්වභාවයත් ඕකම නේද? එහෙනම් දුකේ ඉඳලා දුක ගෙන දෙන දෙයක්ම නේද ඔබ ලං කරගෙන තියෙන්නේ. එහෙනම් ඒ අයට කියන්නේ දුක්ඛේ ඥානන්ද දුක්ඛේ අඥානන්ද. මේ ගවේෂණය උපව අන්න බලන්න. අන්න දැක්කද? එතකොට බලන්න දුකේ ඉඳලා දුක ගෙන දෙයක්ම ගෙන දෙන දේවල්ම ලං කර ගන්න අයට අපි කියන්නේ ප්‍රඥාවන්තයෝද මෝඩයෝ කියලාද? හොඳට බලන්න. මේ ඔබේ මගේ අපේ කතාව මේ තියෙන්නේ. තේරුණාද? මේ තියෙන්නේ ඔබේ මගේ අපේ කතාව. අපි හැමෝගෙම කතාව මේ තියෙන්නේ. අපි හැමෝගෙම ඇත්ත කතාව. තේරුණාද? අපි නොදන්න අපේ කතාව. අපේ නොදන්නා අපි ඕක නොදන්නා කම කියන්නේම අපේ අසරණකම. ඒ අසරණකමවත් අපි දන්නේ නැහැ. අපි මෙහෙම අසරණ වෙලා ඉන්නවා කියලාවත් දන්නේ නැතුව තමයි අපි ඉන්නේ. එහෙනම් බලන්න දුක්ඛේ ලෝකෝ පටිච්චිතා කියන තැන මේ ලෝකයේම දුක මත පිහිටලා නම් තියෙන්නේ. හොඳේ? එතකොට ඔබ බලන්න මේ මේ ලෝකයේම දුක මත නම් පිහිටලා තියෙන්නේ. එතකොට ඔබට පේනව නේද අපිට සැපයි කියලා හම්බ වෙනවනම් යමක් බුදු පියාණන් වහන්සේ දේශනා කළ කියනවා නම් මේ ලෝකේ දුක මත පිහිටලා තියෙන කියලා අපිට දැනෙන්න ඕනේ නේද? එහෙනම් අපිට සැපක් හම්බ වෙන්නේ කොහොමද කියන එක. මෙන්න බලන්න ප්‍රඥාවන්තයෝ දකින්න විදිය. ඒගොල්ලෝ ලෝකේ දකින්නේ වෙනස් විදියකට. එතකොට බලන්න මේ ලෝකයේම දුක මත නම් පිහිටලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකයේ ස්වභාවය මොකද්ද? මේ ලෝකයේ දුක. එහෙනම් බුදු පියාණන් වහන්සේ එක මොහොතක් වර්ණනා නොකරපු තැනක අපිට සැප හම්බ සැපක් කියලා හම්බ වෙන තැනම අපිට එන්න ඕනේ නේද පොඩි යම් දැනීමක් එන්න ඕනේ නේද බුදු පියාණන් වහන්සේ තමයි මේ විශ්වයේම මේ විශ්වයේම දැකපු කෙනා. උන්වහන්සේ මුළු විශ්වයම අවබෝධ කරපු කෙනා. උන්වහන්සේ තමයි මේක දන්නේ. උන්වහන්සේ තමයි දන්න කෙනා. උන්වහන්සේ කියනවනම් මේක දුකක් කියලා අපිට සැපක් කියන තැනදී ප්‍රශ්නයක් එන්න ඕනේ නැද්ද අපිට? එන්න ඕනේ නේද? එහෙම නොවෙන්නේ ඇයි? අපි අන්ධ වෙලා තියෙන නිසා. අපේ අපි මුලාවකට අහු වෙලා තියෙන නිසා අපේ නොදන්නාකම නිසා අපි ගාව අපිට අපි ගාව තියෙන කෙලෙස් නිසා අපිට මේක වැහිලා තියෙන්නේ. එහෙනම් බලන්න ඔබට එහෙනම් යමක් ඔබ දැන් දැක්කා. මොන බලන්න. එහෙනම් ඔය කියන ස්වභාවය දැන් බලන්න මේ කෑම එක කිව්ව ස්වභාවය මොකද්ද? ද්‍රව්‍ය වස්තු කියන ස්වභාවය. ඔබේ කය කියපු තැන සත්පුද්ගල කියන ස්වභාවය. අන්න බලන්න. ඔබ දැක්ක සියලු සත්ත්ව පුද්ගල කියන ස්වභාවයේ ස්වභාවයේ සත්ත්ව පුද්ගල කියන තැන තියෙන ස්වභාවය මොකද්ද? ජරා මරණ කියන ස්වභාවය තියෙන්නේ. ජරා මරණ ව්‍යාධි මේ කියන ස්වභාවය තියෙන්නේ. එතකොට බලන්න ද්‍රව්‍ය වස්තු මේ ආහාරය කියන්නේ ද්‍රව්‍ය වස්තු කියන ස්වභාවයක්. එතකොට මේ ද්‍රව්‍ය වස්තු කියන වල ස්වභාවය මොකද්ද? ජරා මරණ කියන ස්වභාවය එකෙත් තියෙනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන සියලු සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හතරටම පොදු දෙයක් තියෙනවා. ජරා මරණ කියන ස්වභාවය. ජරා මරණ කියන ස්වභාවය. ආ දැන් ඔබ දැක්කද ඒක? එහෙනම් මම ඔබෙන් දහපු දෙවෙනි ප්‍රශ්නේ ගැඹුර ඔබ දැන් දැක්කද? එහෙනම් බුදු පියාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රේ මේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා මේ කියන කතන්දරේ ඔබට දැන් පේනව නේද වෙනත් කෝණයක් මේ වයසට ගිහිල්ලා ඇති වෙන දුකක් මේ මේ එතකොට මේ ඇවිදින්න බැරි වෙනකොට ඇති වෙන දුක් කෙනෙක් මැරුණාම ඇති වෙන දුකක් ගැනද උන්වහන්සේ මෙතන පෙන්වන්නේ මේ මොහොතක් මොහොතක් පාසා මේ යන සත්‍සිද්ධියද මම ඔතන ඉතුරු ගැඹුරත් ඔබට පෙන්වන්නම් ප්‍රියේ විප්පයෝග දුක්ඛෝ හරි අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලපිති තම්පි දුක්ඛ සංකිට්ඨේන පච්ච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුහාමුදුරුවෝ අන්තිමට එතනින් මෙතනින් පෙන්නනවා යම. එතකොට බලන්න ඔබ ඔබ මේ විදිහටවත් නොදකිනවා ඒ කියන්නේ මේ ලෝකයේ පරිහරණය කරන අයට අඩු වෙන දුක් අඩු ගානේ තුන් ආකාර ඒ කියන්නේ දුක් ඇති වෙන තැන තුන් ආකාරයකට දුක් රැස් වෙනවා කියලාවත් දන්නේ නැහැ. අටුම ගානේ අටුම ගානේ ඒ කියන්නේ සංඛාර දුක්ඛතා, විපරිණාම දුක්ඛතා. එතකොට දුක්ඛ දුක්ඛතා කියලා තුන් ආකාරයකට අපිට මේ හැමෝටම දැනෙන එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් අපි කැමති දෙයක් ඔන්න මේ ඒ කියන්නේ අපි ගේ අපි ගයක් කියලා හිතමු. ගේ අපි හොඳ ලස්සනට හදලා ඔන්න තින්ත ටික ගාලා ලස්සනට තියාගෙන ඉන්න අනේ ටික දවසක් යනකොට ඕන්න මොකක් හරි කැඩිලා. අන්න විපරිණාම දුක්ඛයක්. දැන් මොකද එන්නේ ආයි හදන්න ඕනේ. දැන් ඒකට අපි ආයි මුදල් වැය කරන්න ඕනේ නේද? ඒ මුදල් නිකන් ඉන්නේ අපි වැඩ කරන්න ඕනේ. විපරිණාම දුක්. අපි ජීවත් වෙනකොට සංඛාර දුක්ඛතා කියලා අපිට තියෙන. ඒ කියන්නේ මේ ජීවත් වෙනකොට අපිට මොකද්ද වෙන්නේ? අපිට මේ සිත, කය, වචනය කියන තුන වෙහෙසලා අපි වැඩ කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. අපි ජීවිතය කියලා අපිට එකක් තියෙනවානේ. නේද? එතකොට මේ මෙන්න මේ ඔක්කොමත් අරගත්තාම මේ සංකාර දුක්ඛයක් අපිට තියෙනවා. අන්න ඒතෙන්දි තමයි ඔබතුමීට දැන් මේ කිව්ව කතන්දර ටික ඔය දැන් ඔය අපි කතා කරපු කතන්දර ටික ඔන්න ඔතනට තමයි ওই ටික ගොඩ ගැහෙන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන්න වෙහසක් ගන්න ඕනේනේ. ඈ අපි අපි මේ අඳින්න කරන්න ඕනේ. අපි කන්න බොන්න ඕනේ. ඔය ඔක්කොම සංකාර දුක්ඛ වලට වැටෙන්නේ. ඈ සංකාර දුක්ඛතා කියන තැනට වැටෙන්නේ. අපි ඉගෙන ගන්න ඕනේ අපි රස්සාවල් කරන්න ඕනේ අපි ධර්මල්ලු ඉන්නවනේ ඒගොල්ලෝ නඩත්තු කරන්න ඕනේ ඈ අපි මේ තියෙනවා අපිට අවශ්‍ය කරන දේවල් මේ හැම දෙයක් වෙනුවෙන් බලන්න අපි සංකාර දුක්ඛ දාගින දැනකට අපි කොටු වෙලා ඉන්නේ ඒකේ දුක අපිට දැනෙනවා ධර්මයේ දන්න නොදන්න ඔක්කොටම ඔක තේරෙනවා දැනෙනවා ඔක නේද ඔක දැනෙනවා ඒ දැනුණට බලන්න අපි අහුවෙලා ඉන්න තැන් අපි මේ ගයක් හදන එක බලන්න ගයක් ගෙයක් හම්බ වෙන ගෙයක් අපිට නැත්තම් මොකද්ද වෙන්නේ? ගෙයක් නැති එක දුකක්. එහෙනම් ගෙයක් තියෙන එක සැපක්. දැන් බලන්න ගෙයක් හදන්නේ කොහොම මේ මේ කොහොමද කියන එක. ඈ ඒ ගේ හදන්න නිකන් අපිට බෑනේ. එහෙනම් අපිට ඒවට මුදල් උපයන්න ඕනේ. ඒකට මහන්සි වෙන්න. දැන් මේ ඔක්කොම මොනවද? බලන්න දුක් ගොඩක් උඩින් තමයි අපි එක සැපයක් හම්බ වෙන්නේ. එහෙනම් එක සැපයක් සමානයි දුක් ගොඩක්. එහෙනම් දුක මත තමයි අපිට සැප කියන එක හම්බ වෙන්නේ මේ ලෝකේ. එක මොහොතකට. ඒ සැපයත් කොහෙටද හම්බ වෙන්නේ? අපි මේ කයට දෙක හම්බ වෙලා තියෙන්නේ. අපි හිතන බවක් තියෙන්නේ. සැපයි කියලා. හරි? ඒ ටික එතනටත් අපි එමු. ඔතනත් නෙමෙයි කතාව. එහෙනම් ඕවා අපි ওই කොච්චරක් ගොඩනගපු දේවල් විපරිණාමය වෙලා ඉඳ මේ කය අපි හොඳට තියාගෙන ඉන්න හදනවා. ලෙඩ වෙනවා. අන්න බලන්න විපරිණාමයටපත් වෙලා මේක. වෙනස් වෙනස් ස්වභාවයටපත් වෙලා දැන් දුකයි. නේ ආනපාන විපරිණාමයටපත් වෙනවා අපි අපේ වාහනේ අපි හොඳ ලොකු ගාණක් දීලා ගෙනල්ලා තියෙන්නේ ඈ වාහනයක් නැති එක දුක දරුවෙක් නැති එක දුක ඔන්න ඔයාලා අපි අහුවෙලා තියෙන දරුවෙක් ඉන්න එක සැප අර වාහනයක් තියෙන එක සැපක් හැබැයි ඒක යට තියෙන දුක අපි දැක්කේ නෑ නේද දැන් ඔන්න ඔබට ඔබ මේ මේ මේ ජීවිත අත්දැකීම් එන ඔබ මේක ඔබ දකින්න ඕනේ ඉස්සල්ලාම ඔබ දකින්න ඕනේ ඔන්න ওই පැත්ත ඔබට ඉස්සල්ලාම මේ සසර බිය කියන එක දැනෙන්න ඕනේ මේ සසර දුකක් කියලා තේරෙන්න ඕනේ. ඒක දැනින්නේ මේ ධර්මයේ මේ ධර්මයේ මේව අහලා නෙමෙයි. ඔබට ජීවිතය ගත කරනකොට ඔබට ඕක දැනෙන්න ඒ අයට තමයි මේ ධර්මයේ හරියට එන්නේ. මේ මේ මේක නම් හරි කර්මයක් කියලා තේරෙනවා. මේක නම් හරිම දුකක් කියලා තේරෙනවා. ඔබ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඔබට මේක හොඳට දැනෙනවා. ඔබට මේක ඊටත් වැඩිය හොඳට දැනෙනවා. එතකොට බලන්න එහෙම නොවුණා කියලා ප්‍රශ්නිකුත් නැහැ. <laughs> අනිත් අය ඒතත් වෙලා තියෙන අයත් එක්ක බලනකොට ඔබට මේක පේනවා. ඔබ මේ ජීවත් වෙනකොට. එතකොට බලන්න එහෙනම් මම මේ මම මේ කතා කරන්නේ ඔබේ මගේ අපේ අපි හැමෝගෙම කතාව. ඇත්ත කතාව. වෙලා තියෙන සිද්ධිය. අපි නොදන්න තැනක් ඕකේ තියෙන බුදුහාමුදුරුවෝ පෙන්නලා. ওই ටික අපිට දකින්නත් උන්වහන්සේ කිව්වා මේ අපි ගත කරන ජීවිතය තුළ. හැබැයි ඒත් අපි අන්දේව. අපි ඔක දකින්නේ නැහැ. හරි? ඒකෝටයි මම ඔබට පෙන්වන්න හදන්නේ දැන් බලන්න එහෙනම් ඔය දෙක වෙනුවෙන්ම දැන් බලන්න විපරිණාමයේ වෙන බවක් දන්නවා මේවා කැඩෙන බවක් දන්නවා මේවා නඩත්තු කරන්න වෙන බවක් දැනගෙන වාහනයක් ගන්න. ගෙවල් හදනවා, දරුවෝ හදනවා. මේ ඔක්කොම අපි කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. ඔය දෙක වෙනුවෙන්ම අපි දුකකට ලක් වෙනවා. අන්න ඒකට කියනවා දුක්ඛ දුක්ඛතා කියලා. ඔය දෙකම බාර අරගෙන කමක් නැහැ කියලා අපි ওই වෙනුවෙන් මේ දේවල් කරන එක තමයි දුක්ඛ දුක්ඛතා කියන්නේ. එහෙනම් බලන්න ඔය තුන ධර්මයේ දන්න නොදන්න හැමෝටම දැනෙනවා. නේ ඊගාවෙකට අපි එමුකෝ ප්‍රී විප්පයෝග දුක්ඛෝ දැන් අපි ඔක කොහොමද දැනගෙන තියෙන්නේ ප්‍රී විප්පයෝග දුක්ඛෝ ඔබ දන්න විදිය කියන්න මට මොකද්ද ඔය කියන්නේ ඔබ දන්න විදිය කියන්න දයානි මහත්මිය ඕන කෙනෙක්ට එහෙම නැත්තම් පුළුවන් එකතු වෙන්න කමන්නේ කියන්නේ කොහොමද ප්‍රී විප්පයෝග දුක්ඛෝ කියන්නේ මොකද්ද ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි ඔහොම නේද අපි දැහලා තියෙන්නේ බලන්න ලැබෙන්නේ නැති වුනහම දුකයි ආන්න හරි. අපි කැමති දේවල් ලැබෙන්නේ නැති වුනහම දුකයි නේද? එතකොට ආන්න හරි. ඒ කියන්නේ මෙහෙමයි. ප්‍රිය විපයෝග දුක කියන්නේ දැන් ප්‍රියංගේ වෙන්වීම දුකයි. දැන් අපි කෙනෙක් මැරුණාම නේ අපෙන් කවුරු රැයත් වෙලා යනකොට එතකොට මේ වගේ තැනකදී මේ අපිට මේ ප්‍රිය විපයෝග දුක අපිට ප්‍රිය දේවල් ලැබෙන්නේ නැති වෙනකොට නේ අන්න මේ ඕකදොයි කිව්වේ. දැන් ඕක ධර්මයේ නොදන්න ඔක්කොටම තේරෙනවා. මේ ධර්මයක් දැනගන්න ඕනේ නෑනේ. දැන් බලන්නකෝ දැන් අපි තිරිසන් සතෙක් ගන්නකෝ ඒ සතාගේ සතත් එක්ක සතාගේ මේ පැටියෙක් මැරුණොත් එහෙම මේ පැටියටත් ඒ සතාට තේරෙනවානේ ඌත් එතන බල්ලෙක් ගන්නකෝ ඔබට දැන් බලු බලු පැටියෙක් ඒකකින් අරන් යන්න ගියොත් එහෙම ඌට ඒ දුක දැනෙලා ඌ පයින්නවනේ අපු හපා ගන්න එහෙනම් ඒ තිරිසන් සතාටත් තේරෙන එකද බුදුහාමුදුරු දේශනා කළා ඔච්චර මේ පෙරුම් පුරාගෙන ඉන්න ඕකද කියලා තියෙන්නේ අන බලන්න මේ ධර්මය මේ හරිම ඒ කියන්නේ මේ ගැඹුරු ධර්මය මේ පරිවර්තනීය වෙනකොට බලන්න මේ හරිම ලාමක තැන්වලට මේක ලඟු කරාම මේ ධර්මයේ වැහිලා යනවා. මේ ධර්මයේ ඇත්තටම උන්වහන්සේ පෙන්වන්නේ පෙන්වපු දේ වැහිලා යනවා අපේ. ඔබ අද දැනගන්න මේක. හරි? ඔබ හරිම වාසනාවන්තයි. මට කියන්න තියෙන එච්චරයි. ඔබට මේක ඇහෙනවා කියන්නේ ඔබ සංසාරේ අප්‍රමාණ පුණ්‍ය කුසල් රැස් වෙලා ආපු කෙනෙක්. හරි? ඒ නිසා ඔබට මේක ඇහෙන්නේ. මේ වෙලාවේ බලන්න මේ ලෝකෙ කොච්චරක් ඉන්නවද? කී දෙනාද මෙතනට එකතු වෙන්නේ? එහෙනම් බලන්න ඒ ඒ එහෙනම් ඔබට තේරෙනවනේ දැයි බුදු පියාණන් වහන්සේ නිය පිටට එන පස් චුට්ටක් උපමා කරේ. ඇයි අල්ලකට එන පස් පුට් ටිකක් කියලා කිව්වේ නැත්තේ? ඒක එහෙම වෙන්නේ නැති නිසා. හරි? හොඳට බලන්න. ප්‍රියේ විප්‍රයෝග දුකෝ. අපි තව අනිත් එකක් අරගමු. අප්‍රියේ සම්පයෝග දුක්ඛෝ. ඒ කියන්නේ අප්‍රියන් හා එක්වීම දුකයි. ඕක ඉතින් ඇත්තනේ ඉතින්. අපි කැමති නැති කෙනෙක් එක්ක අපිට එකතු වුණාම අපිට එන කරදරයක් තමයි අපි දුක ඒ මනසෙන් දකින්නත් කැමති නැහැ. දැන් ඕක ධර්මයේ නොදන්න කෙනෙක්ටත් ඕක තියෙනවා. එයාත් දන්නවනේ. හැබැයි බුදුහාමුදුරු කියනනේ මම මේ දේශනා කරන ධර්මයේ ප්‍රඥාවන්තීට තමයි තේරෙන්නේ කියලා. එතකොට ඔබට තේරෙන්න ඕනේ නේද? ඔබේ සාමාන්‍ය දැනීමටත් බුදුහාමුදුරු මේකද කියලා තියෙන්නේ කියලා මෙච්චර කාලයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා. ඔබට එහෙනම් දැනෙන්න ඕනේ නේද? මේක යමක් තියනවා කියලා මෙතන හැංගිලා. විබල මිතුරු එකක්. යම්පිච්චන් නලපිති තම්පි දුක්ඛං සංකිච්චේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. තුන්වෙනි එක ගන්න. යම්පිච්චන් නලපිති තම්පි දුක්ඛ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු කඩවීම දුක. ඉතින් හරිනේ දෙයියනේ. ඕක මේ හැම දරුවටම දින උදේ තයි වැඩට යනකොට දරුවා කියන තාත්තේ හවසට සෙල්ලම් බඩුවක් ගේන්න කියලා. තාත්තට එක්ක අමතක වෙලා එනවා ගෙදර. දැන් දරුවා බලන් ඉන්නවා. ඉතින් සෙල්ලම් බඩුව නැහැ. දැන් දරුවාට සැපද දුකද? දුකයි. දැන් දරුවා ධර්මයේ ගැන මොනවක් අතන්නවා? මොකක්වත් දන්නේ නැති කෙනාටත් මේක එහෙමනම් ඒ ඒ දුක දැනෙනවා. වැඩි ඕනේ අපි හරි සරලව ගන්නෝ නේද? ඒකට බලන්න එහෙනම් ඕකද ඔය කිව්වේ? බලන්න අපි දැන් ඔන්න ඔය කෑලි තුන මම අර ඔබට ජරාව මරණය ඔය ව්‍යාධිය ගැන ඔබට පොඩි විස්තරයක් කරා. ඔබට එතනින් එහාට ඔබට පුළුවන් හොඳ ගවේෂණයක් කරගන්න. හොඳ පරීක්ෂණයක් කරන්න පුළුවන් ඔබට. ඔය කෑලි තුන අපි අරන් බලමු. එහෙනම් බලන්න ප්‍රිය විප්පයෝග දුක්ඛ. මොකක්ද ඔය කිව්වේ? ප්‍රිය දේවල් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකද? එහෙම නැත්නම් ඔබට මම උදාහරණයක් දෙන්නම්. දැන් බලන්න වේගය මරු කැඳවයි කියලා බෝඩ් එකක් ඔබ දැක්කොත් ඔබ ඒකෙන් ගන්නෙ මොකක්ද? සිගරට් පෙට්ටිය වල මොකක්ද ඒ කියන්නේ? වේගය වේගය මරු කැඳවයි කියලා තියෙන බෝඩ් එකක් ගහලා ඔබ යනකොට පාරේ. දැන් මොකක්ද ඔබට දෙන පණිවිඩය මොකක්ද? ඔබ මොකක්ද ඔකෙන් ගන්නෙ? වේගෙන් ගියොත් ඉතින් මාව හැප්පිලා ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා කියන එක. ඒකෙන් වේගය අන්න හරි. ඔය තියෙන්නේ පදේ අර්ථය. ඔය තියෙන්නේ පදේ අර්ථය. ඔබට මං කිව්වොත් වක්කඩේ හකුරු හැංගුවා වගේ කියලා. දැන් ඔබ මොකද්ද ඔකින් ගන්න? වක්කඩේ හකුරු කියන්නේ වක්කඩේ හැංගුවා ඊට පස්සේ හොයාගන්න බෑනේ. හ්ම්. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? වක්කඩේ හකුරු හංගන්න එපා කියලා නේද කියන්නේ? ඔව්. <laughs> ඒ කියන්නේ ඒ කියන්නේ ඔක්කොම දිය වෙලා යනවනේ. අඟන්න පුළුවන් තැනක් නෙවෙයි නේද? නිෂ්පලයි කියන එක නේද කියන්නේ? ඔව්. නිෂ්පලයි කියන එක නේද කියන්නේ. එහෙනම් බලන්න ඒ එතන උදාහරණේ. එතකොට පදේ අර්ථයට ගියොත් එහෙම අපි මොකද වෙන්නේ? එහෙනම් බලන්න වේගය මරු කැඳවයි කියන්නේ මොකද්ද? වේගින් ගියොත් මැරෙන්න වෙනවා කියන එකනේ. ඔබ දැන් කිය ඔය කිය ඔය තියෙන පදේ අර්ථය. ඕකද කිව්වේ? අන්න බලන්න. වේගයෙන් වේගය මරු කැඳවයි කියන එකෙන් ඔබට දෙන පණිවිඩය මොකද්ද? වේගයෙන් යන්න එපා කියන එකයි. සිගරට් පැකට්ටුවේ ගහලා තියෙනවා සිගරට් බීම දුම් බීම දුම් බීම පිළිකා ඇති කරයි කියලා. දැන් ඕකේ මොකද්ද කියන්නේ? හරිනේ. ඉතින් දුම් බිව්වහම පිළිකා ඇති වෙනවා. ඒක තමයි මේ කියන්නේ. දැන් ඕකද පණිවිඩේ. මොකද්ද කියලා තියන්නේ ඕකේ? දුම් බොන්න එපා කියලා නේද? හ්ම් අන්න බලන්න පණිවිඩේ. එහෙනම් බලන්න ප්‍රී විප්පයෝග දුක්ඛ කිව්වම ওই මොකද්ද කියලා තියෙන්නේ? ප්‍රිය දේවල් ඇති කරගන්න එපා කියලා. ප්‍රිය දේවල් ඇති කර ගත්තා කියන්නේම දැන් බලන්න දුක තියෙන තැනක ඔබ සැපයි කියලා ගන්නකොටම ඔබ මුලාවකට අහු වෙලා නැද්ද? අහු වෙන්නේ නැද්ද? එක තැනක්. හරිද? අන බලන්න. ඒ කියන්නේ මේ ලෝකයේ දුක්ඛෝ දුක්ඛේ ලෝකෝ පටිච්චිතා කියන එක නොදන්න කෙනා ප්‍රිය දේවල් ඇති කරගන්නේ ඇයි සැපයි කියලා තියෙන සැපයි කියලා අහුවෙන්නේම මොකක් නිසාද? මෝහය නිසා නේද? මුලාව නිසා නේද? රැවටීම නිසාම නේද? නොදන්නාකම නිසාම නේද? ප්‍රිය දේවල් ඇති කරගන්න එපා කියලා කියන්නේ. ප්‍රිය දේවල් ඇති කරගන්න එපා කියන එකේ ගැඹුරුම තැන මොකද්ද? රාගක්කයෝ නිබ්බාණං කියන එකයි කියන්නේ. රාගක්කයෝ නිබ්බාණං. ඔබට ඒක ගැඹුරු ඇති. අපි යන් ඔහොම. අප්‍රිය ඒ කියන්නේ අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ. එහෙනම් බලන්න අප්‍රියන් හා එක්වීම දුකක් කියන එකද ඔය කිව්වේ? අප්‍රිය දේවල් ඇති කරගන්න එපා කියලා. එහෙනම් බලන්න ප්‍රිය දේවල් ඇති කරගත්තත් ඔබ අහු වෙලා තියෙන්නේ සසරට. ඔබ රැවටිලා ඉන්නේ. අප්‍රිය දේවල් ඇති කරගත්තත් ඇති කරගන්න එපා කියන්නේ ඇයි? ඒ කියන්නේ දේශක්කියෝ නිබ්බාණං කියන එකයි. ඇයි ඔබ අප්‍රිය දේවල් ඇති කරගත්තොත් ඔබට මොකද්ද වෙන්නේ? ඔබ දේශයකට හැමතිස්සෙම මුණ පාන්න වෙනවා. අන්න ඒ නිසා අන්න බලන්න අප්‍රිය දේවල් ඇති කරගන්න එපා කියන්නේ දේශක්කයෝ නිබ්බාණං කියන දැනට ඔබ එන්න ඕනේ. දැන් බලන්න. යම්පිච්ච නලබිති තම්පි දුක්ඛං කියන්නේ බලාපොරොත්තු. කඩවීම දුකයි කියන එකද ඔය කියන්නේ? නෑ බලාපොරොත්තු ඇති කරගන්න එපා කියලා. ඔබට බලාපොරොත්තු තියන්න පුළුවන් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන තැනක. ඔබගේ කිසිම මේ ඔබට කිසි දෙයක් පාලනය කරන්න බැරි තැනක ඔබට කොහෙද බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. ඔබද මේ එකක්වත් කරන්නේ. ඔබ දැක්ක මුලින්ම. මේ මව්කුසේ ඉඳන් අම්මා හදන්නෙත් නෑ මේ දරුවා මේ මව්කුසේ කතන්දරේ එහෙනම් කිසිම අම්මා කෙනෙක් දරුවෝ හදලා තියනවද ඔන්න දැන් බලන්න සිද්ධිය ඔබට දරුවෝ ඉන්නවනම් ඔබ දරුවා හදුවා කියන තැනට ඉන්නවනම් ඔබ ඉන්න තැන බලන්න කොතනද කියන එක ඔබ ඉන්නේ මෝහයමයි ඔබ ඉන්නේ නොදන්නාකමයි ඔබ ඉන්නේ මුලාවෙමයි එහෙනම් ඔබේ අම්මා ඔබව හැදුවා කියනවනම් ඔබේ අම්මා ඉන්න තැන බලන්න ඔබ බලන්න එහෙනම් මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක් දරුවෝ හදලා තියෙනවා බලන්න මේ සිද්ධිය කතන්දරේ. හේතුඵල ක්‍රියාවලියක් නේද? ඔබ එතනදිම බලන්න මමත්වයෙන් අහුවෙලා තියෙන ගොඩ තැන. ඔබ බලන්න මේ මේ සම්සිද්ධිය බලන්න මේ හරි ගැඹුරු සිද්ධියක්. එතකොට බලන්න එහෙනම් ඒ මවකුසින් එළියට ආපු තැන ඉඳලා දැන් බලන්න ඔබ ඔබ මොනවද කරේ කියලා. ඔබ ආහාර ගන්නවා. ඔබ ওই ටික දිරවන කතන්දරේ ඔබ කරනවා. ඔය කය හදන ඉතුරු ටික කතන්දරේ ඔබද කරන්නේ. ඔය ආස්වාස ප්‍රාසාසය ඔබ කරනවාද? එකක්වත් බලන්න. ওই වැඩිපුර කාලා ඉතුරු වෙච්ච ටික ඕකේ ඕකේ ඔක්කොම සාරය අරගත්තට පස්සේ මේ කයට එකතු වුණාට පස්සේ ඕජාවක් හැටියට ඉතුරු ටික ඕක ඇතුලෙන් එළියට තල්ලු කරලා දාන්නේ කවුද? ඔබ තල්ලු කරනවාද ඇතුලින් ඉඳලා? ඔබද කරන්නේ දෙවියන් වහන්සේද වෙන කෙනෙක්ද? ඔබට තේරෙනවා නේද මේ මේ සිද්ධිය. එහෙනම් ඔබේ කයේ සිදුවෙන සිදුවීම බලන්න ඔක්කොම ඔය එකක්වත් ඔබ කරනවාද? ඔය එකක්වත් ඔබ කරනවාද? ඔබ කෙස් හැදුවද? ඔබ ඇහැ හැදුවද? ඔබ කන හැදුවද? ඔබ දිව හැදුවද? ඔබ හෘදේ වස්තු ඔබ හැදුවද? ඔබ කොහෙද අයිතියක් තියෙන්නේ මේකේ? ඔබ කොහෙද ඉන්නේ මේක ඇතුලේ? කොහෙද ඔබේ කොටස තියෙන්නේ? හොඳට බලන්න. එහෙනම් බලන්න. හොඳට දැස් විවර කරලා බලන්න මේ සංසිද්ධිය. හ්ම්. ඒකට බලන්න. එහෙනම් එතකොට ඔබට දැන් තේරෙනවා නේද මේ කතන්දරේ මහා ගැඹුරක් තියෙනවා කියලා. එහෙනම් බලන්න මේ බලාපොරොත්තු ඇති කරගන්න එපා කියන තැන බලාපොරොත්තු කියන්නේම මොකද්ද? මුලාව. මුලාව කියන්නේම මෝහය. එහෙනම් බලාපොරොත්තු ඇති කරගන්න එපා කියන්නේ මොකද? මෝහක්කේව නිබ්බාණක් කියන එක. එහෙනම් ඔබ දැක්කා මේ බුදු පියාණන් වහන්සේ මොකද්ද පෙන්වන්නේ කියලා මේ දම්සක් වැදුණු සූත්‍රේ. ඕක තමයි මේ 84000 ධර්මස්කන්ධයේ ෆවුන්ඩේෂන් එක. ඕක තමයි අත්තිවාරම. ඕක උඩ තමයි අනිත් ඔක්කොම සූත්‍ර දේශනා ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? එහෙනම් ඔතන ඔතන ඔබ හරියට දැක්කොත් ඔබ ඔක්කොම ටික දකින්න ගන්නවා හරියට. එහෙනම් දැන් බලන්න. දැන් අවසානයේ උන්වහන්සේ පෙන්වන පච්චඋපාදානස්කන්ධ දුක්ඛා කියලා. හරි. මම ওই කෑල්ල පොඩ්ඩක් ඔහොම තියන්න. ඒ කියන්නේ මට ඔබට මෙච්චර මේ දුර ගේන්න ඕන උනේ ඔබට එක ඇහක් තිබුණද කියලා පෙන්වන්න. එක කණක් වේ දිගටම තිබුණද කියලා පෙන්වන්න. එක නහයක් එක එක දිවක් එක කයක් එක හිතක් මේ දිගටම තිබුණද කියලා පෙන්වන්නයි මං ගినాවේ. ওই කතන්දරය උතන්ට අරගෙන ආවේ. එහෙනම් දැක්කද ඔබ ඔබව? එහෙනම් ඔබට මේ මම කියලා එක රූපයක් නවත්තලා පෙන්වන්න පුළුවන්ද? හැම මොහොතකම විපරිණාමයටපත් වෙනවා නම් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා නම් කොයි රූපෙද ඔබ? ඔබ කියන්නේ කොයි රූපෙද? මේ දැන් තියෙන එකද? මේ ඉස්සල් එකද? ඊ දැන් එකද? මේ දැන් එකද? මේ දැන් එකද? මේ දැන් එකද? කොයි එකද? ඔබට නවත්තලා වෙන්නන්න පුළුවන් මේ මෙන්න මේකයි මෙයන්න මෙයයි මම කියලා. එහෙනම් ඔබ මෙච්චර කාලයක් ඔච්චර දුරක් ආපු එක්කෙනෙක් ඔතන ඉන්නවද? හොඳට බලන්න. <laughs> හොඳට බලන්න. හොඳට බලන්න. එහෙනම් ඔය ඔක්කොම නේද අනිත් ද්‍රව්‍ය වස්තු සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන තැනක් තියෙන්නේ. දැන් කොයි එක්කෙනාද ඒගොල්ලෝ? කොයි එක්කෙනාද ඒදී? ඔන්න තව උපමාවක් මම ගන්නම්. මම සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා කියන එක ඔබට පෙන්වන්නේ ඉස්සල්ලා. මම ඔබට තව උදාහරණයක් අරන් මම පෙන්නන්න. ඔන්න ඔබේ වත්තේ කොස් ගහක් තියනවාද? කොස්. අපි කොස් ගහක් ගමුකෝ. කොස් කියන තැන. ඔය කොස් ගහේ හැදෙනවා ඔන්න මලක් එනවා. මලක් ඇවිල්ලා ඔන්න පූටි ගැටයක් එනවා. ඕහම ඔහම චූට්ටක් එනකොට ඔන්න අපි කියනවා ආ පොලොස් කියලා. හරිද? ඔහම ටික දවසක් අපි ආ පොලොස් පොලොස් පොලොස් පොලොස් දවස් ගානක් ඔහම යනවා පොලොස් පොලොස් කියලා. ඊට පස්සේ කියනවා ආ කොස් කොස් කොස් කොස් කොස් කොස් කොස්. ඔහොම ගහේ තෝක තීරණ අරිනවා. ටික දහයක් යනකොට කියනවා වරක වරක වරක වරක ආදැම් වරකා. පොළොස් කොස් වරකා. ඔබට මට මේ මං දැන් මෙච්චර වෙලා ඔබේ කතන්දරේ ඔබට මම විස්තර කරා. ඔබට පුළුවන් දොන්නෝකින් ඔබට උදා ඔන්නෝකින් ඔබ ඒ උපමාව විස්තර කරන්න. ඒ කතන්දරේම විස්තර කරන්න. ඔබට පුළුවන්ද? කාට හරි පුළුවන්ද? මේ දහම් මණ්ඩපේ ඕන කෙනෙක්ට අවස්ථාව තියෙනවා. පොළොස් කොස් වරකා. මොකක්ද උතන තියෙන්නේ? මොකක්ද උතන තියෙන හැම මේ පුලුස් කියන්නේ මොකක්ද? විපරිණාමයෙන් ධර්මතාවයක් කියන්නේ. අන්න හරි. ඒක ඇතුලේ තියෙන හැම මොහොතකම හැම මොහොතකම මේ කයේ සිද්ධියව නේද වෙලා තියෙන්නේ. ඔව් පවිත්‍රනෝනා එන්නේ කියන්නේ. එහෙම. එහෙමයි. ඒ කියන්නේ පොලොස් කියන්නේ නිත්‍ය සංඥාවක්. හරි නේද? එහෙමයි. අනිච්ච ධර්මතාවයකට නිත්‍ය සංඥාවක් නේද අපි ගැට ගැහුවේ. ඒ කියන්නේ පොලොස් කියලා දාලා තියෙන පරාසයකට නේද? ඇත්තටම. ඒ පරාසය ඇතුලේ තියෙන අනිත්‍ය ධර්මතාවයක් නේද? ඇප්ලිකේෂන් එකම වැරදි නේද? මුලින්ම වැරදි. අන්න බලන්න. ඔය විදිහටම නේද ඔබවත් නම් කරේ පවිත්‍ර කියලා. හොඳට බලන්න. එහෙමයි. ඔය ඇප්ලිකේෂන් එකේ තියෙන එකම නේද? අන්න බලන්න අනිච්ච වෙන ධර්මතාවයකට නিত্য සංඥාවක් ගැට ගැහුවා. ඔබට තේරුණාද එතන? එහෙනම් බලන්න හැම මොහොතකම ෂණයක් ෂණයක් පාසා විපරිණාමී අන්‍ය ස්වභාවයට පත් වෙන පරාසයක් තමයි පොලොස් කියලා අපි නම් කරලා තියෙන්නේ. හරිනේ? සම්මතයෙන්. එතනින් එහාට ඒක එතනින් එහාට තව දුරටත් ඒ සංසිද්ධියම වෙවි යනකොට අන්න බලන්න පොලොස් කියන ස්වභාවය අර බලන්න මුලින්ම තිබිච්ච ස්වභාවය ටික ටික වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගේ විපරිණාමය. ඒ මොකද්ද අන්න බලන්න. ඔබ දකින්න දැන් ධාතු පරයය ගැන හොඳට දන්න කට්ටිය ඉන්නකෝ හන්ද මම මේ උදාහරණයක් ගත්තේ. හරිද? ඔන්න බලන්න. ඔබ දකින්නේ මොකද්ද? සුද්දාෂ්ටකවල චලිතය. එහෙමයි. පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන සුද්ධාෂ්ටක චලිතය තමයි ඔබ මේ දකින්නේ. අන්න බලන්න සතර පහ ධාතුන්ගේ විපරිණාමයේ වෙන වීම නේද ඔබ මේ දකින්නේ මේ අන්‍ය ස්වභාවයකට පත්වි පත්වි යනවා කියලා. ඒ ස්වභාවය තවදුරටත් වෙනස් වෙන්න ගත්ත තැන කොස් කියලා පැනවීමක් දැම්ම ඒක යට තියෙන්නේ ඕකම නේද ධර්මතාවය. අන්න ඒ ඒ අනිච්ච ධර්මතාවයම තුලමයි මේ කොස් කියලා පැනවීමක් කළේ. අන්න බලන්න අනිච්ච ධර්මතාවයකට නිත්‍ය සංඥාවක් පැනෙවුවා. ආන ඇප්ලිකේෂන් එකම වැරදි. ඊට පස්සේ බලන්න කොස් කියන තැනට ආවට පස්සේ එතන ඉඳලු ඒක තවදුරටත් අන්න බලන්න එතන ඒ ස්වභාවයේදී දැන් බලන්න අර තිබිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා පොලුස් කියන ස්වභාවයේ තිබිච්ච ස්වභාවය නෙමෙයි දැන් මේ ඊටත් වෙනස් වෙවි යනවා වර්ණයත් වෙනස් වෙනවා ගන්ධයත් වෙනස් වෙනවානේ කොස් කියනවා හරි නේද ඔක්කොම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ සුද්දාස්තක අන්න බාන අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට පත් වෙවි පත් වෙවි යනවා විපරිණාමයට පත් වෙනවා අන්න බාන ඊගාවට බලන්න අන්න බාන ධාතු විපරිණාමය කියන්නේ ඔන්න උතට අන්න බාන ධාතු විපරිණාමයට පත් වෙනවා හරිද එතකොට වරක කියලා ගන්නකොට අන්න බලන්න. ඔබ දැන් මේ දකින්න මේ මේ බුදු පියාණන් වහන්සේ පෙන්විය තැන. පටු වියාපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රසෝචය ඔබට දැන් මේ උදාහරණේ දකින්න පුළුවන්. මේ ස්වභාවීට මේ ශනියක් ශනියක් පාසා වෙනස් වෙනකොට බලන්න මුලින් අර බලන්න පොඩි ළමයා වගේ මුදින්ම පොඩි ළමයා අල්ලනකොටත් හරි සිනිඳුයි නේද? හරි සිනිඳුයි. ඒ වගේම තමයි පොලොස් ගිරිය අල්ලනකොට අර කටු කටු ඇනින්නෙත් නෑ හරි සිනිඳුයි. අර බලන්න ඊට පස්සේ කොස් වෙනකොට ටික ටික ගොරෝසුයි. අපිටත් ඕකම නේද වෙන්නේ? අන්න බලන්න මේ කයත් වෙන්නේ නේද? අන්න බලන්න මේ කයත් ওই මේ වගේ උදාහරණ. වයසට යනකොට බලන්න වරක අන්න බලන්න. දැන් මොකද වෙන්නේ? අන්න ඔක්කොම වෙනස් වෙලා ගිහිල්ලා සියල්ල වෙනස් සුවඳ ආ හැමදේම වෙන. එහෙනම් මේ මොකක්ද හැම මොහොතකම තියෙන ගලන ස්වභාවයක්. මේ අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට ගලාගෙන යන ස්වභාවයක් තියෙන්නේ. එතකොට බලන්න එහෙමනම් මේ උදාහරණෙත් මට ඔබට පෙන්වන්න ඕනුනේ අපි මේ නම් කළ එහෙනම් බලන්න හැම එක තැනක් අපිට නවත්තලා මෙන්න මෙතනයි පොලොස් කියලා පෙන්වන්න පුළුවන්. මේ පොලොස් කියලා දැන්. එක රූපයක් නවත්තන්න බෑනේ. හැම ෂණයකම අන්නර සංසිද්ධිය සිද්ධ වෙනවා. අපිට පෙනුන් අපි ඒක දකින්න පුළුවන් මොකෙන්ද? ප්‍රඥාවෙන් නේද දකින්න පුළුවන්. ආන්න හරි. එහෙනම් මේ ගස්වල එහෙනම් මේ ස්වභාව ධර්මයේ කියන තැන ඔක්කොම තියෙන්නේ ඔය ඔය ස්වභාවය නේද? ඔබේ මගේ අපේ ඔක්කොගේම ස්වභාවය ඔය නේද ඔය තියෙන්නේ. වෙනස් වීම. එහෙනම් ඕක නේද බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ විශ්වයේ පවතින ස්වභාවයද අනිච්ච දුක්ඛ අන්න බලන්න මේ ස්වභාවයේ මේ මේ විශ්වයේ පවතින ස්වභාවය අනිච්ච දුක්ඛ අනාත්ත. ආන්න බලන්න මේ ස්වභාවයේ බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ ස්වභාවය පවතිනවා. ඒකට කියනවා ධම්ම නියාමයක් කියලා ඒක. එක නියාමයක් තියෙනවා. අන්න බලන්න ධම්ම නියාමයක් ඕක. හරි? එතකොට බලන්න එහෙනම් ඕක ඔය කියන ධම්ම නියාමයට මේ 31 ලෝක ධාතුවම අදාළයි. ඇතුළත්. මේ 31 ලෝක ධාතුවම ඔන්න ඔය ධම්ම නියාමයට අදාළ. ඇතුළත්. එතකොට බලන්න එහෙමනම් අපි දැන් කතා කරගෙන ආපු තැන අන්න පවිත්‍ර නෝන මෙතනට එකතු ඔබතුමිය මේනින් වහන්සේ මේනින් වහන්සේ කෙනෙක් හොඳමයි. මොකද මම ළමින් ඉන්නේ මෙතනින් දැක්කේ මම දන්නේ නැහැ කවුද කියලා සමා වෙන්න සමා වෙන්න හොඳයි එතකොට බලන්න ඔබ ඔබ වහන්සේට පුළුවන් ද සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා එහෙනම් මොකද්ද පෙන්වුවේ කියලා ඔව් මොකද නේද ඔතන තමයි තැන ඔතන තමයි තැන ඔය මොකද්ද පෙන්වුවේ මිස් මිස් යල්ලගෙම මේ සිතේ සිතේන ස්වභාවයමත් ඒක තමයි කියන්නේ හුණු ස්වභාවයම හැබැයි මට මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේ මේ ධර්මය දන්න නොදන්න අය නොදන්න කතාවක් ඕක ඇතුලේ තියෙනවා. දැන් අපිට මේ ඔබ වහන්සේට කුටියක් තියෙන එක සැපද දුකද? ගහක් යට ඉන්නකොට ආ දැන් ගහක් යට ඉන්න ඔබ වහන්සේ. සාපේක්ෂව දුක් සාපේක්ෂව සැපයි. අන්න හරි. ඔබ ඔබට කුටියක් නෑ. ඔබ ඉන්නවා ගහක් යට වහිනවා. අවුවට වේලෙනවා වැස්සට එනවා මත් මැසි මදුරුව දැන් සැපද්ද දුකද්ද දුකක් තියෙන කෙනාට සාපේක්ෂව දුකයි හරියට හරි ඔබට එහෙනම් කුටියක් ලැබීම සැපද්ද දුකද්ද දුකට සාපේක්ෂව සැපක් සැපක් හරි නේද අන්න බලන්න අර කියන උදුරුවන්ගෙන් අයින් වෙන් වෙන ඒකෙන් මොහොතකට හරි මිදෙනවා කියන්නේ සැපක් නේද අන්න බලන්න නමුත් අපිට ඔය කුටිය හම්බ වෙන තැනම පංච උපාදානස්කන්ධ දුකක් හට ගන්නවා කියන එක අපි දැක්කොත් එහෙම. හට ගන්නවා අනිවාර්යෙන්. ආන්න හරි. ඒක හට ගන්න හැටි අපි බැලුවොත් එහෙම අපි හිතමුකෝ ගෙයක් තියෙන එක කෙනෙක්ට සැපක් නේ. ගෙයක් ඒ කියන්නේ ගෙයක් කෙනෙක්ට නෑ. ඉන්න ඉන්න ඉන්න ඉන්න හිටින්න තැනක් නෑ. ඔන්න අපි සම්මතයෙන් එනවා පොඩ්ඩක් ඉස්සරහට. හරි. ගෙයක් ඉන්න හිටින්න තැනක් නැහැ කියන එක සැපද දුකද? දුකක්. දුකක්. එහෙනම් ගෙයක් හම්බ වෙනවා කියන තැන සැපක් නේ. ගෙයක් තිබීම සැපක් නේද? හරි. ඇයි ගෙයක් ඕන වෙන්නේ? ඇයි අපිට ගෙයක් ඕන වෙන්නේ? වැස්සට අන්න හරි. ඒ කියන්නේ වැස්සට අවුවට සොර සතුරන්ගෙන් අපිට යමක්කමක් තියනවනම් සොර සතුරන්ගෙන් නේද? මේ මෙයා වෙන්න. එතකොට වැහි මේ කියන ඌවදුරු වලින් බේරෙන්න. ඇයි ඌවදුරු වලින් මොකක් බේරගන්නද? මේ කය බේරගන්න. අන්න එනවා. එහෙනම් කය අන්න කය බේරගන්න ඕන වෙන්නේ ඇයි? කය කය ආරක්ෂා කරගන්න ඕන දැන නේද ඔය කියන්නේ කය බේරගන්න කියලා. අන්න හරි. මගේ කය මේක ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ආරක්ෂාවක් ඕන වෙන්නේ මොකක් නිසාද? බය නිසා නේද? ඒක වෙනස් නිසා. ඔව්. අන්න හරි. ඒ කියන්නේ අන්න හරි. ඒ කියන්නේ වැස්සට තෙමුනහම මේක වෙනස් වෙනවා. ලෙඩ වෙනවා. නේද? මේ ඒ කියන්නේ මෙන්න මේ ස්වභාවයන් වලටපත් වෙනවා කියලා වෙන නිසානේ අපිට ඕන වෙන්නේ. අන්න දන්න නිසා. ඒ කියන්නේ මම මේ කයට ආදරෙයි. ඒ කය ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂාවක් ඕන වෙන්නේ බය නිසා. බය කියන්නේ සැපද දුකද? දුකක්. දුකක්. එතකොට ගේ කී ගේ සමානයි දුකක් නේ දැන් බලනකොට. ගෙයක් ඕන උනේ බය නිසා. අන්න බලන්න. එහෙනම් ගෙයක් කියලා ඉඳි කරන්නේ අපි දුකේ ප්‍රතිමූර්තියක් නේද? අනිත් පැත්තට. හොඳට බලන්න ওই සිද්ධිය. ඒ කියන්නේ ගෙයක් කියලා අපි ගෙයක් අරගෙන අපි වැහුවේ දුක කියන එක නේද වැහුවේ කෙලින්ම. තවත් දුක. හොඳ හොඳට බලන්න ගේ කියලා අපි ඉඳි කරන්නේ දුකේ ප්‍රතිමූර්තියක් අපි ගෙයින් වහලා දාන්නේ අර දුක නේද? ගයක් හදලා. ඔව්. සැපයි කියලා අරගෙන. හැබැයි ඒක යට තියෙන්නේ මොකද්ද? ගේ කියන තැනම තියෙන්නේ දුක. දැන් බලන්න. ওই දුක හම්බුනේ ඔය ඔය ගීතයේ දෙමේ කයට කයට කය ලෙඩ වෙනවා, කයට ලෙඩක් වෙන්න පුළුවන්, ආනුතුරක් වෙන්න පුළුවන්, ආරක්ෂා කරගන්න ඕනේ කියලා කියන්නේ කවුද? කය කියනවාද? කවුද කියන්නේ? සිත. සිත. අන්න එහෙනම් කයට සැපක් දෙන්න ඕනේ. ඒ නිසා ගයක් හදුවොත් හොඳයි. අන්න ගයක් අපි හදනවා. ඔන්න බලන්න. දැන් තමයි නියම වැඩේ වෙන්නේ. හරිද? ඔන්න බලන්න. දැන් ඔබේ කය අපි හිතමු ඔක අපි හිතමු ඔබ යනවා කැලේක. ඔබ ඔබ කැලේක යනවා. කැලේක යනකොට දැන් මෙහෙණින් වහන්සේලානේ ඔබතුමා ඔබ වහන්සේලාත් කැලවල වල වඩිනවානේ. හැබැයි ওই කැලේ ඔබ අහලක් තියෙනවා මහ දරුණු අලියෙක් ඉන්නවා මේ මේ මිනිසු කීප දෙනෙක් මරලා දාලා තියෙනවා පරිස්සමින් යන්න කියලා කියනවා. දැන් ඔබ වහන්සේලා වටිනවා. වටිනකොට කිව්වත් වගේ පුරාණ කරුමයකට ඔන්න අලිය ඉස්සරහා ඔබ වහන්සේගේ. හරිද? දැන් හරි දැන් ඔබ වහන්සේ දැන් මේ ගමන ඉවර කරගෙනත් නැහැ. අතරමඟ ඉන්නේ. ඔබ වහන්සේ මේක ඉවර කරගන්නත් ඕනේ මේ සංසාරේ. මෙතනින්. හරි. දැන් ඔබ වහන්සේ මොකද්ද කරන්නේ? හැක්කී ඉක්මනින් මග හරිනවා. ආන් හරි මග ඇරලා ආරක්ෂක තැනකට යනවා නේද? හරි. ඔබ ආරක්ෂා වෙන්න බලනවා මේ අලියටකින් අනුතරක් නොවි. දැන් ඔබ අන්න බලන්න. ඇයි ආරක්ෂා වුණ වෙන්නේ? ඔබ ඔබ ඔබ වහන්සේගේ කය ඔය අලිය ඇවිල්ලා මම දන්නවා ඒක වෙනස් වෙන නිසා සමහර අය වෙනස් වෙයි කියලා අන්න හරි අනුතරක් වෙයි කියලා දන්නවා අනුතරක් වෙයි කියලා. ඒ කියන්නේ ඔබගේ කය ඔය අලිය ඇවිල්ලා අල්ලලා පොලේ ගැහුවා ඔය අලියා ඔය ඔය ඔය කය උඩ නැග්ගත් මුකුත් වෙන්නේ නැත්තම් ඔබ වහන්සේට ඔය බය දැනෙනවද? නෑ. එහෙනම් ඔය කයේ අනිච්ච ස්වභාවය නිසා නේද ඔබ වහන්සේට බය දැනෙන්නේ? නිසා බයයි. එහෙනම් යමක් අන්නවාන අනිච්ච නම් දුකම නේද එහෙනම්? ඕ. ඔබ වහන්සේ බලන්න මේ සිද්ධිය. එහෙනම් ඔය කයේ ස්වභාවයම අනිච්ච නිසා නේද මේ හිත බයටපත් කරන්නේ අපිව? අනිවාර්යෙන්ම එහෙමයි. එහෙනම් බලන්න මේ අන්න බලන්න එහෙනම් මේ කයේ ස්වභාවයම අනිච්චයි. ඒ නිසාම අපි තුල නිරන්තරයෙන්ම තියෙන්නේ මොකද්ද ලං වෙලා? බය නේද? බය කියන්නේ සැපද දුකද? දුකක් නේද? දුකක්. එහෙනම් යමක් අනිච්ච නම් දුකමයි නේද? ඔබ වහන්සේට ඔය කය කඩලා ඔහොම වෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ අන්න බලන්න තව පැත්තකින් ඔබට මේක පෙන්වුවේ අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන එක. දැන් බලන්න දැන් බලන්න. දැන් මේ බය දැනුනේ කොහටද? හිතට. සිතට බලන්න ගෙයක් කියලා ඕ ගෙයක් කියලා හම්බුනේ කොහෙද හිතට නේද හිතට අන්න බලන්න එතකොට මේ සිතක් හටගන්නේ කොහොමද ගෙයක් කියන දැන් මේ කය මේ ගේ ගන්න දන්නවද මිලෝදයා නැහැ නැහැ අන්න බලන්න ඇයි ওই ගෙදරට දොර දොරක් දාන්නේ ඇයි ජනෙල් දාන්නේ ඇයි වටේට තාක්ෂණයක් දාන්නේ ඇයි CCTV කැමරාව ටිකක් දාන්නේ දැන් මෙයාට හිපතක් වෙයි කියලා දන්න නිසා වෙනස් වෙන නිසා. හැබැයි ඒ ගැන කය දන්නෙත් නෑනේ. මේ බය ඇති උනේ හිතේනේ. හිතේ හිතේ අන්න බලන්න. හිතේ තියෙන දැන් මේ එහෙනම් මේ බය කියන එක හිතේ ප්‍රශ්නයක් නේද? කයේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. නැහැ. කය දන්නෙත් නෑනේ ගැන. ඔව්. එතකොට හිතේ ප්‍රශ්නෙට හිතේ තියෙන බයට හිතේ තියෙන බය කියන්නේ දුකක් හිතේ තියෙන දුකට දොරක් මක් කරන්නද? එහෙමයි. ඇප්ලිකේෂන් එකම වැරදි නේද? ඔව්. තාප්පයක් මොනවා කරන්නද? හිතේ තියෙන බය. හිතේ ප්‍රශ්නෙට තාප්පයකින් පුළුවන්ද ওই ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න? නේද නොදන්න ඔක්කොම කරන්නේ. බාහිරින් ගිහිල්ලා. අන්න බලන්න. ඇප්ලිකේෂන් එකම වැරදි නේද? එතකොට. එහෙනම් හිතේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕනේ හිත තුලින් නේද? හිත අවබෝධ කරලා නේද? තාප්ප දාලා දොරවල් දාලා ලොක් දාලා පුළුවන් ද හිතේ ප්‍රශ්නෙන් නිරාකරණය කරන්න හිතේ බය අරින්න. හිතේ බය අරින්න නම් හිතේ දුක අරින්න නම් හිත අවබෝධ කරන්න ඕනේ නේද? ඇත්තටම. එහෙනම් හිත අවබෝධ කරනවා කියන්නේ හිතේ ස්වභාවය බලන්න බය හැම මොහොතකම තියෙන බය නම් හිතේ ස්වභාවයම දුකක්ම නම් එහෙනම් දුක අවබෝධ කරලා දුකින් මිදෙන්නේ නේද භාග්‍යවතුන් වහන්සේ අපිට කිව්වේ? ආ තාප්ප දාන්න කිව්වේ නෑ නේද? ඒ කියන්නේ ගේ ඒලා ඔය හිතේ ප්‍රශ්නේ ආවේ ගේ නිසා නම් ගේ කඩලා දැම්මහම ඒ ප්‍රශ්නේ ඉවරයි නේද? ඒ දුක ඉවරයි නේද? අන්න බලන්නකෝ දැක්කේ. ඈ එහෙනම් ගේ කඩලා දැම්මහම වාහනේ නිසා නම් ප්‍රශ්නයක් හිතට ආවේ. වාහනේ විකුණලා දැම්මම හිතේ ප්‍රශ්නේ ඉවරයි නේද? ඉවර වෙනවා. හිතේ හිතේ හිතේ දුක ඉවර වෙන්නේ. අන්න බලන්න. අපි හිතේ ප්‍රශ්නෙට උත්තරේ හෙව්වේ දොරක් දාලා නේද? ලොක් එකක් දාලා නේද? තාප්පයක් දාලා නේද? ගේට්ටුවක් දාලා නේද? ඇප්ලිකේෂන් එක වැරදි කියලා පේනවා නේද? අන්න බලන්න. එහෙනම් බලන්න එහෙනම් මේ කතන්දරේ බුදු පියාණන් වහන්සේ පෙන්වන කතන්දරේ බලමු. එහෙනම් බලන්න මේ ගේ කියන සංඥාව තියෙන තැනම හිතේ ස්වභාවය මොකද? දුකක් නේද? ගේ කියන තැනම. අන්න බලන්න ගේ අන්න ගේ කියන්නේම රූප වේදනා සංඥා සංකාර විඥානනේ. රූපයේ ස්වභාවයම අනිච්ච නම් වේදනා සංඥා සංකාර විඥාන කියන එකත් ඒ නිසානේ හටගන්නේ. ඒකේ ස්වභාවයත් අනිත්‍යයිනේ. දැන් බලන්න ගේ කියන තැනම තියෙන දුක කියන එක නම් එහෙනම් මේ අනිච්ච දුක්ඛ එහෙනම් මේ හිතේ ස්වභාවයම අනිච්චයි අනිච්ච නම් යමක් අනිච්ච නම් දුකයි දැන් ඔබට මේ හිතේ ස්වභාවය අපි දැක්ක ෂණයක් ෂණයක් පාසා විපරිණාමයේ වෙනස් වෙනවනේ එහෙනම් අනත්තයි නේද ඊට පස්සේ ওই තියෙන හිතේ තියෙන ගේ අල්ලන්න පුළුවන් ආත්මීය සාරයෙන් ගත් ඒ කියන්නේ ඕකේ සාරයක් තියනද ඔය හිතේ තියෙන ගේ කියන රූපේ නැහැ කිසිම එහෙනම් අසාර කට්ටේන අනත්තා කියන එක දකින්න පුළුවන් නේද ඔතන ඔව් මෙතනින් දකින්න පුළුවන් ආන්න ඕක නේද ශුන්්‍යතෝති කියලා කිව්වේ හොඳට බලන්න යමක් අසාර නම් සාරයක් නැත්තම් ඒක දකින්න ගුවා නේද අනත්ත කියලා අනත්ත කියන්නේ මොකද්ද ශුන්‍යයි කියන එකයි එතකොට බලන්න දැන් එහෙනම් බලන්න මේ මොහොතේ මේ ගේ නිසා පංච උපාදානස්කන්ධයක් හටගන්නකොට බුදු පියාණන් වහන්සේ පෙන්වනවා නේද සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඔව්. එහෙනම් ගයක් හම්බ වෙනවා කියන්නෙම අපි දැනගත්තත් නොදැනගත්තත් එහා පැත්තෙන් පංච උපාදානස්කන්ධ දුකක් හැදිලා නේද සහජාත පුනර්භව කියලා දෙආකාරයකට. ඔව්. ආයිසරයක් දොර වහලා ගේ ඇතුළට යනවා නේද සහජාත කියලා. ගෙට. ආයිසරයක් දොර ඇරගෙන එළියටත් එනවා නේද? ඔය එන ඒ ඔය එන යන දකින හැම පාරකදීම ගේ කියලා සංඥාව ආවනම් අපි දැන අපිට අපි කැමති වුණත් අකමැති වුණත් පංචපාදානස්කන්ධ දුකක් එහා පැත්තේ රැස් වෙනවා නේද සංසාරය. හැදිරි ඉවරයි. ඔව් හැදිරි ඉවරයි. හැදිරෙනවා. හැම මොහොතෙම. ආ දැන් දැක්කද එහෙනම් ගේ හරහා අපිට පංචපාදානස්කන්ධ දුකක් රැස් වෙනවා කියලා නොදන්නාය නේද 99.9ක් ඉන්නේ. එහෙනම් මේක දකින්නේ මේක දහම දැකපු ප්‍රඥාවන්තයෙක් නේද? එහෙනම් මේ දහම නොදන්නේ කිසි කෙනෙක්ට මේක දකින්න බෑ නේද? දැන් ඔබ වහන්සේට ඒක ඒ කතාව තේරුණාද? කවුද අපේ දයානින වුණාට දැන් තේරුණාද මේ ගලෝගෙන ආපු කතන්දරේ මොකද්ද කියලා මේ? එහෙනම් අපි එහෙනම් බලන්න ඔබට යමක් කියලා මේ ලෝකේ හම්බ වුණා නම් ඒ හම්බ වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ කොටක සකස් වීමක් නේද වෙලා තියෙන්නේ. ඔබට ඒක නැවත සිහි වුණා කියන්නේම ඔබ පංච උපාදානස්කන්ධයකට අහු වෙනාම නේද? අත්තවල අන් ඒ ඒ හැම මොහොතකම හැම මොහොතකම ඔබට දරුවා ඔබ දරුවට ඔබ ඔබ මේ ඔබ ඔබේ ගියේ මේ වෙලාවේ මුකුත් ප්‍රශ්නයක් නැත්තම් ගේ කැඩිලත් නැත්තම් විපරිණාමයේ මුකුත් ප්‍රශ්නයක් නැත්තම් හොරු පැනලත් නැත්තම් මේ වෙලාවේ ගේ කියලා සැපක් ඔබ ඔබට ගේ කියන එක සැප. ඒ සැප තුල ඔබට මේ මොහොතේ පංච උපාදානස්කන්ධ දුකක් රැස් වෙනවා කියලා ඔබ දන්නේවත් නැහැ නේද? නෑ. එහෙනම් ඔය විදිහට යමක් කියලා ඔබට හම්බ වෙලා තියෙනවා නම් අම්මා තාත්තා දුව දරුවා ඔය කියන මැණික් බුත්තු මැණික් රත්තරන් ඔය කියන ඔක්කොම ඔය ඔක්කොම දාන්නේ. ඔය යමක් කියලා මේ වෙනකන් ගොඩ නැගිලා තියෙන ඔක්කොම ඔබට ගෙනල්ලා දීලා තියෙන්නේ ඇත්තට මොකද්ද? සංසාරේ යන්න ඕන කරන තෑග්ගක් නේද? ඔව් දුකක් තමයි. දුක්ඛක්ම ඒ කියන්නේ සහජාත පුනර්භව කියන දෙආකාරයකටම කර්ම රැස් වෙන තෑග්ගක් නේද හම්බ වෙලා තියෙන්නේ හැම මොහොතකම. දැන් ඔබ දැක්කද? ඔව්. ඒ ගැඹුර කොච්චරක් තියෙනවද? ඒක තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. මේ ධර්මයේ කෙනෙක් නොදන්න නොදකින්නකම් මැරුණු මැරිච්ච සැනින් ඉපදෙනවා ආනන්ද කියලා. බලන්න මේකේ ගැඹුර එහෙනම්. එහෙනම් ඔබට පේනවා නේද මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ පෙන්වලා තියෙන ගැඹුර මොකද්ද කියන එක? නේ එහෙනම් බලන්න ඔබට යමක් කියලා හම්බ වුණා නම් ඔබ මේ ධර්මයේ දන්නේ නැත්නම් ඔබට පංච උපාදානස්කන්ධ තුනක් සැරසෙනවා හැදෙනවා ඒ කියන්නේ ඔබ සසරට වැටෙනවාමයි එහෙනම් බලන්න ඔබට දැන් දකින්න පුළුවන් මේ මොහොතේ මේ ඔබ ආපු ගමනේ හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ ඕක නේද මේ දැනුත් මේක අවබෝධ නොකරොත් ඔබට දැනුත් වෙන්නේ ওই සිද්ධිය නේද ඔව් සසරෙම යනවා අසරණ යනවා නේද? ආන්න බලන්න. එහෙනම් දැන් ඔබට ඔබ දැක්ක මේ සංසාරේ ආපු හැම තැනකදීම දුක්ඛෝ ලෝකෝ පටි දුක්ඛේ ලෝකේ පටිචිතා කියන ස්වභාවයමයි තිබිලා තියෙන්නේ. ඒ තුරු දුකකමයි දුකකටමයි පත් වෙලා තියෙන්නේ. දුකක්මයි තිබිලා තියෙන්නේ. එහෙනම් බලන්න මේ හිතක් ඔබ ඔබට මේ සංසාර ආපු ගමනේ බලන්න මේ මොහොතේ බලන්න ඔබට අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයම දකින්න පුළුවන් ප්‍රඥා චක්ෂුවෙන් මේ මොහොතේ ඔන්න බලන්න ඔබට ඇහැ කන නාසය දිව කය මන මේ ආයතන හයත් එක්ක හරි මේ ආයතන ප්‍රමාණයට අඩුවෙන් හරි ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයකට ගියොත් ඕක ටිකට අඩු වෙන්නේ ඔය මොකක් එක්ක මේ 31 ලෝක ධාතුවේ කොහේ ඉපදුණා ක්ෂණයක් ක්ෂණයක් ඉපදිලා තියෙන්නේ මොකද්ද හිතක් නේද හිතක්මයි ඒ හිතේ ස්වභාවයම හිතක් ඉපදුනා කියන්නේ පංච උපාදානස්කන්ධයන් නේද හටගෙන තියෙන්නේ. ඔව්. ඒකේ ස්වභාවය මොකද? දුකක් නේද? දුකමයි. එහෙනම් බලන්න ඒ කියන්නේ මේ මොහොතේත් ඔබට මේක අවබෝධ නොවුනොත් මේ මොහොතේත් ඔය ආයතන මොකක් ගැටුණත් ඉපදෙන්නේ මොකද්ද? හිතක් නේද? හිතක්මයි. හටගන්නේ පංච උපාදානස්කන්ධයක් නේද? ඔව්. ඒකේ ස්වභාවය මොකද්ද? දුකක් නේද? දුකමයි. මෙතනින් මේක තේරෙන්නේ නැතුව තව මේ සංසාරය යන්න වුණොත් අනාගතයකට කොහේ ඉපදුනත් ඔය ආයතන හයින් හයත් එක්ක හරි ඊට අඩුවෙන් හරි ඒ මොකක් ඉපදුනත් ඉපදිලා තියෙන හිතක් නේද පංච උපාදානස්කන්ධයන්නේ ඒකේ ස්වභාවය මොකද්ද දුකක් නේද දුකමයි එහෙනම් ඔබ දැන් දැක්කේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයම මේ මොහොතේ ඈ මේ මොහොතේ ඔබට දකින්න පුළුවන් නේද මේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම මේ වෙන සිද්ධිය ඔව් මේ මොහොතේ දකින්න පුළුවන්. එහෙනම් ඉපදීම සැපද්ද දුකද්ද? දුකමයි. නොඉපදීමමයි සැප නේද? ඔව්. එහෙනම් ඔබට සිංහනාදයක් කරන්න බැරිද දැන්? ඉපදීම දුකයි කියන එක. ඇයි ඔබ මොන මේ 31 ලෝක ධාතුවේ කොතන ඉපදුණා? ඔබ කොතන ඉපදුණා? මොහොතක් මොහොතක් පාසා ඉපදෙන්නේ මොකද? අටගන්න හිතා. හටගන්න පංච උපාදානස්කන්ධය. ඒ හට ඒ හටගන්න එකේ ස්වභාවය මොකද්ද? දුකක්මයි. එහෙනම් ඉපදීම දුකයි කියලා ඔබට දැන් සිංහනාද කරන්න හරිද? දැක්කද? පුළුවන්. ආන්න බලන්නකෝ. එහෙනම් දැන් මේ ඔබ දැක්කේ කායේ කතාවද? කාවද ඔබ දැක්කේ දැන් මේ? ඔබව නේද? ඔබේ කතාව නේද ඔබ දැක්කේ? ඈ? අන්න බලන්න. එහෙනම් බලන්න දැන් ඔබට අන්න මේ මායාවේ ඇහෙන් මිදිලා ඔබට පුළුවන් වෙයි නේද මේ විදිහට ඔබ මේක දැක්කොත් එහෙම යම් මොහතක බුදු පියාණන් වහන්සේ කිව්ව අර ධම් ධම්මචක්කුවෙන් මේක බලන්න. චක්කුම් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියන දැනට ඔබට මේ මෙතනට එන්න පුළුවන් නේද? අන්න බලන්න. ඒ ආපු දවසට ඒ ආපු මොහොතට ඔබට මේ මොහොතේ එක වැටහුණා නම් ඔබට අන්න මේක පේන්න ගන්නවා මේ සංසිද්ධිය. ඕක එහෙනම් මේ මාර්යා ගැහෙන් බලන්න පුළුවන් එකක් නෙවෙයි නේද? අන්න බලන්න. මාර්යා පින්නේ මොකද්ද? ගේ සැපක් හැටියට නේද? දරුවා සැපක් හැටියට නේද? රැකියාව සැපක් හැටියට නේද? ඈ මේ ජීවිතේ මේ ඔබට වාහනයක් නෑ වාහනයක් ලැබීම සැපක් හැටියට පෙන්වනකොට වාහනේ කියන තැනදීම ඔබ සංසාරයට ගිහිල්ලා නේද? ඒක. ඔබ ඉන්නේ සංසාරේ. ආන්න. එහෙනම් බලන්න ඔබ මේක දැක්කේ කොහෙන්ද? මේ මේ මාස චක්කුවෙන්ද දැක්කේ? මාර්යා ගැහෙන්ද දැක්කේ? එහෙම නැත්තම්. ඔබ දැක්කේ මොකද්ද? ඔබ දැක්කේ අර බුදු ඇහින්නේද මේක ඔබ දැක්කේ? මේ ධම්ම චක්කුවෙන්නේද ඔබ දැක්කේ මේක? ආන්න බලන්න. එහෙනම් දැන් ඔබට යමක් තේරෙන්න ඕනේ. මම මේ ටික ඔබට පෙන්නුවේ ඔබට මම පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ මොන වගේ ඔබ සරණ ගිහිල්ලා තියෙන කොයි වගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්ද කියලා පොඩ්ඩක් පෙන්වන්න. ඉස්සල්ලාම ඔබට සද්ධාව කියන එක එන්න ඕනේ. අනේ බුදු පියාණන් වහන්සේ මොනතරම් මේ කාරුණික දේක නිසානේ අපිට මේ ධර්මයේ දේශනා කරන්නේ. අපි මේ සංසාරයෙන් ගොඩ ගොඩ යන්නනේ. එහෙනම් බලන්න ඔබට මේ ඔබ එහෙනම් දැන් බලන්න ඔබ මේ ඔබට දැන් බුදු පියාණන් වහන්සේ මේ වෙලාවේ දර්ශනීය වෙන්නේ. ඔබට දර්ශනීය වෙන්නේ කොහොමද? මේ ධර්මයේ තුලින් නේද? එහෙනම් ඔබ මේක දකිනකොට මේ ධර්මයේ තුලින් මේ ඇත්ත සිද්ධිය අන්න ඔබ ඔබ දකින්නේ කවද බුදු පියාණන් වහන්සේව. අන්න බලන්න ධර්මයෙන් ඔබ බුදු පියාණන් වහන්සේ දකිනවා. එහෙනම් බලන්න ඔබ අර අන්ධභාවයෙන් මිදෙන්නේ මේ ධර්මයේ දැකපු තැන. තේරුණාද? ඔබ මේ අන්ධභාවයෙන් මිදෙන්නේ අන්න බලන්න මේක දකිනකම් මිනිස්සු මේ යන ලෝකේ ගැන ඔබට පේනව නේද? එහෙනම් බලන්න එතනදී ඔබට පේනව නේද? මිනිස්සු මේ මොහොතේ ඒ මිනිස්සු මේ බව නොදන්නා කමටම මොනතරම් අසරණ තැනකද ඉන්නේ කියලා. ඒ මිනිස්සුන්ගේ අසරණකමවත් ඒ මිනිස්සු දන්නේ නැහැ. අන්න ඒක නිසායි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ දුක අවබෝධ කරලා දුකින් මිදෙන්න කියලා. එහෙනම් බලන්න අපි මොකද කරේ අපි බෞද්ධයෝ කියලා ලේබල් එක ගහලා අපි කරෙත් අන්‍ය ආගමිකයෝ මේ තිරිසන් සත්තු කරන දෙයක් නේද? අපිට දුකක් දැනුණාම අපි මොකද්ද කරේ? අපිට දුකක් දුකක් දැනුණාම අපි මොකද්ද කරේ? අනිත් අය වගේ අපි මොකද්ද කරේ ඇඬුවා වැළපුණා නේද අපි අපි මේ වගේ අපි පන්සල් ගානේ ගියා දේවාල ගානේ ගියා පල්ලි ගානේ ගියා කෝහිල් ගානේ ගියා නේද මේවා නේද අපි කරේ නේද මේවා නේද අපි කරේ එතකොට බලන්න එහෙනම් ඒ ඒව අන්‍යාගමිකයෝ කරාට කමක් නැහැ. මොකද ඒ ශාස්ත්‍රුන් වහන්සේලා ඒවා එක මේ දුක අවබෝධ කරලා දුකින් මිදෙන මගක් ගැන දේශනා කරලා තියෙනවා. අපේ සාතුන් වහන්සේ ඒක දේශනා කරලා තියෙනවා. දුක අවබෝධ කරලා දුකින් මිදෙන්න කියලා. එහෙනම් බලන්න අපිත් අරවම නම් කරන්නේ. දේවාලේ ගාන යනවා නම් අපිත් මේ පන්සල් ගානේ ගිහව යනවා කියලා මේ අරව අපි කරන්න කියපු දේ නොකර වෙන දේවල් නම් කරන්නේ. ඈ අපි අපේ දුක බෙදා ගන්න අපි නෑදෑයින්ට කියනවා යාළුවන්ට කියනවා අඬනවා වැළපෙනවා ওই ටිකනේ අපි කරේ. අන්‍ය අනිත් ආගම් වල අයත් ඕක තමයි කරන්නේ. ඉතින් අපි ඒගොල්ලෝ අතර වෙනසක් නෑනේ. බලන්න දැන් තිරිසන් සතෙක්ගේ ඒ පැටියෙක් මැරුණාම උනුත් ඒකනේ කරන්නේ. ඈ උන් බුරනවා කෑ ගහනවා අනික් කට්ටිය ගෙන්නනවා ඈ වටේ යනවා ওই ටිකනේ කරන්නේ ඈ ඈ එතකොට මේ මේ ටික මේ ටික වෙනකොට එතකොට බලන්න ඔබට දැන් තේරෙනව නේද අපිත් ඉඳලා තියෙන මේ බූට් වීම නැකලා කියලා හ්ම් එතකොට දැන් ඔබට තේරෙනව නේද එහෙනම් අපි මේගොල්ලන්ගේ අතර වෙනසක් නැහැ නේ එන අපි බුදු පියාණන් වහන්සේ කිව්ව තැන නෙමෙයි ඉඳලා තියෙන්නේ. දුක අවබෝධ කරලා දුක දුකින් මිදෙන තැන නෙමෙයි අපි ඉඳලා තියෙන්නේ නේ. අන්න බලන්න. එහෙනම් අපිට දැන් තේරෙනව නේද? අපේ ශාස්ත්‍රුන් එහෙනම් ඔබ සරණ ගිහිල්ලා තියෙන්නේ කොයි වගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්ද කියලා දැන් ඔබ දකින්න. හරි? අන්නේ දැක්ම තුල ඔබට ශ්‍රද්ධාව කියන එක ඔබට ඇති වෙන්න ගනී. එහෙනම් මේ ඔබට දැන් යම් බීජයක් සරු බීජයක අඩු ගානේ සරු බීජයක් වපුර ගන්න පුළුවන් පොඩි අඩු ගානේ මේ මේ බිමවත් සකස් වෙන්නේ නැති. මේ මේ මේ ටික වෙලාවේදී. ඔබට අඩු ගානේ බිමවත් සකස් කරගන්න පුළුවන්. අඩු ගානේ උඩ තියෙන රුඩු ටිකවත් අයින් කළා. අන්නේ බිමවත් සකස් කරලා දෙන්න තමයි මම උත්සාහයක් කරේ. හරිද? එතකොට බලන්න අන්න දැන් ඔබට පේනවා එහෙනම් මම අහපු මුලින් අහපු ප්‍රශ්නේ. ඇහැයි රූපේ කියන තැන ඇහැට කවදාකවත් මේ ලෝකේ කිසිම දෙයක් හම්බ වෙලා තියනවද? අම්මා තාත්තා දුව දරුවා පුතු මේස මේ කියන දේක්. ඇහැ කණ්ණාඩියක්ම නේද? ඔය ඇහැ කියන එක කොච්චරක් වෙලා තියෙන එකක්ද? ෂණයක්. ෂණයක් මොහොතක්. ෂණයක්වත් අපිට පණවන්න පුළුවන් දෙයක් එහෙනම්. එහෙනම් ෂණයකවත් අපිට ඇහැක් තිබිලා තියෙනවද සංසාරේ කවදාකවත්? දැන් ඔබට තේරුණාද මේ කතන්දරේ ගැඹුර කොච්චරක්ද කියලා? අන්න දැන් ඔබට පේනව නේද ජාතිදම සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඇහැ ඉපදෙන ස්වභාව කොට ඇත්තේ, රූපේ ඉපදෙන ස්වභාව කොට ඇත්තේ. විඥානය ඉපදෙන ස්වභාව කොට ඇත්තේ චක්කු සම්පස්සී ඉපදෙන ස්වභාව කොට චක්කු සම්පස්සචා වේදනාව ඉපදෙන ස්වභාව කොට ඇත්තේ ওই විදිහට ආයතන හයම ගැන විස්තර කරනවා. ඊළඟ ඇහැ තියෙනවද ඉපදෙන ධර්මයක් මේ මොකද? දැන් බලන්න ඔබ බලන්න. ඔබ බලන්න. ආන්න දැක්කද? එහෙනම් දැන් ඔබට මේ ධර්මයේ ඔබ තුලින් දකින්න පුළුවන් නේද? ඔබ තුලින් දැන් මේක ගවේෂණය වෙන්න ඕනේ පරිේශණීය වෙන්න ඕනේ දැන් ඔබ තුලින් මේක දකින්න පුළුවන් නේද ඔබට එහෙනම් කොහෙවත් දුවන්න ඕනේද දැන් ඇයි ඔබ දැක්ක ඔබේ කයේ ෂණික උපත මරණය මොහොතක් මොහොතක් මොහොතක් මොහොතක් මොහොතක් පාසා නේද එහෙනම් එක හැක් එහෙනම් මොහොතක් මොහොතක් පාසා ඉපිදි මැරෙන හැක් ඔබට ඔබ දැක්කනේ ජරාවටපත් වෙන මරණයටපත් වෙන ආන්න බලන්න ඔබ මේ කයේ උපත මරණය දැක්කා. ඝනේ අප්පාසා සිද්ධ වෙනවා. ඔබ මේ මොහොතක් මොහොතක් පාර හිතේ උපත මරණය දැක්කා. එන ඔබ දැක්ක ජාති ධම්ම සූත්‍රය. අන්න බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයක් ඔබ හරියටම දැක්කා. දැක්කද? මං අහන්න ඕනේ ප්‍රශ්නේ. ඔබට ඒක දැනුණාද? ඔබට ඒක තේරුණාද? තේරුණාද? ආන්න බලන්න. එහෙනම් බලන්න ධර්මයේ තියෙන්නේ කොහෙද? අපි ගාවමයි නේ. අපි මේක ගවේෂණය කරන්න කොහෙද? මෙතනින්මයි කරන්නේ. කොහෙන්ද කරන්නේ? වෙන කාගෙන්වත්ද නැහැ. දැන් බලන්න. එහෙනම් බලන්න. ඇහැට ලෝකයක් හම්බ වෙලා නැත්නම් අන්න ඔබ දැන් අර කතා කරපු ඉතුරු ටිකට අපිට. ඔබට තව කාලයක් ඉන්න පුළුවන්ද මේකේ? පුළුවන් අරුණ මහත්තයා. හොඳයි. එහෙනම් අපි හොම යන් දිගටම. හොඳයි. එහෙනම් දැන් බලන්න. දැන් බලන්න එහෙනම් ඔබට ඔය ඔතන කබඩ් ඔතන ඒක ටීවී එකක් තියනවා කියලා දැන් හම්බ වෙන්නේ කොහොමද? එහෙනම් දැන් ඔබ දකිනවා ඇහැ දැන් ඉපදෙන්නේ, රූපේ දැන් ඉපදෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. තව ප්‍රැක්ටිකල් එකක් ඔබට මම දෙන්නම්. දැන් ඔබට මම යමක් පෙන්වන්න යනවා. දැන් ඔබට මම පෙන්වුවද? තාම නෑ නේද? නෑ. එහෙනම් ඒකට ඇහැ සකස් වුණාද? නෑ. ඇහැ සකස් වුණේ නෑ. අන්න හොඳට බලන්න. මෙන්න මෙතන ලොකු ඥානයක් තියෙන්නේ. හොඳේ? ඔන්න බලන්න ඇහැ සකස් වෙලා නැහැ. හිත සකස් වුණාද ඒකට? නැහැ. රූපේ සකස් වුණාද එතනට? නැහැ අරුණ මහත්තයා. මේ තුන එකක්වත් තාම සකස් වෙලා නැහැ නේද? නැහැ. හරි. දැන් මම ඔබතුමියට කියන එකපාරම වම් පැත්ත බලන්න කියලා. දැන් බැලුවන් බලන්න කොටක් ගන්න. දැන් සකස් වුණා නේද? ඇහැ සකස් වුණා, එතන රූපේ සකස් වුණා, අන්න විඥාන සිත සකස් වුණා නේ. ඔව්. ඉස්සල්ලා තිබිලා දාවේ දැන්ද සකස් වුණේ? දැන් බලන්න. ඔබට මං ওই පැත් වම් පැත්ත බලන්න කියනකම් බැලුවේ නෑනේ. එහෙනම් එතනට ඇහැ සකස් වුනේත් නෑ, ඒ රූපේ සකස් වෙලා තිබුණෙත් නෑ, හිත සකස් වුනේත් නෑනේ. හරිනේ? හරි. එහෙනම් පෙර නොතිබී නේද දැන් සකස් වුනේ? ඔව්. අන්න බලන්න. ඔබතුමීට මං කියනවා දැන් ඉස්සරහා බලන්න කියලා. දැන් ඔබ ඉස්සරහා බලන්න. දැන් අර ඇහැද මේ ආවේ මේ ආවේ? ඒ ඇහැමද මේ? නැහැ. ඒ රූපේද? නැහැ. ඒ හිතමද? නැහැ. එතකොට අර අරක බලපු ඇහැට මොකද උනේ? ඉස්සල්ලම පැත්ත. ඒ ඇහැ ඉතුරු නැතුව නිරුද්ධයි. හරිනේ? අන්න බලන්න පෙර නොතිබී හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒ රූපේ පෙර නොතිබී හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධුණා. ඒ හිත ඒක දැකපු හිත පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මෙතෙන්ට සකස් වෙනකොට පෙර නොතිබී ඇහැ හටගත්තා ඉපදුනා රූපය ඉපදුනා විඥානය හටගත්තා. දැන් ඔබ උඩ බලන්න. දැන් අන්න බලන්න. දැන් අර අයිසල් එකට මොකද උනේ? ඉතුරු නැතුවනේ. ඒක නැතුව ගියා. විරුද්ධ වෙලා. දැන් ඔබ දැන් ඔය දකින්නේ මොකද්ද? ඔය මොකක්ද දකින්නේ? ඔබ ඕක බලන්න රූප දෙකක් තියාගන්න දෙපැත්තකින්. වෙනස් රූප දෙකක්. ඔබ බලන්න වෙනස් රූප දෙකක් තියාගන්න කියන්නේ හේතුකුත් තියෙනවා. ඔබ වෙනස් රූප දෙකක් තියාගන්න. තියාගෙන බලන්න ඉස්සල් එක රූපයක් දිහා බලන්න. බැලුවා. ඊට පස්සේ අනිත් රූපෙ දිහා බලන්න. බලනකොට ඔන්න ඔය විදර්ශනාව පොඩ්ඩක් කරන්න. ආයිත් අරක දිහා බලන්න. ආයිත් ටිකක් කියලා ගිහලා මේක දිහා බලන්න. ඔහොම ඔහොම බලන්න. ඔබ ටික දවසක් ඔබ ඔබ ටිකක් ඕක කරනකොට ඔබට යමක් වැටහෙවි. ඔබට යමක් වැටහෙවි. ඔබ බලන්න ඔබට උදේවයි ඥානය ගන්න පුළුවන්ද කියන එක. හරිද? උදේවයි ඥානය. හරිද? ආන්න බලන්න. එතකොට ඔන්න ඔය එක්සර්සයිස් එක ඔන්න ඔය ප්‍රායෝගික තේ ඔබ කරන්න. අන්න කරනකොට ඔබට පේනවා මේ ති මේ ඒ කියන්නේ බලන්න මේ සෙට් එකම එක සෙට් එක ඔක්කොම නිරුද්ධ වෙලා තමයි ඊගාව තැනට එන්නේ. එතකොට බලන්න එතන ඔබ හිටියා නම් ඒ හිටපු කෙනා එතන නිරෝධයි නේද මෙතනට එනකොට. එයා නෑ නේද ආයි මෙතන. නැහැ. අන්න බලන්න. ආයි මෙතනින් ඔක්කොම යනකොට සියල්ල නිරුද්ධයි මෙතන. අන්න බලන්න. මෙතනට සකස් වෙච්ච සලා ලෝකය කියන්නේ මෙතන සලායතන ලෝකය. අන්න බලන්න. මේ සලායතන ලෝකෙම නිරුද්ධ වෙලා තමයි අතට යන්නේ. අන්න අලුතෙන් සලාය අන්න ලෝකය අට ගන්නවා. අන්න ඒ ලෝකෙම නිරුද්ධ වෙලා තමයි ආයි මෙතනට එනකොට. අන්න බලන්න. කෙනෙක් සලායතන නිරෝධය දැක්කොත් එහෙම අන්න ලෝක නිරෝධය දැක්කා වෙනවා. ආන්න දැක්කද? ලෝක නිරෝධය දැක්කා කියන්නේ සියල් අන්න බලන්න ආයතන නිරෝධය දකිනවා. අන්න බලන්න. අන්න ඇහෙන් මිදෙනවා. කණෙන් මිදෙනවා දිවෙන් මේ සියල්ලන්ගෙම මිදෙනවා හරිද අන්න බලන්න බලන්න දැන් මේ එක සැරයක් බලනකොට අන්න ලෝකේ හටගත්තා හටගත්තේ පෙර නොතිබීම අන්න බලන්න ඊගාව එක බලනකොට ඒ ලෝකේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තමයි ඊගාව තැනට එනවා ආන බලන්න අර ඇහැවත් අර අර රූපේවත් අර විඥානයේවත් ඒ කිසිවක් මෙතන නැහැ අලුතෙන්ම තැනක් පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ ඔබ ඕක ටිකක් බලන්න. ඔය මම පොඩි ඔබට පොඩි මේකක් දුන්නේ. තව ටිකක් ඕක දියුණු කරගන්න ක්‍රමයක්. හරිද? අරුණ මහත්තයා මට පොඩි සිදුවීමක් වුණා මේ ළඟදී. මට ඒක පටන් ගන්නකොට කියන්න බැරි වුණා. කියන්න. මේ ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා. මේ මම මේ ළඟදී දැන් දවස් දෙකක් තුනක් වගේ ඇති මේ කණ්ණාඩිය දිහා බලාගෙන හිටියා. හ්ම්. කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නකොට මේ මම කණ්ණාඩියේ මගේ කියන්නේ මේ රූපේ කයේ කණ්ණාඩියෙන් පේන ඇහැ දිහා බලාගෙන අර ඇහි තියෙන චූටි බෝලේ කාචය දිහා හොඳට බලන් හිටියා. බලාගෙන ඉන්නකොට හොඳට බලාගෙන ලං වෙලා බලනකොටම මට එකපාරටම පෙනුණා මගේ පැත්තක් රැලි වැටිලා මං රැහැක් නැති වෙලා රැලි වැටුණා මුණ මූණ රැලි වැටිලා ඇහැක් නැතුව ගිහිල්ලා එකපාරටම ඔළුවේ පැත්තක්ම තට්ටේ වෙලා පැත්තක් කුණ්ඩේ නැතුවම නාකි වගේ විරූපු රූපයක් මම දැක්කා. දැක්කම ඒක දිහා බලලා ටිකක් පොඩ්ඩක් ගැස්සිලා ඒක අහකට වුණා. ඊට පස්සේ එදාම හවස රෑ 10ට විතර මෙහි රෑ වෙන්න ටිකක් වෙලා යනවා. මම බැල්කන් එකට වාඩි වෙලා අහස දිහා බලාගෙන හිටියා. අහස දිහා බලාගෙන ඉන්නකොට වෙනද කවදාකවත් නැති විදිහට මම නිතරම වගේ අහස දිහා බලන් ඉන්න මම මේ කාලේ හරි ආසයි. ඊට පස්සේ අහස මේ ලස්සන රෝස පාටින්, තැඹිලි පාටින් ලස්සන පාටවල ටිකක් අහසේ අර නිකන් දුම් බලල්ල වගේ සුදු පාටට එහෙම විහිදිලා හරිම ලස්සනයි. ඊට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්නකොට අර බුදුරජාණන් වහන්සේගේ පිළිමය රූපය වගේ නැවුන තැඹිලි පාටින් මේ රත්තරන් පාටින් වගේ ඊට පස්සේ ඒක බලාගෙන ඉන්නකොට ටිකක් වෙලා ඒක නැතුව ගියා. ඊට පස්සේ ඒක දිහා බැලලා පොඩ්ඩක් ඒක නැති වෙලා ගිහලා ඊට පස්සේ ආව අර ගෝරිල්ලෙක් වගේ ලස්සන අලුලා අලු පාටයි සුදුයි හරිම ලස්සන ගෝරිල්ලෙකි මේ රූපේ ඊට පස්සේ ඒක දිහා හොඳට බලාගෙන ඉන්නකොට හරිම ලස්සනයි කියලා හිතනකොටම තවත් චූටි මේ බැටළු පැටියෙක් ලස්සන සුදු පුළුන් වගේ බැටළු පැටියෙක් එල්ලෙනවා වගේ ඊට පස්සේ ඒ ටිකම නැතුව ගිහිල්ලා ඒ ඔක්කොම නැති වෙලා නැති වෙලා අන්තිමට ලස්සන ලා පාටකින් මේ අලු පාටක් වලාකුළු ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මගේ ඇහැ ළඟටම එනවා ඊට පස්සේ මම හිතුවා අනේ මට මේක අල්ලගන්න පුළුවන්ද කියලා ඇස්පිල්ලම ගහනකොටම අරක ටිකෙන් ටික ඈතට ගියා ඒ සිදුවීම මොකද්ද අරුණ මහත්තයා ඔව් දැන් මෙහෙමයි දැන් ඔබතුමිය ඕක පටන් ගත්තේ මොකක් කරන්න ගිහිල්ලා නිකන් කණ්ණාඩිය දිහා කණ්ණාඩිය ළඟට ඇවිල්ලා කණ්ණාඩිය දිහා මට හිතුණා මේ හැමතිස්සෙම මේ අරණදම ස්වාමීන් වහන්සේ මේ කණ්ණාඩිය ගැනම නේද කියන්නේ කියලා නිකන් මට හිතුණා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා බලන්න. බලනකොට මට හිතුණා ඇහැ දිහා ඇහි කියන්නේ ඇහැ බෝලේ දිහා බලාගෙන හිටිය අර කාචේ වගේ චූටි රවුම. හොඳයි. දැන් ඔබ දාන්න බලන්න දැන් ඔබ කරන්න ගියේ විදර්ශනාවක්. නේද? අන්න බලන්න දැන් ඔබ ගිහිල්ලා නතර වුණේ කොහෙද? වෙන තැනක් ගියේ නේ. ඔබට හිතා ගන්න බැරිද මොකද්ද වුනේ කියලා? <laughs> ඔය වගේ අපිටත් ඕන තරම් වුණා වෙනවා. ඒක ඒක තමයි. ඉතින් බලන්න ඔබට ඔබට කරන්න ගිය දේ කරන්න දුන්නේ නැහැ නේද? ඔව්. ඉතින් බලන්න මොකක්ද උනේ කියලා. හරි පහසුවෙන්, හරි සරලයි නේ. <laughs> ඔබට තේරුණා නේද? ඔය ඔක්කොමත් එක්කම දැන් ඔබ සංසාරේ ගමනකුත් එක්ක යන්න ටිකක් කරේ නැද්ද? ඔව් ඒක තමයි. ආ දැන් අපි කතා කරපු තැන ඔබ දැක්කද? ආන්න බලන්න. එහෙනම් ඔතනින් නෙමෙයි බුදුන් දකින්නේ. බුදුන් දකින්නේ ධර්මයේ අවබෝධයෙන්. ධර්මය අවබෝධ වෙච්ච කෙනා තමයි බුදුන් දකින්නේ. අන්න එයාට එයා රූපෙන් කවදාකවත් බුදුන් දකින්නේ ඔය එකකින්වත් බුදුන් දකින්නේ අන්න ඒකයි වෙන්නේ. හරි ඔබට තව ටිකක් යනකොට තේරෙයි මේ ලෝකෙ කෙනයි කියලා. ඔබ විතරයි. කණ්ණාඩි හයක් තියලා ඔබ මැදට වෙලා ඉන්න ඔබේම ප්‍රතිබිම්බය තමයි ඔබට හම්බ වෙන්නේ. ඔබට ඔබ ඒ වගේ තැනකටත් එයි. එතකොට බලන්නකෝ ඔබ මොනතරම් අසරණද කියලා. ඔබට කතා කරන්න ඉන්නේ ඔබත් එක්කමයි. ඈ එතකොට බලන්නකෝ ඈ අන්න එතකොට තේරෙයි මොනතරම් මුලාවකද අපි හිටියේ කියලා. එතකොට බලන්න ඔය දැන් අපි කතා කරගෙන ආවිත් ඒකයි. අන්න බලන්න දැන් ඔබ ඔය බලන ඔබ විදර්ශනාවක් කරන්න ගියා. ඔය විදර්ශනාව ඔබට ඔක ඔහොම කරන්නත් පුළුවන් ලස්සන විදර්ශනාවක් කණ්ණාඩියෙන්. හරිද? ওই කණ්ණාඩිය උපමාවෙන් ලොකු විදර්ශනාවක් කරන්න පුළුවන්. ඔය කණ්ණාඩිය පුළුවන් සූත්‍ර දේශනාවම දේශනා කරන්න. කණ්ණාඩිය පුළුවන් ඔබට ඒක අපි වෙලාවක් අවුත් කර මජ්ජි සූත්‍රයේම දේශනා කරන්න පුළුවන්. එක උපමාවෙන්. හරි? එක උපමාවෙන් අපිට කරත හැකි. කණ්ණාඩි කණ්ණාඩි උපමාව උනනම් කණ්ණාඩි උපමාවෙන් කරන්න පුළුවන්. එතකොට බලන්න එහෙනම් මේ මේ අපිට මේ එහෙනම් බලන්න ඔබට පංච උපාදානස්කන්ධයක් ඔය ඔය කණ්ණාඩියනුත් හටගන්නේ කණ්ණාඩිය කියලා හම්බ වෙන දැනුත් පංච උපාදානස්කන්ධ. ඔබට ඇති වෙන්නේ සංසාරයට යන්න තැන. නමුත් බලන්න ඕක කමටහනක් කරගෙන ඔබට මේකෙන් ගොඩ යන්නත් පුළුවන්. අන බලන්න. දකින්න කෝණේ අනුව තමයි ඒක වෙන්නේ. දකින්න කෝණේ අනුව ඔබ බලන කෝණේ අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඔබට සංසාරේ යන්න කොණ්ඩේ පීරනවාද? ඔබ සංසාරෙන් ගොඩ යන්න මේකෙන් මේ කණ්ණාඩියට වැඩිච රූපෙන් ඔබ යමක් මේ අවබෝධ කරගන්නවාද කියන එකෙන් තමයි ওই දෙක තීරණය වෙන්නේ. ඔන්න ඔතනයි සාපේක්ෂයයි নিরপেক্ষයයි. සංසාරයෙන් ඈතර වෙන්නනේ උත්සාහ ගන්න. අන්න හරි. අන්න දැක්කද වැඩේ. එහෙනම් මේ අපි තව තව ටිකක් ඥානීය අවදි කරගමු. තව ටිකක් ප්‍රඥාව අවදි කරගමු. අන්නේ අවදි වෙනකොට ඔබතුමීට තේරෙයි කණ්ණාඩිය මොකද්ද කරන්න ඕනේ කියන එක. හරිද? කණ්ණාඩිය මොකද්ද කරන්න ඕනේ කියන එක. අපි එතනටත් එමු. එතකොට අපි දැන් කතා කරගෙන ආපු තැන බලන්න. එහෙනම් ඔබට දැන් පේනවා ඇහෙන් කනෙන් නායෙන් දිවෙන් කයෙන් කියන මේ කොහෙන් ගත්තත් අපි අපිට මේ ලෝකයක් කියලා හම්බ වෙලා තියෙන තැනදී අපිට අපිට හටගෙන තියෙන්නේ මොකද අපිට ඇහෙන් වෙන ලෝකයක් හම්බ වෙලාම නැහැ බලන් යනකොටනේ ඇහැට අම්මා තාත්තා දුව පුතා කියන එකක් හම්බ වෙලා නැහැ නේද කනටත් එන ඒ විදිහ ඒ කියන්නේ ඇහැ කණ්ණාඩියක් වගේමයි. එහෙනම් ඔය විදිහටම කනත් බලන්න. දැන් බලන්න මං කතා කරන්නේ ඔබට ඇහෙනවද? හොඳට බලන්න. ඔබ උත්තර දෙන්නේ මං කතා කරන එකටද? හොඳට බලන්න ඔන්න ඔතන. ඔබ කතා කරන එකත් ඔබට ඇහෙනවා, මං කතා කරන එකත් ඔබට ඇහෙනවා. හරි නේද? හරි. ඔන්න ඔයාලා මං කතා කරන එකත් ඔබට ඇහෙනවා, ඔබ කතා කරන එකත් ඔබට ඇහෙනවා. ඔබ එහෙම හිතනවා. <laughs> ඔය කිව්වේ කොහොමද? ඔයාලට තේරුණාද ඔය කිව්ව එක? දැන් බලන්න, පේනවා කියන දැන මොකද තියෙන්නේ? හිතන බවක් නෙවෙයිද? ඔබ බලන්න ඔහොම ඉදිරි පිට බලන්නකෝ. බලලා ඔතන තියෙන දේවල් ටික කියන්නකෝ. එක එක හිමින් හිමින් ඕන්න බලන්න. ඔහොම ඉස්සරහ බලන්න. මොකද? පැපනියර් එක ටීවී එක ආ හරි ටීවී එක කියන ගන්නකොට බලන්න ඇහැද ඔය කිවි ටීවී එකක් කියලා දැන් ඇහැද ඇහැ දන්නවද ටීවී එකක් ඔතන තියෙන බව දැන් නැහැ අන්න බලන්න එහෙනම් ටීවී එක කියන එක දැන් කොහෙන්ද ආවේ සිතින්නේ සිතුවි ඔබ දැන් ගත්තේනේ හරි නේද? ඔය ටික දන්න හන්ද මම මේ පොඩ්ඩක් ආයෙ එන්නේ එතට. එහෙනම් දැන් ඔය ටීවී එක කියන්නේ කොහෙන්ද ආවේ? ටීවී කොහෙන්ද? හිතෙන්නේ. ඒක හිතට එළියට යන්නත් බෑනේ. හිතට එළියට යන්න එපා ඔය ටීවී එක කියලා ඔබ දකින්න. ඔබ දැක්කනේ මුලින්ම හිතට එළියට යන්නත් බෑ කියලා. හැබැයි ඇහැ කියන්නෙත් නෑ ඔතන ටීවී එකක් තියෙනවා කියලා. හැබැයි ඔබට මේ වෙලාවේ මොන ආකාරයකින් හරි ටීවී එකක් හම්බ වෙලා තියෙනවා. කොහොමද අපිට ටීවී එකක් හම්බ වුනේ? ඔබ ඇහුවේ නැද්ද අපි අර දාපු සාකච්ඡා දෙක තුනක් මෙయ్యේ පෙරේදා. අද අද ඇහුවා. ඒක එතන තියෙන ඕක ගලව ගන්න විදිය. ඔතන මොකද්ද වෙන්නේ කියලා. අර පෙර මතකේ නෑ පෙර මතකයක් පොඩි ළමයාට තිබුණේ නෑනේ මව කුසින් ඉපදිලා මුලින්ම අම්මා හම්බුනේ පෙර මතකකින් නෙමෙයිනේ. ඒ කියන්නේ අර ඇහැයි ශබ්දෙයි රූපයයි එකට ගැට ගැහුනාම හිතට මැවෙන රූපයනේ. හ්ම් හරි. ඒක තමයි. මම කියන්න ඔබට මෙහෙම දැන් අපි ඒක අද ඒක ගොඩාක් අපි විස්තර කරන්න ගියොත් කමන්න නැත්නම් අනික් කට්ටියට ඒක විස්තර කරාට දැන් ඕන. නැත්නම් එයාට අපිට පුළුවන් එතුමියට ආයි දේශනා සාකච්ඡා දෙක තුනක් අහලා අහන්න කියන්න. අහලා හරියට මේක ලියා ගන්න කියන්න. නැත්නම් අපිට ඕන විස්තර කරන්නත් පුළුවන්. කොහොමද හොඳ? අරුණ මහත්තයා කැමති නම් තව කෙනෙකුට දෙන්න හොඳ නෑනේ මම එක දිගට අහන එක. නෑ ඔබතුමියට ඔබතුමීට අද අපි මෙච්චර වෙලා කතා කරපු එකේ කොහොමද? ඔබතුමීට මොකද? අර මගේ ඔළුවේ තිබුණ බරගතිය ඔක්කොම සැහැල්ලු වුණා මට. හරි. අනික් කට්ටිය එකඟ නම් මම එතුමියම අද ඕන එකට කරන්නම් මෙතන. <laughs> කමක් නැද්ද? මේ ප්‍රශ්නෙත් විසඳිලා දීලා එකට කරලාම දාන්න. එතකොට තෙරුවන් සරණයි මහත්මයා එතුමියට උදව් කරන්න මේ ගත්ත වෙලාව ඉතුරු ටිකත් එතුමියව සුද්ධ කරන්න මහත්මයා. එතයි මේ පව. හොඳයි. සාදු සාදු සාදු. හන්න හරි. හොඳයි. එහෙනම් අපි සාදු හොඳයි. එහෙනම් දයනි මාසිය. ඔ මහත්මිය අපි මෙහෙම යන්න. දැන් බලන්න. ඔබට රූප ඔබ දෝකද ඔක හරියටම ඔබට ওই ගැටේ ලෙහෙන්න නම් ඔබට යන්න වෙනවා ආපස්සටම. ඔබ මුලින්ම මේ ගැටේට පැටලිච්ච තැනට යන්න වෙනවා ගැටේ ලෙහන්න. ඒ කියන්නේ මේ ගැටේ උඩ ගැට ගොඩාක් වැටිලා තියෙන්නේ දැන්. එහෙනම් ඔබ අන්තිම ගැටේ ලෙහුවා කියලා වැඩක් නැහැ. ඊට ඉස්සරහින් තව ගැටයක් වැටිලා තියෙනවා. ඒ ගැටේ ලෙහුවා කියලාත් වැඩක් නැහැ. ඊට ඉස්සරහිනුත් ගැට තියෙනවා. එහෙනම් අන්තෝජටා බයිජටා කියනවා වගේ ගැට ගොඩක ඔබ අහුවෙලා ඉන්නේ. එහෙනම් ඔබට ওই ගැටේ ලෙහන්න නම් මුලීම තියෙන මුලීම වැටලා තියෙන ගැටේ වැටිච්ච තැනට යන්න වෙනවා. අපි යම් පොඩි ගමනක්. හරි. ඔබ හිතන්න මෙන්න මෙහෙම. හරි. ඔබ ඇස් ඉදිරි පිටට දැන් රූපයක් එනවා. රූපයක් වැටෙනවා. ඔබට මං කියන ඇහැ වහගෙන ඉඳලා හරි ටක් ගාලා ඇහැ අරින්න කියලා. ඔන්න අරිනකොටම ඔබ අපි ගමු ඔබ මුලින්ම මේ ලෝකේ අල්ලගත්ත තැන උදාහරණයක් එක්ක යන්න. එතකොට ඔබට මේක ලියා ගන්න ලේසි. හරි? හොඳයි. එතකොට බලන්න ඔබ ඇහැ අරිනකොටම right. ඔන්න ඇහැ ඔන්න ඇහැ සකස් වුණා. ඔන්න බලන්න. ඔන්න බලන්න. ඔබ ඇහැ වහගෙන හිටියේ ඇහැ අරිනකොටම දැන් තමයි ඇහැ සකස් වුනේ. අන්න රූපය සකස් වුණා. ඔබට එනවා එකපාරම උත්තරයක්. ඔබ දන්නේ නැහැ කොහින්ද ආවේ කියලා උත්තරයක් එනවා. කොහොමද ආවේ? අම්මා කියලා උත්තරයක්. ඒ කියන්නේ දැන් ඔබට හම් වෙලා ඉන්නේ අම්මා. හරි ඔන ඔබේ ඔබේ කතාව දැන් මේ ගෙනියන්නේ මම මේ අම්මා කියලා ගත්තේ ඇයි අපි මුලින්ම ගොඩාක් දෙනෙක්ට ලෝකේ හම්බ වෙලා අහු වෙලා තියෙන උතනින් හරි එහෙනම් අපි එතනට මෙයා එහෙනම් බලන්න අම්මා කියලා අන්න හම්බ වෙනවා දැන් බලන්න ඇහැට වැටුනේ මොකද්ද නෝනා වර්ණ සටහන දැන් බලන්න ඇහැට වැටින්නේ වර්ණ සටහන ඉදිරි තියෙන අර කණ්ණාඩියට වැටෙනා වගේ ඇහැට වැටින්නේ යම් සටහනක් මිනිස්සෙක් කියලා ඉපදිච්ච නිසා වර්ණ වර්ණ වර්ණ වැටෙනවා. බල්ලෙක් කියලා ඉපදුනා නම් කළු සුදු කියලා කළු සුදු විදියට පේන්නේ. ඒගොල්ලන්ට වර්ණ නැහැ. හරිද? එහෙනම් බලන්න ඔබ මිනිස්සෙක්නේ දැන්. එහෙනම් මේ කතා කරන්නේ ඔබේ කතාව. එහෙනම් මේ ලියන්නේ ඔබේ ගැටලුව. හොඳට මතක තියාගන්න. වෙන කාගේවත් නෙවෙයි ඔබේ ගැටලුව. එහෙනම් හොඳට යන්න. දැන් බලන්න. එහෙනම් ඔබට වැටුනේ වර්ණ සටහනක්. කොහොමද වැටුනේ? ඔතන කළුවර නම් එළිය. ඒ කියන්නේ ඉදිරිය අඳුරුණා. මේ වෙලාවේ මොනවත් ආලෝකයක් නැත්නම් දැන් ඔබට ඒක දැర్శණීය වෙනවා. කතා කරන්න කතා කරන්න මාත් එක්ක එන්න. අන්ධකාරයිනේ කරවල. එහෙනම් එතන එතන මොකුත් ඔබට හම්බ වෙනවද ওই කියන එකක්වත්? නෑනේ. නෑ. නෑ. එහෙනම් බලන්න. ඔබට යමක් එහෙනම් පේන්න ආලෝකයේ තියෙන්න ඕනේ. හරිද? හරි. ආරියට එහෙනම් යමක් ඔ- එත- අපි බලමු දැන්. ඔන්න ඔබ ඔබ ඔතන විස්තර කරගෙන ඉන්නකොට එකපාරම කරන්ට් එක ගියා. දැන් පට්- කට්ට කළුවරයි. දැන් ඔබට මට කියන්න පුළුවන් ওই තියෙන දේවල් ගැන. අත් බැහැ. මේව- මේ- බෑ. ආ එහෙනම් බලන්න. ඇයි මම මේ මෙච්චර සරලවම යටටම යන්නේ කියලා බලන්න. ඔබට අර මං කිව්වේ චූටි කුස්තූරයක්වත් ওই ෆවුන්ඩේෂන් එක ඔය ඔය අත්තිවාරමේ තියෙන්න බෑ. ඔක හරියටම හරියට සවිමත්වම එන්න ඕනේ. හරි? ඒ ඔක්කොම ටික මම ඔබට මේ බිනා එහෙනම් ඔබ බලන්න. එහෙනම් ඔබට පේනවා කියන ස්වභාවයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ආලෝකය කියන එක එන්නම වෙනවා. නේද? හරි නේද? හරි. ආන්න බලන්න. එතකොට අන්න බලන්න. එහෙනම් බලන්න එහෙනම් පේනවා කියන තැන බලන්න ඇහැට වැටෙන්නේ ආලෝකයක් නේද? එතෙන්දී නේද ඔබට යමක් දැర్శණය වෙන්නේ. ඔව්. එහෙනම් ඇහැට ආලෝකයක් වැටෙනවා කියන කතන්දරේ දැන් දැක්කද? ආලෝක කිරණයක් එනවා කිරණෙනවා කියන එක. ඔව්. ආ අන්න ඒ වගේ ප්‍රායෝගික වෙන්න. එහෙම නැත්නම් අපි මේ උඩින් උඩින් උඩින් උඩින් ඇහැට ආලෝක කිරණ කොහොමද එන්නේ? දැන් ඔබ දැක්කනේ කරුවලම කරුවල නම් ඔබ ඉපදිච්ච දවස් ඉඳන් ඔබට මේ ලෝකේ කිසි දෙයක් වෙන ඒවා දැర్శණය වෙලා තියෙනවද? නෑ නේද? නැහැ. ඔබට දැర్శණය වුණේ කොහොමද? විනස් වෙනස් රූප වැටෙන්නේ ආලෝකය නිසා නේද? ඔව්. එහෙනම් ඇහැට ඒ ආලෝක ආපු නිසා තමයි වැටල මේක වෙලා තියෙන්නේ. තේරුණාද? ඔව්. ආන්න දැකලා එන ඇහැට වැටෙන්නේ ආලෝක කිරණ. දැන් ඔබ දැක්කද ආලෝක කිරණයක් වැටෙනවා කියන කතන්දරේ සිද්ධිය. ආ රයිට්. එහෙනම් බලන්න දැන් බලන්න ඒ හරහා ඔතන ඔන්න ඔබට තව දෙයක් මම කියන්න. ඔබට ආලෝකය දැන් මේන අපිට මේ සූර්යාගෙන් ලැබෙන ආලෝකය. අපිට සූර්යාගේ ආලෝකය මොන පාටද? සූර්යා කියන්නේ රෑ දවල් දෙක පෙන්වන්න ඕන හින්දානේ දවල් කාලේට එළිය ඉර එළිය එනවා රෑ කාලේට හඳ එළිය එනවා හරි එතකොට දවල් කාලේ ඔය සූර්යා ලෝකේ මොන පාටද සුදු පාට කියන්නේ පාටක් කියන්න බෑ එතකොට එතකොට ඔබට කොහොමද දේ දුන්නක් පේන්නේ එතකොට ඔබට එක එක වර්ණ වර්ණ පේන්නේ විවිධ විවිධ වර්ණ ඒක කොහෙන්ද පේන්නේ වෙන ආලෝක නැහැනේ තියෙන්නේ සූර්යාලෝකය විතරයි. දැන් වෙන ආලෝක හැදෙන්නේ ආ වැඩක් නෑ. මනසින් එන එළියක් නෑ. දැන් දැන් ඔය බලන්න ඔය සූර්යාගේ වැටෙන ආලෝකයේ ප්‍රිස්මයක් ඇතුලෙන් ඇරියොත් එහෙම මොකද්ද වෙන්නේ? වර්ණ හතකට කැඩෙනවා. අන්න ශක්තිමත්ත්ම් හතකට ඔක් කැඩෙනවා. එහෙනම් සූර්යාගේ ආලෝකය කියන්නේ ශක්තියක්. තරංග ස්වභාවයක්. මේ තරංග ස්වභාවය තරංග ආයාමය අනුව ඒ ඒ ඒවට විවිධ විවිධ විවිධ වර්ණ තියෙන්නේ. එහෙනම් වර්ණ හතකට සූර්යා එහෙනම් බලන්න එක සුදු තරංගයේ ප්‍රිස්මයක් ඇතුලෙන් ඇරිය හැටිය වර්ණ හතකට කැඩෙනවා කියන්නේ තරංගායම හතකට කැඩෙනවා කියන්නේ ශක්ති මට්ටම් හතක්. සූර්යා සූර්යා සූර්ය කිරණ කියන්නේ. ඔබ හොඳට බලන්න. එතකොට බලන්න මම ඔක පෙන්වුවේ ඔබට යමක් පොඩක් දැනගන්න. එහෙනම් බලන්න ඔය වගේම සූර්යාලෝකය වැටෙන වෙලාවට වහින වෙලාවට අපිට ආකාශයේ පේන වර්ණ හතකින් තියෙන දේ දුන්නා. හරි නේද? හරි. ආ නොන්න ඔය වර්ණ හත තමයි සූර්යා සූර්ය කිරණ වල තියෙන්නේ. එහෙනම් සූර්ය කිරණ කියන එක සුදු පාට නෙමෙයි. ඒ සුදු පාට කිරණ ඇතුලේ අන්න අර වර්ණ සටහන් හත තියෙනවා. හරි? තේරුණාද? ඒ ඒ වර්ණ ඒ කියන්නේ මේ වැහි බිඳුවකට වැටුනහම වැහි බිඳුව ප්‍රිස්මයක් ආකාරයකට ක්‍රියාත්මක වෙනකොට වර්ණ හතකට කැඩිලා වැටෙන්නේ. වර්ණ හතක් කියලා කියන්නේ ශක්ති මට්ටම් හතක්. තරංගායාම හතක්. හරි ඒ නිසයි ඒ විදිහට එකක් යට එකක් උඩ එකක් ඊට උඩින් ඊට උඩින් ඉඩුයි ඔය තියෙන විවිධ විවිධ ශක්ති මට්ටම් මම මේ ওই ටික පොඩ්ඩක් පෙන්වන්නේ මේ ගමන කතාව යනකොට අගදී ඔබට මේ කතාව වුණ වෙනවා. හරිද? එහෙනම් බලන්න. ඊට අවතරව ඔබේ ඇහැ කියලා එකක් තියෙනවනේ. හරි. ඔය ඇහැ ඔබට කර්මයෙන් සකස් කරනකොට ඔබ මිනිස්සෙක් වෙලා ඉපදිච්ච නිසා ඔය ඇහෙත් තියෙනවා. ඔය එතකොට ඔය ඇහි තියෙනවා යෂ්ටි සෛල කේතු සෛල කියලා මේ අපි ඒ විද්‍යාවේ පැත්තෙන් බැලුවොත් ඔන්න ඔහොම සෛල දෙකක්. ඔන්න ඕකේ ඇතුලෙන් තමයි වර්ණ තුනක් විපද වෙන්නේ. නිල් රතු කොළ කිය. හොඳට බලන්න. ඔය වර්ණ තුනෙන් තමයි ඔබට මේ ලෝකේ හම්බ වෙන ඔක්කොම ඉතුරු වර්ණ ටික නිර්මාණය වෙන්නේ. අපි හිතමු ඔය කියන ඔය ඔබේ ඇහි තියෙන දෘෂ්ටි විතාණය කියන තැන. හරිද? කහලපය කියන තැන. එහෙම නැත්නම් ඔන්න ඔතන ඒ කියන්නේ ඔන්න ඔතනදී ඔය වැටෙන වර්ණ සටහනේ ඔබගේ උප්පත්තියේම මොකක් හරි ආබාධයක් තිබුණා කියලා. එතකොට ඔබට නිල් රතු කොළ නෙමෙයි සකස් ඔබට සකස් වෙන වර්ණ. කෙනෙක් කොළ පාට කියනකොට ඔබට පේන්නේ කොළ පාට නෙමෙයි. ඔබට පේන්නේ වෙන පාටක්. ඒ ආබාධය අන්න ඒගොල්ලන්ට කියන වර්ණන්දතාවයක් තියනයි කියලා. එහෙනම් බලන්න ඔය ඇහැ කියන උපකරණය ඔය ඇහැ කියන උපකරණේ සකස් වීම තුලම ඕක ඇතුලෙන් තමයි වර්ණ එන්නේ. එළිය වර්ණ නෙමෙයි. එහෙනම් බලන්න ඔබට මේ සකස් වෙන වර්ණ කොහේ තියෙනවද? ඔබට මේ සකස් වෙන්නේ. ඔබේ ලෝකයට අනුරූපව නේද? ඔබේ උපකරණයට අනුරූපව නේද? ඔබට තියෙන ඉතුරු වර්ණ ඔක්කොම ඇතුලේ නිර්මාණය වෙන්නේ. ඔය වර්ණ තුනත් වර්ණ තුන මුල් වෙලා ඇතුලේ නිර්මාණය වෙනේවා තමයි ඔක්කොම. එතකොට ඒ වර්ණ එළියේ තියෙනවා කියලා දැන් ගන්න පුළුවන්. බෑ. <laughs> දැන් ඔබට තේරෙනවා නේද? පට්ට අමාරුක දැන් වැටෙන්නේ. නේද? ඒ කියන්නේ ওই උපකරණේ ඔරිජිනල්ම තියෙන විදිය මම ওই පොඩ්ඩක් කිව්වේ. හරිද? එතකොට බලන්න දැන් දැන් එහෙනම් වර්ණ සටහන නිර්මාණය වෙන්නේ කොහේද දැන් ඔන්න බලන්නකෝ දැන් වෙන්නේ කොහේද කියලා අර ආලෝක කිරණ වැටෙනකොට වර්ණ සටහන නිර්මාණය වෙන්නේ කොහේද කියලා දැන් ඔබට තේරෙනවා නේද මේක ඇතුලේ කියලා ඔව් අන්න බලන්න දැන් බලන්න ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක් කියන දැනත් අපි වැරදි ඇත්තට නේද බලන් යනකොට එහෙමනම් නේද අන්න ඇහැතුලින් නිර්මාණය වෙන තැන වෙන්නේ වර්ණ සටහනක්. ඇතුලින්මයි වෙන්නේ. අන්න බලන්න. එතකොට බලන්න ඒ කියන්නේ මෙහෙමයි. දැන් කොළ පාට අපිට පේන්නේ ඉරේලිය වැටෙනකොට ඒ පත්‍රයකට අනිත් වර්ණ හතම අනිත් වර්ණ හයම මොකද වෙන්නේ? උරා ගන්නවා පත්‍රය. කොළ පාට විතරක් පරාවර්තනය වෙනවා. අන්න එතකොට තමයි අපිට කොළ පාට පේන්නේ. ඒ කියන්නේ ඒක උරා ගන්න ඒක තියෙනවනේ ඒකේ. ඒ කියන්නේ කොළ පාට කියලත් කියන්නේ අපි කියන්නේ කොළ පාට කියන්නේ පැනවීම. කළු පාට කියලා කියන්නේ මොකද්ද? ඔබ දන්නවද කළු පාට කියන්නේ මොකද්ද කියලා? වර්ණ ටික ඔක්කොම ටික උරා ගන්නවා. අන්න එතකොට කළු පාටයි අන්ධකාරය. සුදු පාට කියලා කියන්නේ මොකද්ද? අන්න අන්න හරි. අර වර්ණ ටික ඔක්කොම මේ රිෆ්ලෙක්ට් වෙනකොට අන්න අපිට සුදු පාටක් තමයි එන්නේ අනිත් පැත්තට. තේරුණාද? එහෙනම් මේ පුංචි පුංචි විද්‍යාවක් මම මේ පෙන්වුවේ අද මේ විද්‍යාවෙන් චුට්ටක් හොයාගෙන තියෙන තැනක්. හැබැයි ඒකත් වැරදි. මොකද ඒව එළිය දීනේව නෙමෙයි. ඒ ඔක්කොම අර කොස් පැනෙව්වා වගේ, පොලොස් පැනෙව්වා වගේ මෙන්න මේ පැනවීම් ටිකක් තමයි ওই තියෙන්නේ ඔක්කොම. ඔබට තේරුණාද? තේරුණා. අන්න හරි. අර කොස් පොලොස් පැන කොස් පොලොස් උදාහරණේ මම ගත්තේ මේ ලෝකයේ ඔක්කොම කියන්නේ පැනවීම් ටිකක්. එකක්වත් ඇත්ත නෙමෙයි. එහෙනම් ඔබට පේනවනේ වර්ණය කියන තැනත් ඇත්තක් නෙමෙයි කියලා තියෙනවා. ඔව්. අන්න බලන්න. දැන් ඔබට තේරෙනවා වැඩි ටික ටික අනවානේ එහෙනම් අපි මෙහෙම යන් හරි එහෙනම් බලන්න දැන් බලන්න ඕකත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ වඩ ඇහැ රූප චක්කු විඥාන බුදුහාමුදුරු පෙන්වනවා මේක වෙන්නේ කොහොමද කියලා මෙන්න මෙහෙමයි වෙන්නේ දැන් අපි හිතින් අපිට හිතෙන්නේ ඇහැට පේනවා කියලානේ නෑ ඔබ ඉපදිච්ච මොහොතේම ඔබට මේ ඉපදෙන්න හේතුව තමයි ඔබ ඔබ මේට කෙලිස් තිබිච්ච නිසා ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනේ පහන නිවිල යන්නේයි ඒ රහතන් වහන්සේ කෙලෙස් ප්‍රහීන කරපු නිසා. හරි? එතකොට බලන්න ඔබට ඉපදෙන්නත් රහතන් වහන්සේ පහනක් නිවුණ වගේ නිවිලා යන්නත් හේතු දෙක මොකක්ද? එකම හේතුවයි. කෙලෙස් කියන අන්න හරි. කෙලෙස් කියන්නේ මොකද්ද? රාග දේශ මොහ. රාග දේශ මොහ. අන්න right. හරිනේ. එතකොට බලන්න. එතකොට ආන බලන්න දැන් මෙන්න මේ කෙලෙස් තියෙන නිසා තමයි ඔබට බෞකුසකට එන්න සිද්ධ වුනේ. එහෙනම් මේ මොහොත ඔබට සකස් වෙලා තියෙන්නේ කෙලෙස් නිසා. එහෙනම් බලන්න මව් කුස කියන තැන චුති ප්‍රතිසන්දි වෙලා ජාතිය සංසීසන් සත්තාන සම්මි තමි සත්තනිකයි ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කන්දානම් පාතු බව ආයතනානම් පටිලාභෝ කියලා අයන් උච්චති ජාති කියලා ඔබ මව් මව් කුසකට ආපු තැන ඒ කියන්නේ ඒ කියන්නේ සත්‍යයක් නිර්මාණීය වෙන පියවර 6 තමයි ওই තියෙන්නේ. ඔය පියවර 6 ඔක්කන්ති කියන තැන තමයි ඔන්න මෞකුසට මෞකුස තුල පිරිසිඳ ගත්ත තැන. එතන ඉඳලා ඔබ අන බලන්න ඔක්කාන්ති අබිනිබ්බන්ති කියන්නේ ඔන්න ඔය ඔබේ ඔබ අනර යුක්තානුව වැඩිච්ච තැන අර සෛල මැරෙනවා සෛල හැදෙනවා අන්න අබිනිබ්බන්ති කන්දානම් පාතුබාව අන්න ඔබට ස්කන්ධ සකස් වෙන්න ගන්නවා රූපස්කන්ධ වේදනාස්කන්ධ විඤ්ඤා සංඥාස්කන්ධ මේ විදිහට මේ ස්කන්ධ ඊට පස්සේ ආයතනන පටිලාභ. ඔන්න බලන්න තැන. ආයතනන පටිලාභෝ කියන්නේ අන්න ආයතන කෘත්‍ය. ඒ කියන්නේ යමක් යම් දැනීමක් දැනගන්න පුළුවන් යම් මට්ටමකින් ටාවට පස්සේ තමයි ඔබ ඉපදෙන්නේ. ඒ කියන්නේ ඔබ ඉන්නේ සලායතන කියන තැන. ඒ කියන්නේ ඔබ ඉපදෙනකොටම ඔබට රූපයක් පේන තැනම ඇහැ රූප චක්කු විඥාන කියන මෙන්න මේ සකස් වීම සිද්ධ වෙනවාමයි. තිංගං සංගති පස්ස. වේදනා සංඥා සංකාර විඥාන කියන දැනට එනවාමයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔබට ඇහැ ඔබට රූප ඔබට පේනවා කියන්නේම හේතු තුනක එකතුවක්. ඇහැ රූප චක්කු විඥාන. අන්න පේනවා. එහෙනම් පෙනීම කියන්නේ ඇහැටනේ. ඔය ඇහැ කියන්නේ මේ මාංශ චක්කුවත් නෙමෙයි. අන්න ඒකයි මං කිව්වට ඇස් දෙකක් තියෙනවා කියලා. ඔබට දැන් තේරුණාද? දැන් බලන්න ඔය තියෙන සලායතන නිසා නිපද වෙන අන්න අර මනෝ ඇහැ. අන්න බලන්න සලායතන හැක් ඔබට නිපද වෙනවා. ඒ කියන්නේ මාංශ චක්කුවත් රූපයත් අනර බාහිර ගැට මේ අර අර අපි දැක්කනේ ඇහැ රූප කියන තැනදී ඇහැට සටහන් වැටෙනවා මේ ආලෝකයත් එක්ක ඒ ඒ ඒ තමයි ඇහැ රූප චක්කු විඥානය කියන්නේ ඒ වැටෙන එක දැනගන්න හිත ඇහි හිත හරි හරි ඇහි හිත අර බලන්න ඇහැ රූප චක්කු විඥානය කියලා තැන පොඩි ළමයි ඒ කියන්නේ හේතු තුනක් නිසා පෙනීම කියන තැන තියෙනවා ඇවිල්ලාමයි තියෙන්නේ ඔය කියන්නේ ස්පර්ශ අන්තිමයි ඉන්නේ ඔය කියන්නේ එක අන්තිකමයි ඉන්නේ ඒ කියන්නේ බලන්න හැට මේ මේ ස්පර්ශය තියෙනවනේ. ස්පර්ශ අන්තිමයි. ස්පර්ශ අන්තිමයි. සක්කාය අන්තිමයි. නාමය අන්තිමයි. හරිද? වේදනාව අන්තිමයි. ඒ කියන්නේ ඔන්නෝම අන්තිමයි. ඒකට බලන්න දැන් මොකද්ද වෙන්නේ? ඇහැ රූප චක්කු විඤ්ඤාණ තිංග සංගති පස්ස. අන්න බලන්න ඇහි වැඩි වුණා. ඇහැ රූප චක්කු විඤ්ඤාණ සකස් වුණා. ඒක නිරුද්ධ වුණාට එහෙම නිකන් නිරුද්ධ වෙන්නේ නැහැ. මේ හැම තැනකදීම ඔබට හිතක් පහළ වෙන තැන බලන්න ඔබ මෙහෙම බලනකොටම ඇහැ රූප චක්කු විඤ්ඤාණ පෙනීම කියන දන්න ඔබට එනවා පුටුව කියලා. අ පුටුව ආවේ හිතට. අන්න ඔබට පේනවා බලන්න ඇහැ රූප චක්කු විඤ්ඤාණ පෙනීම පෙනීමත් එක්කම අපුටුව මේසි. අන්න ඔබට ඒ ඒ එන එක ඔබට පේනවා ඒක හම්බ වෙන්නේ සිතුවිල්ලක්. මේ හිතින්නේ හිතින්නේ හිතින්නේ කියලා අන්න ඒ මොකද්ද? අන්න බලන්න තිංගා සංගති පස්ස අන්න බලන්න ඇහැ රූප චක්කු විඥාන කියනකොට අන්න රූපයක් සකස් වුණා රූපයක් හරිද අන්න මේ සකස් අන්න බලන්න මේ සකස් වීම තුල රූප ආරම්මණයක් මනට ස්පර්ශ වෙනවා මේ රූපේ නෙමෙයි රූප ආරම්මණය හිතට යන්නේ හිතට බලන්න සිතත් සිතුවිලි චිත්ත චෛතසික හිතට මේ රූපේ යන්නේ නැහැ අන්න බලන්න හිතට ආරම්මණයක් යන්නේ මේ ආරම්මනේ නිකම්ම යන්නේ නෑ. ආන්න බලන්න කොහොමද යන්නේ? ඔබ ඉපදෙන්න හේතුව තමයි කෙලෙස්. ඔබ අරන් ඔබ කුණු බෑකේ කරන් ඇවිල්ලාමයි තියෙන්නේ. ඕනම මොහොතක ඔබ සූදානම් කුණු ටික එකතු කරගන්න. හරිද? ඒ කියන්නේ ඔබ කුණු බෑකේ කරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කුණු බෑකේ කරන් ආවා කියන්නේ මොකද්ද? කෙලෙස් තියනවා කියන්නේ ඔබට රැවටෙන්න තියෙන හේතු ටික ඔක්කොම තියෙනවා. ඔබ දැනුත් හිතනවා නම් රැවටුණා කියලා ඒ හේතුවම තමයි ඔබට මෙත මෞකුසකට එන්න හේතු උනේ. ඒ හේතුවම තමයි මුලින්ම දෙන සංඥා ඔක්කොටම ඔබ රැවටෙන්නත් හේතුව. එන ඔබට රැවටෙන්න ඕන කරන ඔක්කොම සුදුසුකම් ටික තියෙනවා. ඒ හේතු ඔක්කොම තියෙන ඔබ ගාව. එහෙම නැතුව අපි කිසිම කෙනෙක් එළියෙන් දුන්නට ඔබට රැවටෙන්න හේතුවක් නැහැ. ඔබට රැවටෙන්න හේතු ඔක්කොම තියෙනවා. ඒ හේතු ටික තමයි අන්න අර රාග දේශ මොහ කියන අනුශය මට්ටම. ඒ කියන්නේ කාමරාග, පටික, විචිකිච්ඡා, භවරාග මාන උද්දච්ච අවිජ්ජා කියන මෙන්න මේ අනුශය මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ කාමරාග භවරාග කියලා කියන්නේ රාගයට, පටිඝ කියලා කියන්නේ දේශයට, විචිකිච්ඡා මාන උද්දච්ච අවිජ්ජා කියලා කියන්නේ මෝහයට. එහෙනම් රාග දේශ මොහ අනුශය මට්ටමක් ඔබ ගාව තියෙන කුණු බෑකයක් කියලා. එහෙනම් බලන්න ඔබට රැවටෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔය ඔය ටික කියලා කියන්නේ ඒ කියන්නේ ඔතන අවිද්‍යාව තියෙන ඔතන තණ්හාව කියන එක තියෙනවාමයි. ඔය තියෙන්නේ එතනමයි. අවිද්‍යා තණ්හා කියන එක උතන තියෙනවාමයි. එතකොට බලන්න චන්දරාගයේ යෙදෙන්න ඕන කරන සුදුසුකම් ටික උතන තියෙනවා. හරි? එහෙනම් ඔන්න බලන්න දැන් ඔබ මව්කුසින් ඉපදුනාට එහෙනම් ඔබ ඉන්නේ සලායතන කියන තැනමයි. සලායතන කියන තැනමයි ඉන්නේ. එහෙනම් බලන්න ඔබට රූපයක් ওই විදිහට ඔබ මුලින්ම ඉපදුනා. හැබැයි ඔබ දැක්කද ඉපදුන බව? අන්න දැන් මම මව්කුසකින් ඉපදුනා. දැක්කද ඔබ? අන්න දුස්තර මහත්තයා මේ අම්මා දැන් කිරිචුට්ටක් බොන්න ඕනේ බඩගිනි අන්මු හුස්ම ගන්න ඕනේ ආස්වාස ප්‍රසවාසය කරන්න එකක් කරා නෑනේ ආ ඔබ ඉපදිච්ච බවවත් ඔබ දන්නේ නෑ නේද හරි නේද එහෙනම් ඔබ තාම ඉපදිලා නෑ නේ ඇයි ඔබ ඔබ තාම ඉපදිලා නෑ නේ එතකොට අහන්න බලන්න එහෙනම් මව් කුසින් එළියට ආවට ඔබ ඉපදිලා නෑ තාම හොඳට බලන්න මේ කෑල්ල හරිද ඔබ මොහොතක ඉපදෙනවා එහෙනම් ඔබට තිබුණා ඔබ නොයිපදිච්ච කාලයක්. ඔබ නොයිපදිච්ච කාලයක් තිබිලා තියෙනවා. හැබැයි ඒ කාලය තුලත් ඔබ නොදැනුවත්වම අනුශය මට්ටමින් විඥානපච්චය නාම රූප නාම රූපපච්චය විඥාන කියන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ චුති ප්‍රතිසන්දි. චුති වෙනවා කියනකොට ඔබ පෙර පහන නිවෙන තැනදී. ඒ දැල්ලත් නෙමෙයි මෙතනට ආවේ. හොඳට බලන්න. හරිද? හැබැයි මේ පහනපත් වුණා මෙතන. මේ දැල්ල ඒකත් නෙමෙයි. හැබැයි ඒක නෙමීමක් නෙමෙයි. ඒ ඒ තියෙන කර්ම විපාකයකට තමයි මෙතෙන්ට එන්න උනේ. හරිද? එතකොට බලන්න එතන චුති චුති ප්‍රතිසන්දි කියන තැනදී. හරිද? එතකොට එතන චුති වෙනකොට ඔබට මෞකුසක් ලැබෙන්න හේතු තිබිලා තියෙනවා. නැත්තම් ඔබට බිත්තරයකට යන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔබට යන්න වෙන්නේ සංචේතිත උත්පතකට. එහෙම නැත්නම් ඔබ ඔබ පාති වෙන ඔබට හේතු තිබිලා තියෙනවා මව් කුසකට එන්න. අන්න ඒ නිසයි මව් කුසකට ඇවිල්ලා තියෙන්නේ. හරිද? අන්න බලන්න. ඒ ගැන අපි පස්සේ කතා කරමු. එතකොට ඔබ කොහොම හරි ඉපදුනා. ඉපදිලා හැබැයි ඔබ ඉපදිලා නැහැ තාම. අනිත් අයට ඔබ ඉපදුනාට ඔබට ඔබ ඉපදුන්නේ අම්මට ඔබ ඉපදුනා. තාත්තට ඔබ ඉපදුනා. දොස්තර මහත්තයාට ඔබ ඉපදුනාට ඔබ ඉපදිලා නැහැ. හැබැයි ඔබ නොඉපදුනාට ඔබ තුල ක්‍රියාත්මක වෙන සිද්ධියක් තියෙනවා. ඒ තමයි චුති ප්‍රතිසං චුති වෙනකොට අන්න බලන්න පංචායතන නිරුද්ධ වෙනවා. ඇහැ කන නාසය දිව කය දිව කය කියන මෙන්න මේ චක් ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගහන විඤ්ඤාණය, ජීව විඤ්ඤාණය, කාය විඤ්ඤාණය කියන මේ පහ නිරුද්ධ වුණාට මනෝ විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ නැහැ. අන්න එතනදී තමයි ඔබට මේ චුති ප්‍රතිසන්දිය කියන එක මන මනහරහා ඔබට මේක සකස් වෙන්නේ. පංචායතනේ නිරුද්ධ වෙලා ගියාට මන ආයතනේ වැඩ. එහෙනම් බලන්න ඒ ඒ ඒ සංසිද්ධියේ ඒ ඔබ දැන් බලන්න. එතනින් ඒ සකස් වෙලා ගොඩනැගිච්ච තැනින් තමයි චුති ප්‍රතිසන්දිය කියන එක ගොඩනැගෙන්නේ. ඒ ගොඩනැගීම තුල ආන්න බලන්න විඥාන ශක්තියක් තමයි මෙතනට ආවේ. මේ මොහොතක් මොහොතක් පහසා වෙන සිද්ධියමයි එතනත් වෙන්නේ. සිතක් හටගෙන සිතක් නිරුද්ධ වෙන සිද්ධියම එතනත් සිද්ධ වුණා. දැන් බලන්න මෙයාට කයක් නැහැ. එහෙනම් හිතට ඉන්න බෑ නාම රූප නැතුව. හිතට නාම රූප ඕනේ. විඥාන බලන්න. එහෙනම් විඥාණය දැන් තිබුණාට විඥානපච්චයා නාම රූප වෙන්න ඕනේ. නැත්තම් මේ මේ විඥාණයට පිහිටන්න බැරි වෙනවා. විඥාණයට ආහාර තමයි නාම රූප. එහෙනම් අන්න බලන්න. ಜಾති සංජාති කියනකොට අන්න නාම රූප සකස් වෙන තැන. මම ගැඹුරට කියන්නේ නැහැ. හරි. අන්න බලන්න නාම රූප සකස් වෙන තැන තමයි ඔය. අන්න විඥාණයට නාම රූපයක් සකස්. නාම රූප සකස් වෙනවා දශක පරමාණු 7කින් සකස් වෙන සකස් වීමක් තියෙනවා. ඒක ගැන මම පස්සේ කතා කරන්න. හරි. ඒ කතාවෙන් පස්සේ තමයි අන්න ගන්ධබ්බාව ඔක්කාන්ති හොම්ති කියන සැන සිද්ධ වෙන්නේ. අන්න මොකසට පිළිසිඳ එන්නේ. ඊට පස්සේ තමයි ඔබ මෙතෙන්ට ආවේ. එහෙනම් බලන්න ඔය හැමතැනම විඥානපච්චය නාම රූප නාම රූපච්චය විඥාන කියන සිද්ධිය සිද්ධ වෙනවා. ඕක නතර වුණා නම් ඔබ අන්න ගබ්සා වුණා කියලා මේක එළියට එනවා. අන්න මස් කෑල්ලක් එළියට එනවා ප්‍රාණයක් නැහැ. විඥානපච්චය නාම රූප නාම රූපපච්චය විඥාන කියන මේ සංසිද්ධිය දිගටම මේක මෞකස ඇතුලේ සිද්ධ වෙන නිසා තමයි ඔක කලඩයක් හැදියට වැඩි. සක්‍රීය වෙන්නේ. ආන්න බලන්න සිද්ධිය. එහෙනම් බලන්න අනුශය මට්ටමින් ඔතන ඔබට කර්ම රැස් වෙනවා. හැබැයි බරපතල මට්ටමින් නෑ. නව කර්ම කියලා බරපතල මට්ටමක් නැහැ. නමුත් උතන අනුශය මට්ටමක් තියෙනවා. එහෙනම් කාරකත් උතන එක එක විග්‍රහයන් එනවා එක එක්කෙනාගේ. ඔබ බලන්න හොඳ හොඳට බලන්න බුදු පියාණන් වහන්සේගේ නාම රූප පරයයට ගිහිල්ලා බලන්න. එකක් නැති වුණොත් අනිත් එක පවතිනවාද කියන එක. එහෙනම් එතන බලන්න මේ දෙක සකස් වෙනවා කියන තැනම කුණු කුණු කුණු කෙලස් එක්ක නම් ඇවිල්ලා තියෙන. එතන වෙන්නේ මොකද්ද කියන කොම් ප්‍රඥාවෙන් දකින්න කවුරු මොනවා කිව්වා. ඔබට ආරාධනා කරනවා. හරි. එහෙනම් බලන්න. එහෙනම් ඔන්න ওই විදිහට ආවයි කියන්නේ ඔබට රැවටෙන්න ඔක්කොම හේතු ටික තියෙනවා. අන්න එක ඔන්න දැන් අම්මා තාත්තා දැන් ඔබට දරුවෝ ඉන්නවද? ඔව්. අන්න හරි හොඳයි. ওই දරුවා ඉපදිච්ච වෙලාවේ ඔබ ඔබ ඉපදිච්ච එක ඔබ දැක්කේ නෑ. හැබැයි ඔබේ බං කිව්ව නේද? අම්මා දකින්නවා කියලා දරුවෝ ඉපදෙන එක. එහෙනම් ඔබ දැක්ක නේද ඔබේ දරුවෝ ඉපදෙන එක? ඔව්. හරි. දැන් දරුවා අඳුනගත්තද ඔබ? අම්මා කියලා. නෑ තාත්තා කියලා? දොස්තර මහත්තයා? නෑ. දරුවා ආස්වාද ප්‍රාසාද කරනවද දැන්? ඒ කියන්නේ දරුවා හිතලා කරනවද? නෑ. ඉබේ වෙනවා. ඉබේ වෙනවා. ඔන්න දෘෂ්ටිය. ඔය ඔක්කොම දෘෂ්ටි නෝනා. ඉබේ වෙන කතන්දර බුදුදහමේ නෑ. ඔයකත් ඇහිලා දෘෂ්ටියක්. මම ඔකත් පස්සේ කියන්නම්. කොහොමද ඔක දෘෂ්ටියක් කරන්නේ? හරි. ඔය ඉබේ වෙන දේවල් එකක්වත් නෑ. ඔක්කොම හේතුඵලයි. කිසි දෙයක් ඉබේ වෙන්නේ නෑ. යම් හේතුවක් නිසා තමයි යමක් සිද්ධ වෙන්නේ. යම් හේතුවක් නිසා තමයි ඵලයක් හටගන්නේ. හැබැයි මේ ඵලයේ හේතුවට අයිතිත් නැහැ. ඒ හේතු නිරෝධයෙන් ඵලයක් නිරුද්ධ වෙනවා. ওই සිද්ධියමයි වෙන්නේ. එහෙනම් ඔබට අද අදින් පස්සේ ඉබේ කියන කතන්දරේ ඔබේ ඩික්ෂනරියෙන් අයින් කරලා දාන්න. එහෙම එකක් ඒක සම්පූර්ණම දෘෂ්ටියක්. හරි? ඉබේ වෙන දේවල් කොහෙවත් අන්න ඒක තමයි වැඩි. දැන් අපිට හිතෙනවා වැස්සක් වැස්සහම ඒක ඉබේ තමයි පල්ලෙහාට අර ගිහිලා ගඟට එකතු වෙන්නේ කියලා. අපි ඊට හිතෙන්නේ එහෙම තමයි. ඔතන දෘෂ්ටියක්. මොකක් දෘෂ්ටියක්? හරිද? ඒ ගඟට යන යන්නේ ඇයි? ඒ ඒ හේතු සකස් වෙනවා. පහද්දීම් සකස් වෙලා කාණුව සකස් වෙලා ඒ අහා ඔබට දැන් තේරෙනා නේද? එහෙනම් ගඟක් ගලන්නේ නිකන් නෙමෙයි ඉබේ නෙමෙයි. නෑ. ඔබට තේරෙනවද? ඒ හේතු සකස් වෙන නිසායි ගඟ ගලන්නේ. ආ එහෙනම් ගඟට වතුර එකතු වෙන්නේ වැස්සක් වැහැලා වැස්සක් වහින්නේ පොළොවට වැටෙන්නේ පොළොවෙන් ඇයි මේක ගඟට යන්නේ? කිසිවක් අහේතුක නැහැ. සියල්ල හේතුඵලයි. ඔබ ඉන්න බුදුදහම තුල, ඔබ ඉන්න බුදු පියාණන් වහන්සේ තුල, ඔබ ඔබ ඔබ මේ ධර්මයේ දකින්නට ඔබ ඔය ඔක්කොම දකිනවා. කිසිවක් අහේතුක නැහැ. ඔබට මේ වෙනකොට ඔබට ලොසින්ජරයක් කටට වැටුණා නම් අහේතුවකට නෙමෙයි හේතුවකට වැටුනේ. කිසිවක් අහේතුක නැහැ. අන්න ඒක හොඳට ඔබ ධාරණය කරගන්න. එන අදින් පස්සේ ඔබ ලෝකෝත්තර මගක යනවා ඔබ බුදු වහන්සේ ධර්මයෙන් දකින්න ඉන්නවා ඔබ දකින්න බුදු වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින්ම කිසිම කේවට කිසිම ධර්ම අනිත් ඒවට අහු වෙන්න එපා. හරි? ඔක්කොම දුෂ්ටයි. එහෙනම් එහෙනම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල සියල්ල හේතුඵල කතන්දරයක් තියෙන්නේ. හේතු නිසා සකස් වෙනවා හේතු හේතු සකස් වෙනකොට සකස් වෙනවා ඵල හැදෙනවා හේතු නිරෝධයෙන් ඵලය නිරුද්ධ වෙනවා. හැබැයි ඵලයේ හේතුවටයි තියෙන්නේ. මෙන්න මේක හොඳට ඔබ ධාරණය කරගන්න. හේතු නිසායි ඵල හැදින්නේ. ඒ හේතු නිරෝධ වෙනකොට ඵල නිරෝධ වෙනවා. හැබැයි මේ හැදෙන ඵලය හේතුවට අයිති නැහැ. මම මේ දැන් ඔබට හෙනව නේද මේ? මේ මොකද අත් දෙක අත් දෙකක් වදිනවා නේ? ඔව්. ඒ වදිනකොට හඬක් එනවා නේද? සද්දයක්. ඔව්. ඔව්. හැබැයි අත් දෙක ඒ වදින්න නැති වෙනකොටම හඬ නිරුද්ධ වෙනවා නේද? අන්න බලන්න. ඒ හඬ දැන් තියනවද නැහනේ? නැහැ. දැන් අන්න ඇවිල්ලා ගියා. දැන් ඇවිල්ලා ගියා. නේද? අන්න බලන්න. හේතු දෙකක් ඒ කියන්නේ මේ දෙක ගැටෙන හේතුව වෙනකොට සද්දයක් නිර්මාණය වුණා. ඒ ගැටෙන හේතුව නිරුද්ධ වෙනකොටම හේතුවත් නිරුද්ධ වුණා. ඵලයක් නිරුද්ධ වුණා. හරි නේද? හැබැයි අර හැදිච්ච සද්දේ වමට අයිතිද දකුණට අයිතිද? කොයි අතටද අයිති? අත් දෙකටම අයිතිද නැත්නම් දෙකටම අයිති නැද්ද? පනවන්න බෑනේ. අන්න හරි. ඔබට දැන් තේරුණානේ දෙය කිව්ව දේ මොකද්ද කියලා. ඔව්. ප්‍රායෝගිකවම දැක්ක නේද ඔබ? ඔව්. දැනුමක් නෙවෙයි නේද? නෑ. අවබෝධයෙන්ම කියන්න පුළුවන් නේද ඒක? පුළුවන්. හරි නේද? ඔබවම ඔබවම ඒකයි මං කිව්වේ ඔබවම ගෙනියනවනම් ඔබවම කතරගම එක්කන් යනවා කියලා අතරමඟ දාලා යන්නේ නැහැ ගෙනියනවම තමයි. හරි? <laughs> ඒකයි මං කිව්වේ පොඩි කුස්තුරයක්වත් ඔබට තියන්නේ පුංචි පිචිකිච්චාවක් තිබ්බොත් ඒක ඊට පස්සේ ඔක වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ඔක මහා වණයක් වෙනවා. අන්න එතකොට මේ ධර්මය අවබෝධ කරගන්න අමාරුයි. හොඳයි අපි අහුමයක්. දැන් බලන්න එහෙනම් එහෙනම් අපි ආයෙ අර කතා කරගෙන ආපු තැනට එහෙනම් බලන්න දැන් ඔබ කොහොමද එහෙනම් දරුවා කොහොමද අම්මා කියලා අඳුනගත්තේ ඔබ කොහොමද දරුවා තාත්තා කියලා දරුවට සංඥාවක් ආවේ කොහොමද ආවේ කොහොමද ආවේ ඔබ දැන් දරුවා කොහොමද මේ බබා කියලා අඳුනගත්තේ මම කියලා අඳුනගත්තේ කිරි බෝතලේ අඳුනගත්තේ බෝනික්කා අඳුන අඳුනගත්තේ කොහොමද අඳුනගත්තේ? ඒ කියන්නේ ඉපදිලා ඉපදුන ගමන් තේරෙන්නේ මාස 3ක් 4ක් වගේ යනකොට අපි කියනවනේ මේ අම්මා මේ තාත්තා මේ බබා කියලා. ආ හරි. ඔතනත් ඔහොම පොඩ්ඩක් නවත්තන්න. ඇයි ඉපදිච්ච හැටිම කිව්වට තේරුන්නේ නැති දරුවට? <laughs> එයාට මේ හිතක් අර කියන්නේ ඒ කියන්නේ වෙන්න මෙහෙමයි. මෙන්න මේකයි. හරි. දැන් ඔබ ගෙදරට ගේනවා ටීවී එකක්. ඇන්ටනාව දාන්නෙත් නැහැ. හරිද? බූස්ටරයක් දාන්නේ නැහැ නිකන් ටීවී එක දාන්න දැන් ඔබට channel හවු වෙනවද හරියට නෑ dot dot dot dot dot dot එන්නේ නේ ඔව් ඔන්න බලන්න ඔබ ටීව ඇන්ටනාවක් දාලා ඕක ඔකට ඒ ඕන කරන බූස්ටර්ස් ටික දාලා ඔබ මේකට වයර් ටික දාලා දැන් ගහලා ඔබ දැන් මේ ඇන්ටනාව කරකවනවා ටික ටික ටික ටික කරකවනට අන්න channel එක එක එක එක ඔබට මේකේ අන්න හරියට එන්න ගන්නවා නේ ඩොට් අඩු වෙවි නේද? අන හරියට පැහැදිලිව පැහැදිලිව එනවා. ඔය වගේ තමයි දරුවා ඉපදුනා. දරුවට රූප වැටෙනවා. හැබැයි ඔන්න ඔය වගේ හරියට එක ඩොට් ඩොට් හරියට පැහැදිලි නෑ. ඇයි? තාම දරුවා ඉපදුනා විතරයි මව් කුසක් ඇතුලේ හිටියේ මාස ගාණක් නේද? එතකොට මේ මේ ආයතන ටික තාම මේ මේ බෞද්ධයන් එළියට ඇවිල්ලා තියෙන්නේ. මේ භෞතික පරිසරයේ තාම සුදුසු නෑ. හරියටනේ. ආලෝකයක් වැට්ටත් S2 වහ ගන්නවනේ. පොඩ්ඩක් සැර වැඩිම නේ. ඒ කියන්නේ තාම මේ ආයතන හය හරියට වැඩ නැහැ. හරියට ටියුන් වෙලා නැහැ. අර ඇන්ටනාව ටියුන් ටියුන් කරනවා වගේ ඔබ ටියුන් කරන්නේ. ඒ වගේ මේක ඒ කියන්නේ බාහිර පරිසරයට යාව හරියට පුරුදු වෙන්න ගන්නවා. ගන්නකොට මේ අන්න මේ හඬවල් වලට මේ වර්ණ මේ මේ ආලෝකයට මේ අඳුරට මේ හැම දෙයකටම එයා ගාන්ට අනු අනුකරණේ අනුගත වෙනකොට ටික ටික ආන්න අර ආයතන ටික හරියට ફોකස් වෙනවා. අන්න දැන් හරියට රූප සටහන් වැටෙනවා. කනට කනත් එහෙමයි. හරියට গিitar එකක් ඔබ ගේනවා গিitar එකක් ගෙනල්ලා මේ කම්බි ටික ඔහේ දාලා තියෙනවා. දැන් මේකේ ඔබට ඕන කරන සද්ද ටික එනවද හරියට? නැහැ. දැන් සරිගම පදනිස මේකේ ගහන්න පුළුවන්ද? ගන්න බෑ. ගන්න. එහෙනම් මේක හරියට ටියුන් කරන්න ඕනේ නේ කම්බි ටික. අන්න ඒ වගේ තමයි කනත්. හරියට ටියුන් වෙලා ඉන්න ඕනේ. හරියට බෙරයක් ගෙනල්ලා ඔබ නිකන් රෙද්දක් දානවා. දැන් මේකට ගැහුවට ඕන කරන සද්ද එනවද? බොක් බොක් නේ දෙන්නේ. අන්න මේක හරියට තත්තට දාලා ගාන්ට ටියුන් වෙලා එනකොට දැන් ගහනකොට අන්න ඔබට ඕන කරන සද්ද එනවා. ටියුන් එකට. ඔය වගේ තමයි. රේඩිය එකක් ගෙනල්ලා ඔබ අල්ලනවා. හැබැයි හරියට තාම මීටරේ අල්ලලා නැහැ. දැන් මොකද ගොර ගොර සද්ද නේද? ඔව්. අර පොඩි එකටත් ඔය වගේ තමයි. හරියට ඇහෙන්නේ නැහැ. හරියට ඔක්කොම ගොර ගොර. ආයතන ටික හරියට මේ ඒ කියන්නේ මේ එයා එයා එයා ආපු අලුත් ලෝකෙට තාම හරියට ඒව සෙට් වෙලා නැහැ. අන්න ටිකක් යනකොට ඔක ගානට සෙට් වෙලා එනවා. එයා මේ මේ මේ පරිසරයට හරියනවා. ආන්න බලන්න දැන් එයාට රූප වැටෙනවා, සද්ද වැටෙනවා, සද්ද වදිනවා. අන්න බලන්න එයාට රස දැනෙනවා දිවට. ඈ මුලදි මුලදි දැන් මව් කිරි දෙන්නත් පුළුවන්, පිටි කිරි දෙන්නත් පුළුවන්. ඌට තේරෙන්නේ හැබැයි ටික දවසක් ගියාට පස්සේ මව්කිරි අයින් කළා අර කිරි කිරි පිටි එක ගන්නකොට මූට තේරෙනවා නේද වෙනස මොකද ප්‍රතික්ෂේප රහෙන් අඳුර ගන්නවනේ අඳුර අන්නවන්නේ දැන් යාර රහ තේරෙනවා අන්නවන්නේ මේ මේ ටික ගන්නට එනවා ටියුන් එක දැන් ඔන්න ඔබට මීට දැන් තේරුණා නේද මේ කතාව හරි මම තව ඉක්මනට යන්නම් දැන් බලන්න ඔබ කොහොමද දරු එහෙනම් දරුවා කොහොමද දැන් ඔබ අඳුනගත්තේ ඔබ පුරුදු කරා නේද දරුවට බාහිරින් දුන්නා නේද මෙන්න මෙහෙම එකක් රූප පෙන්න පෙන්න මේ අම්මා මේ පුතාගේ කිරි බෝතලේ මේ පුතා මේ තාත්තා මේ බෝනික්කා ওই විදියට ওই විදියට දුන්නා නේද? වර් ඒ කියන්නේ රූපයක් පෙන්වනවා සද්දයක් දෙනවා රූපයක් පෙන්වනවා සද්දයක් දෙනවා රූපයක් පෙන්වනවා සද්දයක් දෙනවා දැන් පොඩි එකාට රූපයක් වැටෙනකොටම සද්දිකුත් වදිනවා රූපයක් වැටෙනවා සද්දයක් වදිනවා රූපයක් වැටෙනවා සද්දයක් වදිනවා පොඩි එකාට රැවටෙන්න හේතු ටික තිබුණානේ අන්න බලන්න කනහරහ ඔබ මෙහෙම සද්ද දෙනකොට සද්ද දා සද්දේ ගිහිල්ලා වදිනවා කනේ ඒ කියන්නේ සද්ද තරංග ගිහිලා සෝත ධාතුවේ වදිනකොට සද්ද ධාතු සෝත ධාතු සෝත විඥාන ධාතු වන්න වැඩ දැන්. ඒ කියන්නේ සෝත විඥානයේ වැඩ කරන්න ගන්නවා. අන්න සෝත විඥානයේ හරහා සද්ද දැන් ගොඩ නැගෙනවා. දැන් හරියට ටියුන් වෙලා තියෙන්නේ. පැහැදිලි වෙනවා දැන් සද්ද. අන්න එනකොට අන්න බලන්න සෝතම් පටිච්ච සද්දේ දුප්පච්චති සෝත විඥාන තිංග සංගති පස්ස. අන්න මේතනින් සද්දාරම්මණයක් කොහාටද ස්පර්ශ වෙන්නේ? අන්න මන ආයතනයේට. නිකන් ස්පර්ශ වෙන්නේ නැහැ. පොඩි එකා ගාව තියෙන මොනවාද? රාග, දේශ, මෝහ කියන කුණු හට්ටියම තියෙනවා. මෙන්න මේකේ තැවරිලා තමයි මේ ආරම්භණය යන්නේ. අන්න විකෘතියක්. අන්න බලන්න ඔබට ඔබ දීපු එක නෙමේ දුන්න එක විකෘතියක් වෙලා දරුවට ගියා. අන්න දරුවට ගිහිල්ලා අන්න ඒ විකෘති රූප රූප ආරම්භණයට තමයි අන්න බලන්න වේදනා සංඥා සංකාර මන ආයතනය තුල හටගන්නේ. සංඛාර හටගත්තා කියන්නේ චේතනාව පහළ වෙනවා. සංචේතනා. ඔන්න ඔතන සබ්බ චිත්ත සාධාරණ චෛතසික හටගන්නවා. ඒ කියන්නේ ස්පර්ශ චෛතසිකය, වේදනා චෛතසිකය, සංඥා චෛතසිකය, චේතනා චෛතසිකය, මානසිකාර චෛතසිකය, ඒ කියන්නේ මුලින්ම පස් ස්පර්ශ චෛතසිකය, ඊට පස්සේ වේදනා චෛතසිකය, සංඥා චෛතසිකය, සංකාර කියන තැන චේතනා අනචේතනා චෛසිකය මානසිකාර ජීවිත ඉන්ද්‍රිය ඒකාග්‍රතාව කියන මෙන්න මේ සම්පචිත සාධාරණ චෛසික මෙතන හට ගන්නකොට අන්න චිත්ත රූප නිර්මාණය වෙන්න ගන්නවා හඬට අනුරූපව අකුරු එයාට අන්න අකුරු අ අ අ අ නිර්මාණය වෙනවා ම් ම් නිර්මාණය වෙනවා ම ම ම නිර්මාණය වෙනවා මේ විදිහට නිර්මාණය වෙනවා මේ නිර්මාණය වෙනකොට අන්න එක මොහොතක මේ දරු අන බලන්න දැන් බලන්න දැන් එතකොට ඔබ දීපු සද්දෙද යන්නේ හොඳට බලන්න එයාගේ ඩික්ෂනරිය නිර්මාණය වෙන හැටි මේක විකෘති ආරම්මණයක් මනට යන්නේ මන තුල තමයි මේක මේ ඩික්ෂනරිය නිර්මාණය වෙන්නේ ඒ නිර්මාණය වෙනකොට බලන්න ඔබ දීපු සද්දෙනේ මේ එතනට ගියේ සත්ත ආරම්මණයක් ඒ ආරම්මණයත් විකෘති වෙලා මන තුල තමයි දැන් මේ සිද්ධියම සිද්ධ වෙන්නේ. එතකොට බලන්න මේ සිද්ධ වෙන එක එයාට පෞද්ගලිකයි. එයාගේ මන ආයතනය, එයාගේ කන කියන ඉන්ද්‍රිය අන්න බලන්න. අන්න බලන්න. එයාගේ එයාගේ ඉන්ද්‍රිය කාටවත් නැහැ. එයාගේ කන එයාට විතරයි. එයාට කර්මයෙන් සකස් වෙලා තියෙන පද පරාසයත් එක්ක තමයි මේ කනේ කම්පණිය වෙන්නේ. ඒක හරහා මනට යනකොට එයාගේ මනත් එයාට විතරයි. අන්න බලන්න. එයාගේ රාග දේශ මොහ එයාට පමණයි. එතනට පමණයි. එහෙනම් බලන්න මේ නිර්මාණී වෙන තැන ඒ වචන එයාට අම්මා හම්බ වෙන හම්බ වෙන්න. අන්න බලන්න එයාගේ ලෝකයේ තුල තමයි මේක නිර්මාණය වෙන්නේ. අන්න මනෝ ලෝකයේ තුල සිත තුල නිර්මාණය වෙන වචන. දැන් මේක නිර්මාණය වුණා. දැන් මේක නිර්මාණය වෙලා ආන්න බලන්න දැන් අම්මා කියන වචනේ අන්න එයාට නිර්මාණය වුණා. නිර්මාණය වුණා. දැන් බලන්න මේක හටගත්තේ මන තුන. මේක හටගත්තේ කන හරහා. කන හරහා තමයි සද්දේ නිර්මාණය. සද් කන හරහා තමයි වචන නිර්මාණය වුනේ. හැබැයි තා එහෙනම් බලන්න කන හරහා වචනේ ඇහැ හරහා රූපය. ඔය කියන්නේ මොකක්ද? හොඳට බලන්න. මම ලේසි උදාහරණයක් ගන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් බලන්න ගිනි බෝලයක්. කරකවන්න ඉස්සල්ලා ගිනි රවුමක් කියන එකක් තියනවාද එතන? ගිනි වලල්ලක් කියන්නේ අන්න බලන්න. කරකවන්න ඉස්සල්ලා ගිනි වලල්ලක් කොහෙවත් අපිට කතන්දරයක් නැහැ නේද? ගිනි වලල්ලක් කතා කරන්න ඕනෙත් නැහැ නේද? නෑ. ඕනෙම නැහැ. අන්න බලන්න. මේක හිමින් කරකවනවා. දැන් ගිනි වලල්ලක් තියනවද? ඒත් නෑ තාම. වේගෙන් කරකවන අන්න ගිනි බෝලයට වෙච්ච දෙයක් නෑ. ගිනි වලල්ලක් विद्यमान වෙනවා. ගිනි වලල්ලක් विद्यमान. දැන් නවත්තනවා. අන්න ගිනි වලල්ලට වෙච්ච දෙයක් නෑ. ගිනි බෝලයක් विद्यमान වෙනවා. දැන් බලන්න කරකවන ඉස්සල්ලත් ගිනි වලල්ලක කතන්දරයක් තිබුණේ කරකවන මොහොතෙත් ගිනි වලල්ලක කතන්දරයක් එතන නෑ ගිනි වලල්ලක් විද්දිමාන වෙනවා කරකවල ඉවර වුණාට පස්සේ ගිනි වලල්ලක කතන්දරයක් නෑ එතකොට බලන්න එහෙනම් මේ වේගයත් එක්ක විද්දිමානයක් තියෙන්නේ එහෙනම් මේ වේගය මේ හිතේ වේගය ගැන බුදුහාමුදුරුවෝ පේසලා කරලා තියෙනවා මම එක කෙටියෙන් කියන්න චිත්තක්ෂණයක් චිත්තක්ෂණ 17ක් කියන්නේ චිත්ත එක චිත්ත වීදියක් එක චිත්ත වීදියකින් තමයි අපිට මේක රූපයක් ගොඩනැගෙන්නේ. මේ අසුරක් ගහන සැනක මේ ඇඟිලි දෙකක් එකට ගැටෙන තැනක චිත්ත වීදි කෝටි ලක්ෂයක් විතර ගහට ගන්නවා කියනවා. එතකොට බලන්න එක මේ අසුරක් ගහන සැනක හට ගන්න චිත්තක්ෂණ කොච්චරද? කෝටි ලක්ෂය 1000කින් වැඩි කරන්න ඕනේ. අන්න එච්චරක් චිත්තක්ෂණ තියෙනවා මේක අසුරක් ගහන තැනක. ඒ කියන්නේ චිත්ත වීදි කෝටි ලක්ෂයක් කියන්නේ අන්න බලන්න අපිට එක හිතක් අල්ලන්නත් බෑ. එහෙනම් අපිට බලන්න අපිට ගොඩක එකතුවක් තමයි මේ එක මොහොතක ටක් ගාලා ඉන්නේ. අන්නේ ගොඩක් කියන එක තමයි රූපස්කන්ධ කියන්නේ. ස්කන්ධයක් කියන්නේ ගොඩක එකතුවක්. අන්න බලන්න. ස්කන්ධයක් කියන්නේ රූප ගොඩක එකතුවක්. වේදනා ස්කන්ධ කියලා කියන්නේ රූප වේදනා ගොඩක එකතුවක්. සංඥා ස්කන්ධ කියන්නේ අන අර හඳුනා ගැනීම ගොඩක එකතුවක්. සංඛාර ස්කන්ධ කියලා කියන්නේ ඒ අන්න ඒ සංඛාර ගොඩ එක් ස්කන්ධ ගොඩක එකතුවක්. ඒ කියන්නේ එකතුවක් ගොඩක එකතුවක්. විඥාන ස්කන්ධ කියන්නේ විඥාන ගොඩක එකතුවක්. එකක් නෙමෙයි. එහෙනම් බලන්න පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන තැනදී මේ ගොඩ ගොඩක එකතුවක් තමයි ස්කන්ධ ගොඩක එකතුවක් තමයි අපිට හම් වෙන එක මොහොතක යමක් කියලා. අන්න ඒක තමයි අපිට මේ අහුවෙන තැන. එහෙනම් බලන්න එහෙනම් ඔබට පේනවා මෙතන මේ වේගය කියන එක බුදුහාමුදුරුව මේ මේ මේ ලෝකේ උදාහරණයක්වත් දෙන්න බෑ කියනවා මොකකින්වත්. පෙන්වන්නත් බෑ කියන මේ වේගය ගැන. හිතේ වේගය. හරිද? එහෙනම් බලන්න එහෙනම් මේ දරුවට දැන් මේ කනහරා මේ සද්දය හැදුනා අම්මා නිර්මාණය වුණා අන්න ඊගා මොහොතේ අර ඒ දරුවා පුරුදු වෙලාම තිබුණේ රූපේ ගැටෙනකොට මේ සද්දේ එන්න ඒ ඒකම තමයි එයාට දීලා තිබුණේ අන්න බලන්න ඊගා මොහොතේ මේ රූප සටහන රූපේ ගැටෙනකොටම ආන්න අම්මා කියන සංඥාව හැදිලා දින අන්න ගැට ගැහුවා කෙලින්ම රූපෙට. දැන් අම්මා කොහෙන්ද හම්බෙන්නේ? හිතේ හැදිච්ච මෙන්න මේ චිත්ත රූපය හිතේ හැදිච්ච මේ අම්මා කියන සටහන කෙලින්ම බාහිර ධාතුව තියලා ගැට ගැහුවා. අන්න බලන්න. ඇයි එහෙම වුනේ? අන්න දරුවට රැවටෙන්න ඕන කියන හේතු ටික ඒ නිසාමයි වෙන්නේ. අන්න බලන්න. ආන්න දැන් දරුවට අම්මා ඉපදුනා ලෝකිට. දැන් බලන්න අම්මා හිටියද අම්මා ඉපදුනාද අම්මා ඉපදුනා ඒ මොහොතේ අන්න බලන්න අම්මා ඉපදුන එහෙනම් බලන්න දරුවාට අම්මාද ඉස්සල්ලා ඉපදුනේ දරුවට සාපේක්ෂව අම්මට සාපේක්ෂව දරුවාද අම්මා ඉපදිලා තිබුණ ඉස්සල්ලා අම්මට සාපේක්ෂව අම්මා ඉපදිලා තිබුණා දරුවා තමයි ඊට පස්සේ ඉපදුනේ දරුවාට සාපේක්ෂව දැන් බලන්න දරුවා ඉපදි ලෝකයක් කියලා ඉපදෙන තැන නේද දරුවා ඉපදෙන තැන ඔව් එතන නේද අම්මා ඉපදුනේ යාන. අන්න බලන්න දරුවා ඉපදිලා අම්මා ඉපදෙනවා. අන්න බලන්න සිද්ධිය. හොඳට බලන්න. හරි ගැඹුරු තැනක්. හොඳේ. ඔන්න දැන් බලන්න මේ මේ කතන්දරේ ඉතුරු ටිකයි. හොඳට ආන්න අම්මා ලෝකෙට ඉපදුනා. ඊට මොහොතකට ඉස්සෙල්ලා අම්මා හිටියේ නෑනේ යාගේ ලෝකෙ කොහෙවත් නේ. දවසකට ඉස්සෙල්ලා. නෑ. එහෙනම් පෙර නොතිබී තමයි අම්මා ඉපදුනේ ලෝකෙට. එහෙනම් අම්මා ඉන්නවා තියෙනව නෙමෙයි නේද? එහෙනම් දැන් දරුවත් ඉපදුනා. අන්න නව කර්ම සකස් වෙන තැන. එහෙනම් බලන්න දැන් දරුවා ඉපදුනේ මව් කුසෙන්ද ඇහෙන් කනෙන්ද? ඇහෙන් කනේ. අන්න බලන්න. ඇහෙන් කනින් කියන්නේ මොකද? ඇහැට වර්ණ, කනට ශබ්ද, ශබ්ද වර්ණ වලින් තමයි ඉපදුනේ. හරිද ඔබට තේරුණාද? තේරුණා. එහෙනම් බලන්න මව් කුසකින් ඉපදිච්ච කෙනෙක් දරුවා ඉපදුනේ මව් කුසින් නෙමෙයි නේද? ඇහෙන් කනෙන් නේද ඉපදුනේ? ඔව්. ශබ්ද වර්ණයෙන් නේද ඉපදුනේ? ආ දැන් ওই මොකද්ද උනේ? ඔය ඉපදිච්ච අම්මා කියන්නේ මොකද? අන්න අර හිතේ හැදිච්ච චිත්ත රූපේ කියන්නේ මොකද්ද? දැන් මේ අම්මා කියන. ඈ හරහා ගොඩනැගිච්ච රූපයත් ওই විදිහමයි. කන හරහා ගොඩනැගිච්ච සද්දයත් ඕකමයි. ඔය කියන්නේ මොකද්ද? ඔබ හිටියේ සලායතන තුල. දරුවා හිටියේ සලායතන තුල. එහෙනම් සලායතන කියන්නේ මොකද්ද? සලායතන හටගත්ත නිසා තමයි පෙනීම ඇති උනේ. පෙනීම නිසා තමයි මේ චිත්ත රූපය ඇති උනේ. සලායතන නිසා තමයි සද්දේ හටගත්තේ. සද්දේ නිසා තමයි මේ රූපය මේ සද්ද වචන ටික නිර්මාණය වුනේ. සලායතන හැදෙන්නේ මොකක් නිසාද? මොකක් නිසාද සලායතන? සලායතන හටගන්නේ මොකක් නිසාද? සලායතන හටගන්න හේතුව තමයි නාම රූප. ආන්න බලන්න. නාම රූප හටගන්න හේතුව තමයි විඥාණය. විඥාණය හටගන්න හේතුව තමයි සංකාර. සංකාර හටගන්න හේතුව තමයි අවිද්‍යාව. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය අන්න බලන්න සලායතන පස්සය පස් පස්ස ඔන්න බලන්න සලායතන පස්සය පත්‍ය පස්ස කියන තැන තමයි චක්කුම් පටිච්ච රූපේට උප්පච්චති චක්කු විඥාන තිංග සංගති පස්ස කියන්නේ අන්න බලන්න පස්ස වේදනා සංඥා සංකාර දැන ගැනීම අම්මා අන්න බලන්න. සෝතම් පටිච්ච ධම්මේ සද්දේට උප්පච්චති සෝත විඥානං තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන අම්මා. ඇහැ රූප චක්කු විඥාන තිංගං සංගති පස්ස හොඳට බලන්න. තිංගං සංගති පස්ස කියනකොට බලන්න අන්න රූපය. වේදනා සංඥා සංකාර සංකාර කියනකොට නාමය. අන්න නාම රූපය. නාම රූප සකස් වුණා කියන්නේ දැන ගැනීමක් ඒද සකස් වුණා කියන්නේම දැන ගැනීමක් දැන ගැනීම කියන්නේ විඥානය ආන්න අම්මා රූපය රූපස්කන්ධ වේදනා වේදනාස්කන්ධ සංඥා සංඥා සංඥාස්කන්ධ සංකාර සංකාරස්කන්ධ විඥාන විඥානස්කන්ධ ඔය මොකද්ද පංච උපාදානස්කන්ධ අන්න බලන්න ඇහැ රූප චක්කු විඥානේ තිංගා සංගති පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව අන්න අන්න දැන් අම්මා කියන දෙයක් හම්බ වුණා. අන්න සහජාත හැටියට ඉපදුනා. අන්න කර්ම රැස් වුණා. පුනර්භවයකටත් කර්මයක් ගියා. නානක්ෂණික කර්මයක් රැස් වුණා පුනර්භවයකට. ඒ ෂණයම අම්මා ඉපදුනා කියන තැනම බලන්න සහජාත අන්න සහජාත හැටියට කර්ම රැස් වුණා. පුනර්භවයකට ගියා. දෙකයි. බාපච්චයා ජාති ජාතිපත්‍යා ජරා මරණ ශෝක පරිදේව. ඔබ දැක්කා නේද? දරුවා කියන තැනම ජරා මරණ කියලා ඔබ දැක්කා නේද විලාසන? හරි නේද? දැන් ධර්මයට ගැලපුණා නේද මේ ධර්මයේ කියපු කතන්දරේ ඔබට? ඔව්. දැන් ඉන්න ඔබට මම පෙන්නන්නම් ඊටු ටිකක්. හරි? ඉන්න ඔතන චතුරාර්ය සත්‍යයයි ත්‍රිලක්ෂණය තුනම ගලවලත් මම ඔබට පෙන්නන්නම්. ධර්මයට විනයට, සූත්‍රයට විනයට තුනටම. ඉන්න. දැන් බලන්න තෑග්ග මොකද්ද? ජර ස්වභාවය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උපායාස සම්බන්ධි. ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස්සයන් නේද දැන් අටගත්තේ මේ පුදුනේ. එහෙනම් අම්මා කියන්නේම දුක්ඛ ස්කන්ධයක් නේද? දුකක්. අම්මා කියන්නේ පංච උපාදාන ස්කන්ධය. සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. දැක්කද ඔබ? දැන් දැක්කද ඔබ? මේ කිව්වේ මොකද්ද කියන එක? ඔය විදියට දරුවට ගයක් ඉපදුනා නම් සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා නේද? හරි නේද? හරි. අර විදියට සහජාත පුනර්භව කර්ම රැස් වුණා නේද? ඒක නේද අපි කතා කරේ වේලාසෙත්. අපි නොදන්න පංච උපාදානස්කන්ධ දුක දැන් ඔබ දකිනවා නේද? එහෙනම් දරුවා කියන තැන ඔබට ඉපදිච්ච තැනත් ඕකම නේද උනේ? සහජාත පුනර්භව විදියට දෙයාකාරයකට කර්ම රැස් වුණා. ඔබ දුකකට වැටෙන නේද සංසාරේට? ඔව්. හරිද? දැන් ඔබ දැක්කද? ඔය දුකෙන් මිදෙන්නනේ මං හොයාගන්නේ මේක. දැන් දැක්කද? එහෙනම් දැන් බලන්න. එහෙනම් දැන් බලන්න. දැන් ඔබ බලන්න. එහෙනම් දැන් මේ ඉපේ හටගත්ත පංච උපාදානස්කන්ධය නේද ඔබ මේ සංසාරේ ගෙනියන්නේ? අර ඉපදිච්ච දරුවා නෙමෙයි නේද? හොඳට බලන්න. මේ ඔබ නොදන් ඔබ නොදැනුවත්වම මේ ඔබ රැවටිලා ඉන්න නිසා මේ හටා හත හැදෙන පංච උපාදානස්කන්ධ ඊය නිසා නේද ඔබට මේ මේ මේ මේ කරුමේ සංසාරය යන්න වෙන්නේ බලන් යනකොට දැන් ඊට. ඔබ දුකකට වැටෙන්නේ. අන්න බලන්නකො කතන්දරේ දැන් වෙන කතාවක් තියෙන්නේ. ඊ කියන්නේ දරුවා නිසා නම් ඔබ සංසාරේ යන්නේ දරුවා මැරුණට පස්සේ මේ ප්‍රශ්නේ විසඳෙනවා. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අන්න ඒක. ඒ දරුවා ඉන්නකන් නම් දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ දරුවා මැරිලා ගියාට පස්සේ මේ ප්‍රශ්නේ නෑ නේද? ඔබ මේ ප්‍රශ්නේ නිදහස්නේ. දරුවාට ප්‍රශ්නේ තියෙන්නේ අම්මා ඉන්න කන් අම්මා නිසා නම් අම්මා මැරිලා ගියාට පස්සේ දරුවා මේ ප්‍රශ්නේ නිදහස්. එහෙම නිදහස්ද? නිදහස් නෑනේ. අන්න ඒකනේ වැඩි. එහෙනම් මේ බාහිරේ බාහිරේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් සංසාරේ යන්න වෙලා තියෙන්නේ මේ සිද්ධිය නිසානේ. දැන් ඔබ බලන්න ඔබට මේ දරුවා ඉපදුනේ. මේ ඒ කියන්නේ දරුවාට අම්මා කියලා ඉපදුනේ. අවිද්‍යාපච්චය සංඛාරා කියලා නේද? ධර්ම අවිද්‍යාව කියන්නේ ධර්මතාවයක්. සංකාර කියන්නේ ධර්මතාවය. විඥාන කියන්නේ ධර්මතාවය. නාම රූප කියන්නේ ධර්මතාවය. හේතු ප්‍රත්‍ය හේතුඵල ක්‍රියාවලියකින් නේද අම්මා ඉපදුනේ. ඔබට. දරුවට. ඔබට දරුවා ඉපදුනේ ඔය වගේම නේද? ඔව්. එතකොට කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි මේ ඉපදිලා තියෙන්නේ. එතකොට බලන්නකො මාර වැඩක් නේ. ඒ කියන්නේ මේ දරුවට අම්මා කියන ඵලයේ ඉපදිලා තියෙන්නේ හේතුඵල ක්‍රියාවලියකින් මිසක් සත්‍ය පුද්ගලයෙක් නෙමෙයි නේද මේ ඉපදිලා තියෙන්නේ. අම්මා කියලා. අන්න බලන්න. නමුත් අපිට මොකද වුනේ? දැන් ගැට ගැහුවා නේද එළියට? ඔව්. එළියට ගැට ගැහුවට පස්සේ අර ජරා මරණ ශෝක පරිදේ ඔක්කොම ටික දැන් කරගහන්න වෙනව නේද? අන්න බලන්න. දැන් බලන්න මේ ඉපදිච්ච මේ ඉපදිච්ච ඔය විදිහටම තාත්තා, ඔය විදිහටම අම්මා, ඔය විදිහටම දරුවෝ, ඒ මම ඔක්කොම මේ වෙනකල් ලෝකෙම සකස් වුණේ ওই විදිහට. මේක සකස් වුණා. එහෙනම් බලන්න අම්මා හැදිලා එතන නතර වුණා නම් තාත්තා හැදෙනවද? තාත්තා ඉපදෙනවද? දැන් දරුවට අම්මා ඉපදුනා. එතනම අම්මා විතරයි. දැන් දැන් අම්මා අම්මා මේ නතර වෙලා එතන. නිරුද්ධ වෙලා නැහැ. තාත්තා ඉපදෙනවද? ওই විදිහට. නෑනේ. ආන්න එහෙනම් අම්මා නිරුද්ධ වුණා නේද? අර ඔබට මම පෙන්වන්නේ නේද රූප දෙකක් තියෙනවා. ඔබට පෙන්වන්නේ නේද වම් පැත්ත, දකුණු පැත්ත, උඩ පැත්ත බලන්න කියලා. දැන් ඔබට තේරෙනවා නේද? අන්න බලන්න. පෙර නොතිබී අම්මා ඉපදුනා. අම්මා නිරුද්ධ වෙලා තමයි පෙර නොතිබී තාත්තා. ඔය සිද්ධියමයි දැන් දිගටම සිද්ධ වෙන්නේ. තියනවා ඉන්නවා නෙමෙයි දැන් තමයි හැදෙන්නේ. දැන් තමයි ඉපදෙන්නේ. දැන් තමයි නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔන්න ඔතන බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ඒ කියන්නේ ඔබට මම තව ටිකක් ඕන විස්තර කරනවා නම් මේක. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ දෘෂ්ටි හතරක් තියෙනවා කියලා. ඒ කියන්නේ ලෝකායතනික සූත්‍රය කියලා එකක් තියෙනවා. අන්න ඒකේ පෙන්නනවා මේ සියල්ල ඇත කියන තැන. සියල්ල ඇත කියන්නේ සහස්ත දෘෂ්ටිය. ඔන්න ඔක තමයි කියනවා පළවෙනි ලෝකායතනික දෘෂ්ටිය. සියල්ල නැත. කිසිවක් නැත. සියල්ල නැත. අන බලන්න. නැත කියලා තැන තමයි කියනවා උච්ඡේද දෘෂ්ටිය. සියල්ල එක් ස්වභාවකට තියනවා කියලා ගන්නවා. අන්න ඕක තමයි කියන තුන්වෙනි ලෝකායතනික දෘෂ්ටිය. හතරවෙනි එක තමයි සියල්ල වෙනස් වෙනස් ස්වභාවයෙන් යුක්තය කියලා ගන්නවා. අන්න ඒක තියෙන තමයි කියන හතරවෙනි දෘෂ්ටිය. එතකොට බලන්න ඔය හතරම ඇවිල්ලා දෘෂ්ටි හතරක්. ඔය එකක්වත් ඇත්ත නෙමෙයි. බුදු පියාණන් වහන්සේ පෙන්වන මෙන්න මේ අවිද්‍යාව නිසා අන්න මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ওই දෘෂ්ටි හතරෙන්ම වෙන් වෙච්ච තැන. ඒ කියන්නේ ওই දෘෂ්ටි හතර කියන්නේ සහස්සත උච්ඡේද කියන දෘෂ්ටි දෙක. ওই අන්ත දෙක. ওই අන්ත දෙකම මිදිච්ච නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. බුදු පියාණන් වහන්සේ පෙන්වන අවිද්‍යාව නිසා සංකාර ඇති වෙනවා. සංකාර නිසා විඥානය හට ගන්නවා. විඥාන නිසා නාම රූප හට ගන්නවා. කොහෙද තිබිලා දෙන්නේ? මේ දැන්. මේ දැන්. මේ දැන් හටගන්නේ. තියෙනවා ඉන්නවා නෙවෙයි. දැන් තමයි ඉපදෙන්නේ. දැන් අවිද්‍යාව නිසා සංකාර ඇති වෙනවා. ඒ නිසා අම්මා ඉපදෙනවා. ආන්න ඔබට ලෝකේ ඔක්කොම සකස් වෙන්නේ ඔන්න ඔය විදියට. තියෙනවා ඉන්නවා. එන බලන ළමයා තියෙන ලෝකෙක නෙමෙයි නේද ඉපදුනේ. නෑ. අන්න බලන්න. එහෙනම් අන්න බලන්න. ළමයා ඉපදුනාට පස්සේ තමයි ලෝකය හටගත්තේ. ඉපදුනේ. ආන්න දකින්න. අන්න බලන්න. එහෙනම් ළමයා කවදා හරි මැරිලා යන්නේ තියෙන ලෝකේ තීච්චිදිද? නැත්තම් ළමයා මැරෙනකොටම ලෝකයක් නිරුද්ධ වෙලා යනවා. මේ ලෝකේ තියෙද්දි හොඳට බලන්න. දැන් ළමයා ඉපදුනේ තියෙන ලෝකෙද ළමයා ඉපදුනේ? නැත්තම් ළමයා ඉපදුනාට පස්සේද ලෝකේ හම්බුනේ? අම්මා තාත්තා දුව පුතා දැන් ඔන්න එයා ඔබට දැන් ඔබ ඔබ ඔබ ඉපදුනාට පස්සේ නේද ඔබට ඔක්කොම ටික හම්බුනේ. ඔබ කොහෙන්ද ඉපදුනේ? ඇහෙන් කනෙන් නේද? ඔව්. ශබ්ද වර්ණයෙන් ඉපදුනාට පස්සේ ආයතන හයෙන් ඉපදෙන්න ගන්නවා. ඊට පස්සේ ඕකට රස 10 ඒ කියන්නේ රසයෙන් ඔබ රසයත් ගැටෙන්න ගන්නවා. උතන්ට ගඳ සුවඳත් එන්න ගන්නවා. අන්න ඔක්කොගෙම ඔබ උපදින ආයතන හයෙම ඉපදෙනවා ඊට පස්සේ ඔබ. දැන් බලන්න ඔබට ලෝකයක් කියලා හම්බෙන්නේ දැන් එතකොට නේද? දැන් නේද? අරක මේක ඔක්කොම කියන්නේ දැන්නේ ලෝකේ තියෙන්නේ. එතකොට එහෙනම් ළමයා ඉපදෙන මව්කුසින් ආවට ළමයට ලෝකයක් තිබුණේ නැහැ නේ. ළමයා ඉපදිලා තිබුණේ නැහැ නේද? එතකොට එහෙනම්. එහෙනම් ළමයා ඉපදුනේ කනේ. එහෙනම් ළමයා ඉපදුනේ අවිද්‍යාවෙන් නේද ඉපදුනේ? ළමයට ලෝකේ. ආන්න බලන්න. එහෙනම් ලෝකේ කියන්නේම අවිද්‍යාව පත්‍ය සංඛාරා තමයි. ලෝකේ කියන්නේ මුලාවක්. ලෝකේ කියන්නේම බොරුවක්. දැන් ඔබට තේරුණාද? මේ මේ ලෝකේ කියන්නේම මායයාගේ මායයාගේ සත්‍යදහන. හොඳට බලන්න. එහෙනම් දැන් බලන්න දැන් ඔබට මේ වෙනකම් මේ ලෝකේ හටගෙන තියෙන්නේ ඔන්න ඔය විදියට. ඔබේ දරුවටත් ඔබේ අම්මටත් ওই ටිකම තමයි උනේ. ආත්තම්මටත් ওই ටික තමයි උනේ. අම්මගේ අම්මටත් ওই ටික තමයි උනේ. ඔබගේ પરම්පරාවට මුනිත් ඔකයි. මේ ලෝකෙ ඉපදිච්ච ඔක්කොටම සිද්ධ වුනෙත් ඔකයි. මේතරින් එහාට ඉපදෙන ඔක්කොටම වෙන්නෙත් ඔකමයි. දැන් ඔබට තේරුණා? දැන් බලන්න ප්‍රශ්නේ. දැන් බලන්න ළමයා තියෙන ලෝකෙක නෙමෙයි ඉපදුනේ. එහෙනම් ළමයා තියෙන ලෝකෙක ඉපදුනා නෙමෙයි. ක්ෂණයක් ක්ෂණයක් පාසා ළමයාට ලෝකය හැදෙනවා නේ. ඉපදෙනවා නේද? ඔබටත් ඒකම නේද දැන් වෙන්නේ. එහෙනම් කවදා හරි ඔබ මැරිලා යනවා. ඔබ මැරිලා යන්නේ ලෝක තියෙන ලෝකයකද ලෝකේ ඉතිරි වෙච්ච දින ලෝකේ තියෙච්ච දින ඔබ මැරිලා යනවද නැත්නම් ඔබ මැරිලා යනකොටම ලෝකයක් නිරුද්ධ වෙනවද? ලෝකය නිරුද්ධ වෙනකොටම මාත් මැරිලා යනවා. ඒ කියන්නේ ඔබ මැරිලා යනකොට ලෝකයක් නිරුද්ධ වෙනවා කියලා ඔබ දැක්කොත් ඔබ මේ ශනික උපත මරණය මෙන්න මේ කියන ධර්මය ඔබ දැක්කා. හැබැයි ලෝකේ තීච්චිදී ඔබ මැරිලා යනවා නම් ඔබ තාම සංසාරේ. ඔබට ආයි මව කුසකට එන්න වෙනවා. ඔබ ඉපදෙන්නේ එතකොට මව කුසෙන්. ඔබ මැරිලා යනවා. ඒ කියන්නේ ඔබ තියෙන ලෝකෙක ඉපදිලා ලෝකයේ තීච්චිදි මැරිලා යනවා කියන දෘෂ්ටියට ඔබ වැටෙනවා. එහෙනම් ඔබට මෞකසක් හම්බ වෙන එක දිගටම සිද්ධ වෙනවා. ඔබට බිත්තරයක් ඇතුළේ ඉපදෙන්න වෙන එක දිගටම සිද්ධ වෙනවා. ඔබට ඕපපාතික ඉපදෙන එක වෙනවා. ඔබට සංචේතික උපත උපතකට යන්න වෙනවා. ආන්න බලන්න. එහෙනම් ඔබේ අවබෝධය එනකොට තියෙනවා ලෝකෙ තීච්චි දීපදෙන ඉපදෙන සද්දය දෙයක් නෙමෙයි හම්බෙන්නේ. ඉපදුන ඉපදෙනකොටයි ලෝකය. අන්න සලායතන ලෝකෝ. ලෝකෝ. ආන්න බලන්න සලායතන නිරුද්ධ වෙනකොට ලෝකේ නිරුද්ධයි. ඇයි බලන්න සලායතන ලෝකයක් නේද දැන් හටගත්තේ. ඔබට මම පෙන්වන්නේ ඔබ ඉපදුනේ දරුවා ඉපදෙන්නේ සලායතන කියන තැන ඉන්නේ. අන්න සලායතන ලෝකෝ ලෝකෝ. සලායතන නිරුද්ධ වෙනකොට අන්න ලෝකේ නිරුද්ධයි. එහෙනම් තියෙන ලෝකෙක ඉපදිලා ලෝකෙ තීචිදි මැරිලා යන කෙනෙක් ඉන්නවද මෙතන? නැහැ. අන්න ඔබ අවබෝධ කරනවා මේක. දැන් බලන්න සිද්ධිය. දැන් හරි. දැන් දැන් ඔබට තේරෙනවද ওই ටික? හරිද? තේරුණා. හරි සාදු සාදු සාදු සාදු සාදු හරි ඔබ තව ඔබ තව ධර්ම දේශනා අහන්න අහනකොට ඔබට මේක තව තව තව තව හොඳට ගැලවෙයි හරි තව තව තව ගැලවෙයි ඔබ ඒ කියන්නේ ආසේවිතාය භාවිතාය පහුලී කතාය ආසේවිතාය භාවිතාය පහුලී කතාය අපි යමක් පොලිෂ් කරන්න කරන්න තමයි උපමට්ටම් වෙන්නේ නේද පොලිෂ් කරන්න කරන්න උපමට්ටම් එන්නේ ඔබටත් ඒක තමයි කරන්න වෙන්නේ හරිද එහෙනම් බලන්න දැන් දැන් සිද්ධිය බලන්න දැන් එහෙනම් ඔන්න ඔය සංසිද්ධිය තමයි දිගටම චිත්ත වෙන්නේ. එතකොට බලන්න දැන් ඔබට ලෝකේ හම්බ වෙන්නේ කොහෙන්ද? හිතින්. දැන් මේ හිතින් හම්බ වෙන එක එළියේ ධාතුවට අයිතිද? මේක බාහිරේ තියෙන එකක්ද මේ තියෙන්නේ? ඔබට මම මුලින්මත් පෙන්නවා ඔබ දරුවාට දෙන සද්දේවත් නෙමෙයි දරුවාගේ කන දරුවාගේ මනට ගියේ කියලා. දරුවාගේ තියෙන රාග දේශ මොහත් එක්ක සද්ද ආරම්මණයක් ගියේ කියලා. එතකොට බලන්න ඔබ දීපේක ගියේ නැත්නම් එළියෙන් ඇතුළට ගිහිලා ගියාද? එළියෙන් දීපේක කවදාකවත් ඇතුළට ගිහිල්ලා තියනවද? ඔබට හම්බුනේ ඒ කියන්නේ එළියෙන් සද්දයක් දුන්නා සද්ද තරංග ගිහිලා සෝත ධාතු සද්ද ධාතු කනේ වැදුනා සෝත විඥාන ධාතු ආන තිංගං සංගති පස්ස අන පස්ස වෙනකොට ආරම්මණයක් මනට ස්පර්ශ වෙනවා හැබැයි නිකන් නෙමෙයි රාග දේශ මොහ විකෘතියක් එතකොට ඔබ දීපේකද දැන් මේ ඇතුළට යන්නේ? අරුණ මහත්තයා මට සමා වෙන්න. අරුණ මහත්තයා මට ওই කතාව කියගෙනට මම යම් දෙයක හිටියේ. එතකොට මගේ අම්මගෙන් කෝල් එකක් ආවා ලංකාවේ ඉඳලා. මට එතනින් පොඩ්ඩක් මේ මගේ මනස අහකට වුණා. මම ඔබට මුලින්මත් කිව්වා නේද මේක මෙතනම ඉඳන් අහන්න කියලා. ඔව් දැන් මේ මගේ කෝල් එක ආවා මම ඒක කට් කළා මේකට අහුම්කන් දුන්නා ඒක පොඩ්ඩක් මට ගැස්සුණා ඒක. ආ ඔබට කොතනින්ද මග ඇරුණේ? මගෑරුනේ අර කිව්වනේ අර දරුවා ඉපදුනහම මේ ඒ ලෝකයේත් එක්ක දරුවා නැති වෙනවද දරුවා නැතුව ලෝකේ නැති වෙනවා කියලා එතනින් තමයි මේ එක මට අවුල වුනේ. ඒ කියන්නේ ඔබට ගොඩක් ඇහිලා නැහැ නේ. ඒ කියන්නේ ඒ කියනකොටම මම හොඳට මගේ යම් දෙයක් දැකීගෙන ආවා මගේ අම්මගේ කෝල් එක නිසා අනිවාර්ය සමහරක් වෙලාවට අපිට මායя එන විදිහ ඒ මාර්යා තමයි මාර්යා තමයි මාව වෙලා ගන්න ආනවර මේ මේ දැන් මේ වෙලාවට මාර්යා නටනෝ හැමතැනම. ඔව් ඒක තමයි. ඒ විතරන්නේ මේ ධර්මයේ මේ සාකච්ඡාව හදිසියවත් කොහේ හරි අපි දැම්මොත් එහෙම අන මාර්යෝ නටන්න ගන්නව හැමතැනම. ඔබට ඒක දකින්න පුළුවන් වෙයි. හරිද? මාර්යෝ කලබල වෙනවා. අන්න ඒකයි වෙන්නේ. ඈ ඉතින් ඒක තමයි දසමාර සේනාව එක්ක තමයි අපි සටන් කරගෙන තමයි අපි මේ ගමන යන්න ඕනේ. එතකොට එහෙනම් දැන් එහෙනම් ඔබට මම ආයිත් කියන්නම්. එහෙනම් බලන්න දරුවා ලෝකයේ තිබිච්ච ඒ කියන්නේ තියෙන ලෝකෙක නෙමෙයිනේ දරුවා ඉපදුනේ නේ. නෑ. ලෝකයේ තීච්චිදි දරුවා මේ කියන්නේ කෙනෙක් ලෝකයේ තීච්චිදි ඉපදුනක් නෙමෙයි. ලෝකයේ තීච්චිදි මැරිලා යනවත් නෙමෙයි නේ. ලෝකය කියන්නේ සලායතන ලෝකෝ. ලෝකේ නිරුද්ධ වෙනකොට අන්න සලායතන නිරුද්ධ වෙන ලෝකේ නිරුද්ධ වෙනවා නේද? හරිනේ? අන්න සියල්ලම නිරුද්ධයි. එහෙනම් දැන් බලන්න දැන් එතකොට අපි ආයි පොඩ්ඩක් එන්න වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්න. ඒකයි දැන් මේක ওই පැත්ත කැඩෙනකොට මේ පැත්ත කැඩෙනවා. මොකද මේක එක දිගට ගලාගෙන යන ගඟක් වගේනේ. මං කියන්නද වෙච්ච සිදුවීමක්ද? ඔව් නෑ එපා ඔහොම යන්න. දැන් අපි මේක ඉතුරු ටිකත් අපි ලියමු. හරිද? එතකොට බලන්න දැන් බලන්න ඔබ එහෙනම් දැන් බලන්න. දැන් බලන්න එහෙනම් දරුවා දැන් මේ අවබෝධයට එන කෙනා දකිනවා නේද? ඉපදුන්නේ මහුන් කුසින් නෙමෙයි කියලා. එයාට කවදාකවත් මහුන් කුසින් ඉපදෙන එක හම්බ වෙන්නේ නැහැ නේද? මේ ලෝකේ කාටවත්. නැහැ. දැන් ඔබ මැරිලා ගියාම පොළේ වල දාන එක ඔබට හම්බ වෙනවද? නැහැ. එහෙනම් ඔබ උපතවත් මරණයවත් දැකලා නැහැ කවදාකවත්. කියන්නේ ඔබ උපත දකින්නෙත් නැත්තම් ඔබ මරණය ඔබේ මරණය ඔබට දත් විඳින්න බෑනේ, දකින්න බෑනේ කවදාකවත්. ඔබ මැරුණා කියලා ඔබට දකින්න පුළුවන්ද කවදාකවත්? <laughs> දකින්න බෑ. එන උපත මරණය නොදකින කෙනෙක්ට මැද තියනවද දෙයක් නැහැ. මුලක් නැතුව මැදත් නැතුව අගත් නැතුව මැදක් තියන කෙනෙක් ඉන්නවද මේ ලෝකේ කවුරුත් මුලකුත් නැහැ. අගකුත් නැත්තම් එන ඔබට පේනව නේද මෙතනම ලොකු ලොකු මේ මේ මේ මුලාවකට වැටලා තින්නේ කියලා. ඔබ මුලක් දැකලා නැහැ ඔබ අගක් දකින්නේ නැහැ. හැබැයි ඔබ මැදක් දකින්නවා. මැදක ඉන්නව කොහිද? මුල නැති අග නැති මැද මොකක්ද? ඌ බලන්නකො මාර දැනක් නේ එතකොට. හොඳට බලන්න දැන් ඔබ දැක්කා. එහෙනම් මේ සියලු හට ගැනීම ඔබට මේ ලෝකයක් කියලා හටගන්නේ මොකද? සිතක් හටගන්නේ. එහෙනම් ලෝකය කියන්නේ සිත. නේද? අන්න බලන්න ඔබ දකිනවා දැන් ලෝකය. ලෝකයේ සිත නම් සිතට එළියට යන්න බෑ කියලා ඔබ දැක්කා. එහෙනම් මේ හැදෙන එකක්වත් එළියේ තියනවා. නැහැ. ඔබට මම පෙන්වන දෘෂ්ටි හතරක්. බලන්න. ඔබට දැන් මේ චුට්ටකට ඉස්සෙල්ලා මම දෘෂ්ටි හතරක් පෙන්නුවා. මම ඔය උත්තරේ දුන්නේ ඔබට ඔය ටික ප්‍රඥාවෙන් මේක දකින්න කියලා. මොන මුකුත් නැත්තම් කිසිවක් නැත්තම් ඔබ දෘෂ්ටියක නෙමෙයි දින්නේ. ඇයි මම ඒක පෙන්නුවේ මේ කතාව ගේන්න ඉස්සල්ලා? අන්න ඒකයි. මම ඔබට කිව්වා සෝතාවදානෙන් මේක අහන්න කියලා හොඳට. ඔබ මේ ධර්මයට හරියට ආවන ඔබට මේක දැන් ගලව ගන්න පුළුවන්. බලන්න ඔබ එහාට මෙහාට දුවනකොට ඔබ ධර්මයේ තුල නැහැ. ඔබට මම අර බුද්ධ වචනයක් පෙන්නවා. බුදු පියාණන් වහන්සේ පෙන්නපු ලෝකායතනික සූත්‍රේ මම ඔබට අන්ත හතරක් පෙන්නවා. ඒක මම ඔබට පෙන්නුවේ මේතනට ගේන්න ඉස්සල්ලා ඔබට ප්‍රඥාව අවදි කරගන්න මේ අන්ත වලට වැටෙන්නේ නැති වෙන්න. කමන්නේ. අපි යන්. අපි යන්. අන්ත අපි යන්. ඔබ බලන්න ඔබ නෑ කියනකොට ඔබ ඉන්නේ අන්තයක නෙමෙයිද? ඔව්. ඉතින් බලන්නකො. එතන අවබෝධයක්ද තියෙන්නේ? ඔබ ඉන්නේ තාම මුලාවේද එතකොට? දුස්තියකද ඉන්නේ. ආ එතකොට බලන්න ඔබේ ඇහැ පාදවන්න බැලුවපු බොහොම උත්සාහ කළා. හරිද? ඒතර මම මෙච්චර කොච්චර බැලුවත් වැඩන්නේ ඔබ ඔතනින් ධාරණය කරගෙන ඔබ අවදි කරගන්න විදිහට තමයි ඔතනින් ඕක අවදි වෙන්නේ. ප්‍රඥා චක්ෂුවට ඔබ ඉන්නේ. ප්‍රඥාව අවදි වෙන්නේ. මම කොච්චර උත්සාහ ඒ කියන්නේ ඔබට මෙච්චර කාලයක් වැරදුනිත් ඒකයි. මෙච්චර කාලයකට කල්ලාණ මිත්‍රයෙක්වත් වැරදි නෑ. අඩුපාඩුව තියෙන්නේ අපේ පැත්තේ. මම ඔබට කිව්වා මුලින්මත් බුදු පියාණන් වහන්සේට මුල් සීට් මුල් පුටුව දෙන්න කියලා. ඉස්සරහින් ඉඳන්න කියලා. මාර්යා ගොඩක් විතර බනහන්න එපා කියලා. ඒ කිව්ව එකේ හේතුව තමයි ඔය තියෙන්නේ. හොඳ එකමන්නේ අපි ඔහොම යන්න. හරි? ඒ කියන්නේ අනිත් අයටත් ඒක හොඳ හොඳ මේකක්. ඒ කියන්නේ එහෙනම් අපි මේකට සූදානමක් වෙන්න ඕනේ මේ ධර්ම සාකච්ඡාවකට එනකොට සූදානමක්. එන්න කෝල් අරව මේවා ඔක්කොම නවත්තලා. අපිට කෝල් එනවා. අපි ඒවට යන්නේ නැහැ. හරි අපි ඒවට ඒක තමයි එතකොට බලන්න එහෙනම් දැන් ඔබ බලන්න දැන් හොඳට බලන්න මෙතනින් එහාට දැන් බලන්න එතකොට ම්ම් අපි කොතනද කතා කරේ ඔබ මට අන්තිමට ඔබට මම විග්‍රහ කරේ මොකක්ද පොඩ්ඩක් කතා කර කියන්න බලන්න අර ධාතු සෝත ධාතු විඥාන ධාතු ඔව් අපි ඒ ටිකත් ආවනේ මේ ඒ ටිකත් එහාගෙන ආවනේ අර දරුවා ඉපදුනහම මේ ඒ දරුවට ශබ්දේ වර්ණේ ඒකත් ඔක්කොම ඉවර කරලා ඔය ගොඩක් ප්‍රතිපස්සේ අපි ඔතනින් ගොඩාක් මෙහා හිටියේ හරිද මහත්මයා මේ අන්ත හතරට යන එක අන්ත හතරට යන හරියට හරි අන්ත හතරකට වැටෙන හරියට බොහොම බොබට පුගොඩාක් පිං හරි හොඳ සෝතාවදානෙන් ඉඳලා තියෙනවා හරි එතකොට බලන්න එතකොට බලන්න එහෙනම් ඔබට අන්තවලට නොඇටි මධ්‍යම ප්‍රතිපදාවෙන් මේක අවබෝධ කරගන්න තමයි අපි පාර පෙන්වන්න හදන්නේ. ඒතකොට බලන්න ඒ ඔබේ පැත්තෙන් තමයි ඒක සකස් වෙන්න ඕනේ. මට මෙතනින් දෙන්න බෑ ඒක. ඒතකොට බලන්න එහෙනම් ඔබට බාහිරේ නැත කියන්න නම් ඔබ බාහිරයට ගිහිලා තියෙන්න ඕනේ නැහැ කියලා දැකලා ඔබ ගියාද දකින්න? නැහැ. ඊයේ නෑනේ. ඉතින් යන්න බැරුව කොහොමද නෑ කියන්නේ? ඔබ නෑ කියනකොටම ඔබ ඉන්නේ අනිත් අන්තේ. ඇත්ත කියන අන්තයට අහු වෙලා ඉන්නේ. ඒකයි මම පෙන්වුවේ මුලින්ම සාපේක්ෂයයි එකකට එකක් සාපේක්ෂයි. නැත කියන එකට සාපේක්ෂයි ඇත කියන එක. ඇත තියෙන්නේ නැත කියන එකට සාපේක්ෂ වෙලා. ওই තියෙන්නේ ලෝකේ 31 ලෝක ධාතුව. ওই දෙකෙන්ම මිදිච්ච තැන තමයි ඒ කියන්නේ নিরপেক্ষය කියන තැන. ප්‍රතිපත්ති මැදනේ. අන්න හරි මධ්‍යම ප්‍රතිපදාවේ කියනකොට දැන් බලන්න ඔබට බාහිරට යන්න බැරි නම් ඔබට ඇතවත් නැතවත් ගැන කතා කරන්න පුළුවන්ද? බැහැ. ඉතින් ඔබ ඔබ බලන්න සම්පූර්ණ එතන නිදහස්නේ. ඒ කියන්නේ ඒ ගැන ඔබට කතා කරන්න තියා ඔබට මොකක්වත්ම ගන්න බෑ නේද එතකොට දැන්. ඒ ගැන. ඒ කියන්නේ බාහිරේ ගැන ඔබට දැන් මුකුත් කතා කරන්න පුළුවන්ද? කතා කරන්න කතා කරන්න බෑ. එහෙනම් ඇත කියන්න පුළුවන්ද නැත කියන්න පුළුවන්ද? පණවන්න බෑ දෙකටම. පණවන්න බෑ කියලා කියන්නේ ඒ පිළිබඳව හිතක් හට ගන්නවා දුක්ට. නෑ හිතක් හට ගන්නෑ. අන්න බලන්න හිතක් හට ගන්නෑ කියන්නේ නාම රූප සකස් වෙනවද? නාම රූප සකස් වෙන්නේ නෑ. නාම රූප සකස් වෙන්නේ නැත්නම් හත් දෙයියනේ විඥානයක් හට ගන්නවද? එහෙමනම් පංච උපාදානස්කන්ධයකට යනවද ඔබ? යන්නේ නෑ. ඒ කියන්නේ සංකතයක් හට ගන්නවද? ඒ කියන්නේ සංකතයක් අසංකතයක් වෙන මේ කියන්නේ මම අහන්නේ එහෙනම් සංකතය වෙනවද හිතන නෑ අසංකතයි බලන්න බෑනේ බලන්න හිත කඩගත්තේ නැත්තම් ඊගෙන කතා කරන්න බැරි නම් ඔබ ඉන්නේ කොතනද අන්න ඔබ එනවා ප්‍රඥාවෙන් අවබෝධයකට දැක්කද ඔබට තීර තැන එහෙනම් අර බටවිටි දෙකක් හේතු කරලා තිබුණ අභ්‍යන්තර බාහිර කියලා බාහිර ගැන කතා කරන්න බැරි නම් ඒ බටමිටිය වැටෙනවා නේද? ඔව් වැටෙනවා ඒක. ඒ පැත්ත වැටෙනකොට මේ පැත්ත එකට තියෙන පවතිනවද දැන්? නැහැ පවතින්නේ. ඒකත් වැටෙනවා නේද? ඔව්. අභ්‍යන්තර බාහිර කියන දෙකම වැටිච්ච තැන දැන් මොකද්ද තියෙන්නේ? මුකුත් නැහැ. කිසිභාවයක්. මුකුත් නැද්ද නෑ. මුකුත් නෑ නෙමෙයි. <laughs> ඒකත් වැරදි. වන්න බලන්න. <laughs> මුකුත් නෑ නෙමෙයි. මුකුත් නෑ කියනකොටම තියෙනවා. අනිත් පැත්තට අන්තිකට ඔබේ ඩික්ෂනරි ඒ කියන්නේ අපිට එතකොට එතන එතන සමුදේ එතන එතන නිරෝධයක් නෙමෙයි ඒක කතා කරන්නේ අපි දැන්. ඔබට තේරුණාද එතන ගැඹුරක්? එතන එතන නිරෝධය. එතන එතන නිරෝධය. මොහොතට අවදිය. එතන එතන නිරෝධයක්. පච්චුප්පන්න යෝ ධම්මා තත්ත තත්ත විපස්සති. ඕන්න තැන. අන්න බලන්න. ඒ කියන්නේ ස්පර්ශයට ස්පර්ශ නොවන තැන. ස්පර්ශයට ස්පර්ශ නොවන තැනක් අන්න নিরপেক্ষය. ස්පර්ශයට ස්පර්ශය අන්න සාපේක්ෂය. තේරුණාද? තේරුණා. ආන්න බලන්න. තාම ගැඹුරු තැනක්. ඉතින් එහෙමනම් මං හිතනවා අදට ඔය ඔබට ඔතනට ඔතනට අරගෙන ආපු තැන ලොකු තැනක්. දැන් බලන්න මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔබට මම කිව්වා නේද? මම කතා කරන එකත් ඔබට ඇහෙනවා. ඔබ කතා කරන එකත් ඔබට ඇහෙනවා කියලා. ඔබට පුළුවන් දොන්න ඔය ගැටේ ගලවන්න. ආරාධනා කරනවා මේ ඕනම කෙනෙක්ට මේ දහම් මණ්ඩපේ පුළුවන් නම් උත් ගලවන්න. ඔබට ඇහෙන එක ඔබ කතා කරන එකත් ඔබට ඇහෙනවා. මම කතා කරන එකත් ඔබට ඇහෙනවා. ඔන්න ඕකේ තියෙන ලොකු කතාවක්. අපි එහෙමනම් ඕක ඔබට gedara වැඩක් හැටියට දෙන්නම්. ඔබ ඕක ගලවන්න. ඔබ ඕක ගැලෙව්වොත් සාදු සාදු. තුන් පාරක් සාදු සාදු. <laughs> හරිද? හරි. ඒ ශබ්ද දෙකෙන් ඉතින්නේ. ඔබ ඕක හොඳට බලන්න. ඔය කිව්ව කතන්දරේ මොකක්ද කියලා. අන්න එතකොට ඔබ මේ ලෝකෙන් නිදහස්. හරිද? අන්න ඒ මොහොතේ ඒ කියන්නේ දැන් බලන්න දැන් ඔබට මම ඕක ගැන හොඳට පැහැදිලි කරලා ඔබ මේක ආයෙ අහන්න. අහලා අහලා ඔබ බලන්න මට ඔබට ඇහෙන සද්දෙත් කියන්නේ මට ඇහෙන සද්දෙත් මම කතා කරන එකත් මට ඇහෙනවා. නිශාන්ත කතා කරන එකත් මට ඇහෙනවා. හරිනේ? ඔන්න ඔය දෙක අරන් බලන්න. ඔය දෙක අරන් බලන්න. ඔක හොඳට විදර්ශනා කරලා බලන්න ඔය කිව්වේ මොකද්ද කියලා. කොයි දර්ශ ඔක හැමෝම බලන්න. ඔතන තියෙන ලොකු තියා. එහෙනම් කාටක්වත් අද කතා කරපුවේ ගැටලුවක් තියනවාද? අනිත් අය මීට උඩින් හිටපු හන්ද මම හිතනවා ඒගොල්ලෝ හැමෝටම දෙහින්නේ නැති කියලා. කාටක්වත් තියනද කොතන හරි ගැටලුවක්? අපි පැය 3 මාරක් විතර දැන් සාකච්ඡාව ගිහිල්ලා තියෙනවා. ඔබට වෙහෙසයිද නෑ නේද? තවදාකත් අදහසක් ඉදිරිපත් කරන්න මම අදහසක් ඉදිරිපත් කරන මහත්තය සමාවෙන්න මට මේ දැනිච්ච දෙයක් දැන් අර එතුමිය අර අහස බලන් ඉන්නකොට ඇහැ බලන් ඉන්නකොට කන්නාඩියෙන් එතුමියට හැදුනනේ එතන රූප සංඥා ගොඩක් එතකොට දැන් එතුමියට ඔබතුමාගේ මේ අධර්මය ඇතුළට ගියා නම් එතුමිය ළඟ දැන් තියෙන්න ඕන එකට උත්තරයක් හරියට හරි. ඒක තමයි එක පාරම මේක දැන් තාම එයාට අර මම කිව්වේ සෝත අවධානය ටිකක් මදි වුණා ටිකක්. මට ඒක දැනුණා. එහෙමයි. මේ පැත්තට. ඔව්. ඔබතුමියා ඒක තමයි මම කිව්වේ මම මම එතුමියෝ හරියටම අතින් අල්ලගෙනම ගියා. එතුමිය මගේ අත ගසලා අත ගසා දාලා ගියා යා ගමනක් වෙන ගමනක්. ඒ කියන්නේ මහත්මයා සාමාන්‍යයෙන් පොඩි සෝතේ හරහා දැනුමක්වත් චුට්ටක් හරි ගියා නම් එතුමියට දැන් ඔබතුමා පැහැදිලි කියලා දුන්නනේ මේ අම්මා හට ගන්න හැටි දරුවට. එතකොට ඒ පංච උපාදානස්කන්ධයක් එකක් හට ගන්න හැටි දැක්කනම් සියලු පංච උපාදානස්කන්ධ හටගන්නේ එකම විදිහටනේ. එතකොට අර ගහේ එක කොලයක් නම් ඒ නිසා එතුමිගෙන් ඔබතුමා අහලා බලන්න කොහොමද කියලා එතන මම ආරාධනාවක් කරනවා. මේම කරමු අපි. එහෙමයි. අපි තව කල් කල් දෙමු. මොකද දන්නවද? ඔව් කියන්න. මම අරුණ මහත්තයා මට ඒක පැහැදිලි කරන දෙනකොට මම මේ මේ ෆෝන් එක මේ කළු පාටයි මේ බෑග්ග්‍රවුන්ඩ් එක මම දැක්ක ආකාශ ආකාශයේ අර රෑට විහිදෙන තරු වගේ මේකෙන් ඇස් තුන අර ත්‍රිකෝණාකාරයට ඇස් තුන මම දැක්කා. ඒක දැකගෙන එනවත් එක්කම තමයි මගේ අම්මගෙන් කෝල් එක ආවේ. මොකද මං ඉන්නේ ලංකාවේ නෙමෙයි. එතකොටම අර පේන දේ ආව දේ මට එකපාරටම මං අරද මේකේ ආකුර වැටෙනවා ඒ ආකුර අයින් කළා බලනකොට මගේ අම්මා. ඉතින් මං ටක් ගාලා ඒක මේවා කළා මේ වෙනකොට මගේ හිත ගියා. මොකද අර මං හොඳටම ගිලා බෑලා හිටියේ ඇතුලාන්තයට. අර හෝල් එක නිසා ඒක මේ වුණා. ඊට ටිකක් විනාඩි දෙකකට දුන්නා පස්සේ දුව බිස්කට් පැකට් එකක් මගේ ඇඟට විචිකලා ආ අම්මා කියලා. මං තොය කටට මහපට ඇඟිල්ල තියලා කිව්වා කතා කරන්න එපා කියලා. එයා බිස්කට් එකද අර එතන මාර්යා වගේ දෙවිදියකට මාර්යා මට ගැහුවා. ඔව් ඔය විදිහට එනවා. අනිත් අයටත් එනවා. ඒක තමයි මේක හරි සිව්ම යන්න ඕන තැන. මොකද මේවා නිටාවම දෙදරන යන කතන්දර. <laughs> ඔබට තේරෙනවනේ අපි කතා කරේ තැන සම්පූර්ණ කතන්දරේම තිබුණා. අනිත් අය ටික දැනුණාද? අපි කතා කරපු තැන පටන් ගත්ත තැන ඔබ දැක්කේ ඔබව. ඔබේ කතාව මේ කතා කරේ. ඇත්තටම අපේ කතාව කතා කරේ මගේ කතාව කතා කරේ. හරි? එතකොට බලන්න අපි ආපු පටන් ගත්ත තැන අපි සම්මතියේ ඉඳලායි අපි කොහෙද ගියේ කියලා බලන්න. මේ ඉනිමක කොහෙද අරන් මේක අරන් ගියේ කොහෙද කියලා බලන්න. ඔබේ ජීවිත අවබෝධයත් එක්ක අරගෙන ගිහිලා කොහෙද අපි ගියේ අන්තිමට? ආන්න බලන්න. ඉතින් මේක ලොකු කතාවක්. මෙහෙම කරන්න. එක සමහරක් අයට මේ මොහොතේම සම්දිටිකයි අකාලිකෝ එහිපස්සිකයි ඕපනයිකෝ ආනබන පච්චත්තම් වේදිතබ්බෝ ඔබ ඔබ කෙන කෙනාට මේක ධාරණය වෙන විදියට තමයි ඔබට මේක අවබෝධ හරිද? ඒක වෙන්නේ මේ අහන මේ මේ ෂනේ මේ ෂනේ මේ ෂනේ මේ ෂනේ ඔබ මේක නැවත නැවත අහනවා නම් ඒ ෂනේ ඒ ඒ මේ මේ පච්චුප්පන්න මොහොතේ තමයි ඕක වෙන්නේ. ඉස්සරහදීවත් අදාගතීදීවත් අතීතීදීවත් නෙමෙයි. මේ පච්චුප්පන්න මොහොතයි බුද්ධක්ෂණේ තියෙන්නේ. එහෙනම් ඒ ෂණේදී තමයි ඔබට මේක අවබෝධ වෙන්නේ. ඒක සමහර කෙනෙකුට ඔබ නැවත මේක අහලා යෝනිසෝ මනසිකරණය කරන මනසිකාරය කරන වෙලාව මේ අහන වෙලාව වෙන්න පුළුවන්. නැවත අහන වෙලාවක් වෙන්න පුළුවන්. ඔය මොහොතේදී තමයි ඔක වෙන්නේ. ඉතින් අපිට කියන්න බෑ. ඉතින් කම කොහොම උනක් කමන්නේ. ඔබතුමිය ඔව්ට මම හිතනවා ඔබතුමිය පටන් ගත්ත තැන ඉඳලා ලොකු තැනකට ඔබතුමියව එකගෙන ඉන්න පුළුවන් වුණා. එතකොට ඒක කොච්චරක් දුර ඔබ ග්‍රහණය කරගත්තාද කියන එක ඔබතුමිය තමයි දන්නේ. මම කියන්නේ මේක ආයි අහන්න. ආයි අහනකොට ආයි අහනකොට නැවත නැවත ගොඩාක් ගොඩාක් බාධායි ඒක තමයි. ඒ ඒවත් එක තමයි ආවේ නේ. ඉතින් කොහොම වුණත් කමන්නේ අපි හොඳට මම හිතනවා අනික් කට්ටියට මොකද්ද දැනුනේ? තේරුනේ. මුල මැද අග ගැන ඔබට මොකද්ද කියන්න තියෙන්නේ මුල මැද අග මුල මැද අග ඇහෙන්නේ කවුරු හරි කතා කරනවා අපිට ඇහෙන්නේ එයා කතා කරනවා නෑ කවුරු හරි කතා කරනවා මලි නිරෝෂා එයා කතා කරනවා ඇහෙන්නේ හැබැයි අපිට ඇහෙන්නේ ඔබතුමියගේ මොකක් හරි මේකේ උපකරණේ ප්‍රශ්නයක් තියෙනවා මයික් එකේ මයිකේගේ ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු තව කාට හරි අපේ රුවිනි නෝනා මොකද කියන්නේ? මොකද ඔබට තීරුනේ? රුවිනි නෝනා. ශාන්ත මහත්මයා මේ ගැඹුරු ධර්මයක් තමයි දේශනා කරේ කියලා තමයි තේරුනේ. අවධානයෙන් අහගෙන හිටියා. අර ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඕනේ කියලා මම කල්පනා කරන්නේ මේ. හරියට හරි හොඳයි ගෙදර වැඩක් දුන්නේ අපි බලමු හරි අපි හමු වෙන්නත් පුළුවන් අය නොහමු වෙන්නත් පුළුවන් ඔබට මේ මේ මේකම ඇති වෙයි ඔබගේ ගැටලුව ලියා ගන්න එතකොට ඒ කොහොම වුණත් උත්සාහ කරා උපරිමයෙන් ඔබට යමක් පෙන්වන්න මුල ඉඳන්ම පෙන්වන්න ඕන තැන් ටිකක් පුළුවන් තරම් කුස්තුර අඩු කරලා හිල් අඩු කරලා හැම තැනක්ම වහගෙන වහලා ඔබට ගාන්න හොඳ ලොකු අත්තිවාරමක් දාගන්න තැනක් තමයි පෙන්වුවේ. ඔබ දෙකේම යුතුයම තමයි. ලොකු අත්තිවාරමක්. අරකින් නිදහස් වුණා වගේ වුණා. ආ සාදු සාදු සාදු. එහෙනම් ඕක හොඳට අහන්න. අහන්න අපි තව තව අපිට අවස්ථාවක් තිබුණොත් හම්බ වෙන්න. මොකද අර මම ඉස්සලත් වෙන්නේ අපිත් එක්ක කවුද ඉන්නේ හැමතිස්සෙම මරණය. මායාව. ආ ඒ කියන්නේ මරණය අපිත් එක්ක ඉන්නවා කවුරු නැතත් නේද? ඒක කොයි මොහොතේද කියන්න බෑ නේද? ආ එහෙනම් ඒ කියන්නේ ජීවිතං අනියතං මරණ නිරයන හෙට දවසක් ගැන ඔබ බලාපොරොත්තු තියාගන්නවා කියනකොන ඔබ ඉන්නේ කොතනද? මෝහය තුල නේද? මායයත් එක්ක නේද? ඒකනේ පෙන්නේ බලාපොරොත්තු ඇති කරගන්න එපා කියලානේ. නෑ. මේ මොහොතේ පෙන්නේ ආන්න බලන්න මොහක් කියු නිබ්බහනම් දැක්කනේ. ආ එහෙනම් බලාපොරොත්තු ඇති කරගන්න එපා ඊළඟ වැඩසටහනක් ඊළඟ සාකච්ඡාවක්. දැන් ඔබ මේ මොහොත පැහැර නොහැර මේ මොහොතේ බලන්න ගොඩ වෙන්න පුළුවන් තරමක් ගොඩ වෙන්න. අන්න එතනට වෙන්න. අන්න එතකොටයි ඔබ බුදු පියාණන් වහන්සේට නියම ගෞරවය දෙන්නේ. නියම සද්ධාව තියෙන යන්නේ එතන. එහෙනම් ඒක ඔබට බාරයි. එහෙනම් තව කාට හරි මොන හරි ගැටලු තියෙනවද අද සාකච්ඡාව තුළ? බොහොම පිං බොහොම ස්තුතියි. හොඳයි. පෙරවල් කරනවා. ඔව්. කියන්න. ඇහෙනවද? ඇහෙනවා. හොඳින් ඇහෙනවා. එහෙමයි එහෙමයි. ඔබතුමා එතුමියට මෙච්චර මේ මේ මොහොත දක්වාම පැහැදිලි කරලා දුන්නා ගැඹුරු ධර්මතාවය. ඇත්තටම මේ තුන් කාලයම ඉතුරු නැතුවම නිරෝධ වෙනවා කියන එක ඒක තමයි මගේ අවබෝධය මහත්තයා සාදු සාදු පුදුමාකාර දහමක් මේ මොහොතේ නිරෝධ වුණා අකනිටා බඹලොව දක්වා මට හිතෙනවා මේ ධර්මය නිරෝධ වෙන්න ඇති කියන එක මහත්තයා ඇත්තටම මේ සත් මේ ලොවට පහළ පහළ වෙච්ච මේ ධර්මය අවබෝධ කරගන්න පුදුමාකාර වීරියක් වඩනවා කියන එක හොඳටම පැහැදිලි මහත්තයා මේ දේශනාව තුලනොත් මම ඔබතුමා ග්‍රෝප් එකට දාලා තිබිච්ච දේශනා ශ්‍රවණය කරා මට හිතෙනවා මෙතුමියත් ඒ දේශනාම කඩ කඩා නැවත නැවතම ශ්‍රවණය කරන වනං ඇත්තටම මෙතුමියගේ ගැටලුව ටික ටික ටික ටික මේක ලිහාගෙන යන ගමනක් අපි මේක ලිහෙයි කියන එක මට හිතෙනවා මහත්තයා. අනිවාර්යයෙන් මේක තමයි මම කිව්වේ මුලින්මත් කිව්වේ අර වැඩසටහන් දෙක තුන හොඳට අහන්න. අහනකොට ওই ටික තවත් ලිහිලෙයි මේකත් අහන්න. අහනකොට දැන් එතුමියටම අපි ඒකත් කරානේ ඔක්කොම නේද නැවත වාරයක් දෙපාරක් දෙපාරක් අහනකොට හොඳට මේක ලිහිලෙයි අපි ඒ විදිහටම අපි සියලු දෙනාම උන්නා එතුමියට ඒ මේ සියලු පුණ්‍ය කුසල් එතුමියට අනුමෝදන් කරමු ඒක වැටහෙන්න කියලා අපි සියලු දෙනාම අනුමෝදන් කරමු නේද අරුණ මහත්තයා ඔව් කියන්න අරුණ මහත්තයා මට මේ පෙරීද තමයි මට මේ ඉතාලි වලින් මගේ කල්යාණ මිතුරියක් ශිරාණි කියලා එයා තමයි මට එව්වේ මේ වීඩියෝ එක මේක අහලා බලන්න කියලා මේ දේශනාව එයා තමයි මට ඊයේ කෝල් කරලා කිව්වේ මෙහෙම දේශනාවකට මම ඔයාව මේ මේ එකතු කළා සාකච්ඡාවට ඒකට සහභාගී වෙන්න කියලා එයාට මම ගොඩක් මගේ ප්‍රත්‍යඥතාවය හදවතින් මෙයාට මම ස්තුති කරනවා එයා නිසා තමයි මට මේකට සහභාගී වෙන්න පුළුවන් උනේ මගේ හදවතින්ම මම එයාට ස්තුති කරනවා මොකද ඒ වගේ කල්යාණ මිත්‍රයෝ හැමෝටම හම්බෙන්නේ ඒ වගේ තව දුවෙක් ඉන්නවා ඒ දුව මම නම කියන්නේ නැහැ ඒ දුවත් මට අද උදේ කතා කරලා පොඩ්ඩක් සාකච්ඡාව ගැන කියලා දුන්නා යා කියලා මෙහෙමයි කියලා. ඉතින් මම ඒගොල්ලොත් මාව විතර කරන්න ගොඩක් උත්සාහ ගන්නවා. මම ගොඩක් මගේ කෘතඥතාවය ඒගොල්ලන්ට පළ කරනවා හදවතින්. හැම වගේම ඔව් ඒ වගේම ඔව් ඔබ ඔබ සියලු දෙනා මේ වෙලාවේ ඔබව මේ මොහොත වෙනකන් අරන් ආපු සියලුම දෙනාට සියලුම කල්යාණ මිත්‍රයන්ට ඔබගේ নমස්කාරය කරන්නම නැත්නම් ඔබට මේ වගේ ධර්මයක් ඇහෙන්නේ ඒක තමයි ඒක තමයි කියන්න යන්නේ මට මගේ මේ වැඩසටහන මට මේ ඉඩ දීපු එකට සියලු දෙනාටම මෙතන සහභාගී වෙලා ඉන්නව නම දිනක ඒ නම දෙනාටම මම සාදු සාදු කියලා වන්දනාමාන කරනවා ඒ කල්යාණ මිතුරියන් නිසා මට මෙතෙන්ටම එන්න පුළුවන් වුණා නමුත් මට මාර්යා ගැහුවා නෑ එහෙම හිතන්නත් එපා. ඒ හැම දෙයක්ම හැම දෙයක්ම දකින්න. ඕක තමයි අනිච්ච කියන්නේ. අන්න බලන්න. කිසි දෙයක් නිච්ච නෑ. අන්න බලන්න දැන් ඔබට ඒක අත්දැකීමෙන් දකින්න පුළුවන් නේද? ඔව්. අන්න බලන්න. ඒකත් දලන්න අනිච්ච වෙච්ච හැටිනේ. ඒ අනිච්ච වෙලා යන හැටි. එන අවබෝධය කියන එකත් අනිච්ච වෙලා යනවා. තේරුණා? මං ගොඩාක් ඇතුළාන්තයට මගේ මනස ගොඩාක් කා වැඩිගෙනම ගියා. මං හොඳටම මේ ගැලැක්සි එක ගැලැක්සිය දැක්ක අර තරු වගේ ගැලැක්සි එක දැකලා ඒ මැද්දට ත්‍රිකෝණාකාරයට ඇස් තුනම මම හොඳටම දැක්කේ දැකගෙන එනකොටම තමයි මට ෆෝන් එක කෝල් එක ආවේ හොඳයි අපි එහෙමනම් ඇත්තෙන්ම මේ මාර්යා මාර්යා දකින් ගහන්න ගහන්න තවත් ශක්තිමත් වෙන්න ඕනේ අපි අන්න හරි හරියට හරි හරියට හරි මාර්යා ගහන්න ගහන්න මාර පරාජය කරන්න ඕනේ කොහොමද පරාජය කරන්නේ ප්‍රඥා චක්සුව අවදි වෙන්න මේ ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරය කළාමයි එතනමයි තැන මාරයෝ ගහයි ඒව තහු වෙන්න එපා හොඳයි තව කට්ටිය අපිට එහෙනම් එහෙනම් අපි අද මෙතනින් සාකච්ඡාව නවත්තමු අපේ මේනින් වහන්ස ඔබතුමියගේ ඔබතුමියට පාද නමස්කාර කරනවා මේ කට්ටිය එකතු කරලා සරණයි කතා එහෙමයි හොඳයි ඉතින් එහෙනම් කාර්යයක් බොහොම කැපවීමෙන් අපිරිමෙන් කාලය ශ්‍රමය වෙහෙසලා බොහෝම උත්සාහයෙන් වීර්යෙන් අපු මේ තැනට පත් කිරීම ගැන ඔබතුමාට බොහෝම පුණ්‍යනම පුණ්‍යානුමෝදනා කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි ප්‍රඥාව සමේපා සීල දිනාටම එහෙනම් තෙරුවන් සරණයි <laughs> එහෙනම් සීල දිනාට මේ රැස්වනව සියලු පුණ්‍ය කුසල් නිවන පිණිසම නිවන සාක්ෂාත් කරගීම පිණිසම උපනිශ්‍ය වේවා කියලා සීල දිනාම අනුමෝදන් කළා අපි එහෙනම් සාකච්ඡාව නතර කරමු සාදු සාදු සරණයි